හොඳයි කවුරුත් සාදු කරේකවත් මේ වෙනකොට ලෝකයේ තියෙනවා කියලා හිතපු ඒවා පිළිබඳව පරීක්ෂාවක් කරා දැන් ඒකලා දැනගත්තා එහෙම තියෙන කිසිවක් නැහැ තියෙන්නේ මොනවාද නාම සහ රූප කියලා දෙකක් විතරයි ක්‍රියාකාරීත්වය ඒ දෙකම ක්‍රියාකාරීත්වයන් ඒක කෙනෙකුට අයිති නැහැ පුද්ගලයෙකුට අයිති නැහැ ඒක කෙනෙකුට වෙනස් කරන්න බෑ ඒක පෙර තිබුණෙත් නැහැ පස්සේ ඉතුරු වෙන්නෙත් නැහැ ඒක ෂණයේම හටගෙන නිරෝධ වෙනවා එතකොට ඒක කොහොමද සිද්ධ වෙන්නේ ආන් ඒක තමයි බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරන්නේ රාන් මේ தත්ත්වයයි අපි අවබෝධ කරගන්න ඕනි බුදු කෙනෙක් ලෝකයේ දේශනා කරපු සත්‍යය කොහොමද මේ රූප හටගත්තේ කොහොමද මේ නාම හටගත්තේ කොහොමද එතකොට මේ ලෝකයක් ඇති වුනේ සත්‍ය පුද්ගලයෙක් බිහි වුණේ කොහෙද දැන් කරපු කෙනෙක්වත් නැත්තම් කරගන්න විදියකුත් නැත්තම් කොහොමද ඒක ආව? කොහෙන්ද ඇති වෙන්නේ? ඈ? ඈ තනියේ? දන්නේ නැහැ නේද? දැනගත්තා නේ ඔක්කොම ලැහගන්න. යුද්ධාට ගැදෙන්නේ කොහෙද කියලා අහන්නේ. ඈ? කොහෙන්ද හදාගත්තේ? දැන් කියන්නේ නැහැ ඉතින් මේ මං හදාගත්තේ මගේ ගෙදර මගේ දරුවෝ මං හදාගත්තේ උන් තමයි මේ කියලා කියන්නේ. ඈ කවුරු හදාගත්තේ? තමන් ඈ තමන් හදාගත්ත දැනග නෑ තමන් කියන එකක් තියෙනවා නේද එහෙනම් කොහෙන්ද මේ ලෝකයේ ඉර ආඳ ගස්තල් ඔක්කොම හැදුනේ කොහොමද කවුද හැදුවේ දෙයියෝ ඈ රක්ම මොන මියාද ඈ කර්මේ කර්මේ කර්මේ ඈ කොහෙන්ද මේ හැදුනේ ඔව්. දැන් පොතත් තියෙන්නේ. හා. ලෝකයේ නම් මේ පොඩි පොඩි කැලික් කරලා. ඉතින් ඒව හැදෙනකෝ. දැන් කියන්නේ පොසිෂන් වුණා මොල් එකයි අන්න එකයි. හරිද? බැලන්ස් එකේ තියෙන්නේ. බැලන්ස් එකේ? ටික ටික කරලා ඊට පස්සේ ෂියර් එක හදලා. ඒක කොහොමද උනේ? ඒ ඇයි එහෙම උනේ? ඇයි එහෙම උනේ? ඒකල දැන් සත්‍යය තියෙන්නේ කොහොමද? මිනිස්සු. මිනිස්සුත් එහෙම කැලකිර කැලකිර හැදෙනවද දන්නේ නැහැ. අමිබා අමිබා වගේ වෙන්නේ. ඒක. ඔව් තමයි කීවට දැන් තමන් ඔක්කොම දන්නවා කියලා කිව්වට ඕන් දන්නේ ඒකේ හැටි තමයි. ඈ වැඩි සැකයිනේ කොහෙන්ද ආවේ? සුවර් නැහැ. කොහෙන් ආවේ? අදාළ නැහැ කියන්නේ කොහොමද? අදාළ නැහැ කියන්නේ කොහොමද? ඈ? එහෙනම් කොහොමද මේ ලෝකේ හැදෙන්නේ? කොහොමද උනේ මේකද? හොයන්න බෑ කියලා කියන්නේ බුදුර ඔක්කොම හොයන්න කියලා දෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඕකේ මුල හොයන්න බෑ තමයි. හැබැයි හටගත්ත ස්වභාවය ගැන තමයි අවබෝධයක් තියෙන්න ඕනේ. මොකක්ද අවබෝධය? ඒවා ඔක්කොම කවුරුත් කළා නොවේයි නම් දෙවියෙක් බ්‍රහ්මයෙක් ඒ වෙනුවෙන් ඇත්තේ නැත්තම් ඊශ්වරයෙක් ඇත්තේ නැත්තම් ඒක කොහොමද හටගත්තේ? හටගත්තා කියන්නේ නැති වෙන විදියක් නෑ. ඈ හේතු ඵලයක් විතරයි. කවුරුත් කරේ නෑ ඒක ක්‍රියාකාරීත්වයේ හේතුවක්. ඒක හරියද? ඔය කිව්වේ ඒ විදියට මහ පොළොවේ ඉර හඳ ආදී මොනවාදුනේ? අර කියන ආකාරයෙන් ධාතු ටික එකතු වෙලා ඔය ධාතුවේ ක්‍රියාකාරීත්වය නිසා ඒ බලයේ හින්දා හටගත්තා. ඒ එනේ විද්‍යාව කියලා කියන්න කලින් බුදුහාරෝ කිව්වා. හරි. හේතුන් නිසා හටගත්තා. හැබැයි විද්‍යාව කියන්නේ ඔකට ඔය කියන ආකාරයෙන් භෞතික හේතුන් විතරයි බුදුහාරීටත් එහා හේතු ගන්නක් කියනවා. ඒතර හේතු රාශියයි. ඒ හේතු ඔක්කොම තමයි බුදුහාර කිව්වේ ඍතු කියන එක හේතුවක්. පෘථිවි න්යාමය, බීජ න්යාමය, ධම්ම න්යාම, චිත්ත න්යාම, කම්ම න්යාම කියලා න්යාමක ධර්මතා පහක්ම බලපෑලා තමයි යොක සිදු වෙන්නේ. හේතු නිසාට ගන්න. ඒක තමයි අපි පරීක්ෂා කරන්නේ. මේ ලෝකයේ තියෙන සියලු අජීව ස්වභාවයන් මොනවද? සතර මහා ධාතු එකතු වීම හේතුන් හටගත්තා. ඒකට අදාළ තව හේතු ගොඩක් තියෙනවා. කර්මය හේතුව, ආහාර හේතුව, ඍතු හේතු, ඔය ඔක්කොම හේතු වෙලා තමයි හේතු. හරිද? පැහැදිලි. එහෙනම් දැන් ඒ වගේම දැන් සිත හැදුනේ මොකක් හින්දාද? ඒකත් එහෙමයි. ඔය කියන ආකාරයෙන් නාම රූපයන්ගේ එකතු වීම. පැහැදිලිද? රණං හේතුම් පටිච්ච සම්භූතං කියලා බුදුහාමර කියනවා යම් තැනක යමක් හටගත්තා නම් ඒ හටගත් ඒවා හැමතැනම හේතුන් නිසා හටගෙන තියෙනවා හරිද එහෙනම් දැන් ඔන්න ඔය හේතුඵල ධර්මතාවය තුළින් අපිට ලෝකයේ පිළිබඳවම එසේ අර අවබෝධයක් නිර්වුල්ව දකින්න තියෙනවා දැන් ඔහොම කිව්වට Taman දැන් සරලව තේරෙනවා හේතුඵලයක් කියවම හේතු කියලා එකක් තියෙනවා ඵල කියලා එකක් තියෙනවා මොනවද දැන් හේතු කියන්නේ සහ ඵල කියන්නේ මොනවද කියලා හරියට තේරුම් ගන්න. හේතු කියලා එකක් තියෙනවා ඵලය කියලා. මොනවද හේතු කියන්නේ? හේතු කියන්නේ මොන වගේ කොටසද? ඈ හේතුඵල කියලා කියන්නේ හේතුව සහ ඵලය කියලා වචන දෙකක් තියෙනවානේ. මම හේතු කියන්නේ මොනවද? ඈ මොනාරි? ක්‍රියා කා ඵලය කියන්නේ? ඇති වෙන ඇති වෙන ප්‍රතිඵල ඇති වෙන දේ මොනවාරි ක්‍රියාවක් සිද්ධ වෙනවා ක්‍රියාවන් ටිකට අපි හේතු කියලා කියනවා ඒවා හින්දා ඇති වෙන தත්වයකට ඵලය දැන් සාමාන්‍ය ලෝකෙත් Taman දන්නවා අපි ඔය ගස් වල හැදෙන ගෙඩි වලට ස්වභාවයෙන් ওই වචනේ කියනවා මොනවාද ඵලය කියලා නේ ඵලය කියනවා ඈ කොස් ඵලය දෙල් ඵලය එතන අපි කියන්නේ ඒවා ඵල දාව ඵල දාන ඵල තුරු ඵල ගන්නවා කියලා ඔන්න කියන්නේ කියන්නේ ඵලය එහෙනම් අනිවාර්යෙන් එහෙනම් ඒකත් ඵලයක් වෙන්නේ නම් මොකද වෙන්න ඕනේ? හේතුවක්? ඔය හේතු එකක්ද? ඔය රාශියක් තියෙන්න පුළුවන්. හරි. හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. එක කීපයක් වෙන්න පුළුවන්, දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. මොනවා හරි හේතු දෙන්න. හරි. දැන් එහෙනම් අපි ඕම ওই කාරණේ හොයලා බලමු. දැන් එහෙනම් ඔන්න ගන්නවා කොස් ගෙඩියක් කියන එකක් මම. මොකද්ද? කොස් ගෙඩියක්. හරිද? ඒතර කොස් ගෙඩිය කියන්නේ මොකද්ද? හේතුවද ඵලයක්ද? කොස් ගෙඩිය කියන්නේ ඵලය. එහෙනම් කොස් ඵලය කියනවා අපි. හරි. කොස් ඵලය කියන එක හැදෙන්න කොස් ගහ අනිවාර්යෙන් ඕනද නැද්ද? ඈ හොඳයි. වැඩි දුර හිතන්න නැතුව වැඩි දුර හිතන්න එපා දැන් ඈ. වැඩි දුර හිතන්න ගියාම ප්‍රශ්න ගොඩක් එයි. මට කියන්න දැන් කොස් gediy හැදෙන්න කොස් ගහේ මොනවාද හේතු උනේ? හේතුව මට හරියට හොයාගන්න ඕන. කොස් ගහේ ඈ වැඩි දුර හිතන්න එපා. තමන් දන්නවා. තව බොහෝ දේවල් දන්නවා. එහෙනම් ඉදිරියට යන්නේ නැතුව මම කිව්වේ ගහේ මොනවා හේතුවෙන්ද කොස් ගෙඩිය ලැබුණේ? හඳ හඳ විතරයිද? මල. මල විතරයිද? ඒක කියනකොට ඔක්කොම නේ. ගහේ මොනවද? ඒ කියන්නේ මල විතරක් තිබ්බාම ගෙඩියේ ඔය කෙනා කරන ගෙඩිය නේද? ඈ? වතුරේ කියනවා ගහේ තිබුණේ මං කියන්නේ ගහේ තියෙනවා හිතන්න කියලා කිව්වේ. ගහේ හැමදේම කියන්නේ මොනවද? හැමදේම කියන්නේ ආ එහෙනම් ඔක්කොම ටික කියන්න බලන්න. ක්‍රියාවට ඕනේ. හරි. මුල ඕන. ආ. ඊට පස්සේ කාඳත් ඕනේ. ආ. කොලත් ඕනේ. මලත් ඕනේ. හ්ම්. පොතුත් ඕනේ. අපි ඔහොම කියමුකෝ ගහේ ඒ කොටස් ඔක්කොම ඕන කෙනෙක් නෝ කිවි. හරි. ඒ අදහස හරි. එතකොට ඒ අනුව අපි ගහේ කොටස් කීපයක් ගැන සැලකමුකෝ. ගහේ මුල, කඳ, එතකොට ආතු, පොතු, මල්, ඕ වගේ ක්‍රියාකාරීත්වයන් ටිකක් තිබ්බා. හරිනේ. ඒවා මොකක් වෙලාද ගෙඩියාවේ? ඈ ඒවා එකතු වෙලා ඒ ක්‍රියාත්මක භාවයන් එකතු වෙලා එහෙනම් ඔන්න හේතුන් කිව්වම හේතු මොකද වෙන්න එකතු වීම කියන එකක් තියෙනවා හේතුව තමයි එකතු වෙනවා හරි එකතු වීම නිසා ඇතිවෙච්ච தත්ත්වය තමයි මොකද්ද ඵලය කියලා කියන්නේ දැන් එන ඔන්න ගහේ මුලෙන් යම් ක්‍රියාකාරීත්වයක් තියෙනවා අපි මොනවාද ක්‍රියාකාරීත්වය කියලා අපිට වැඩ ගන්න මොන හරි ඕන මුල නැතුව gediya හැදෙන්නේ නැහැ කඳ නැතුව යදෙන්නේ නැහැ. අතු නැතුව යදෙන්නෙත් නැහැ, පොතු නැතුව යදෙන්නෙත් නැහැ. ඔක අනිවාර්යෙන් ඒ ටික ඔක්කොම එකතුවක් කියලා කියනවා. එකතු වීම හේතුයෙන් ඇතිවෙච්ච ස්වභාවය තමයි gediya. හොඳයි. එහෙම නැතුව එහෙම පුළුවන්ද? මුල කඳ අතු පොතු මල් ආදී මොනවා හරි නැතුව gediya දිව හැකිද? බෑ. හරි. එහෙනම් දැන් Tamanට ඔය කියන ආකාරයෙන් මුල් කඳ අතු පොතු මල් ආදී එකතු වීමෙන් gedi හටගන්න නිසා තමන්ට දැන් මම ප්‍රායෝගික පරිේශනයක් කරන්න කියනවා. මොකද්ද පරිේශනේ? තමන්ට දෙනවා මං ඔය හේතුන් වෙච්ච ඒවා ඔක්කොම ටික. ඒ කියන්නේ කොස් ගහේ මුල් ටිකක් ගෙනත් දෙනවා. කඳෙන් කෑල්ලකුත් දෙනවා. අතු ටිකකුත් දෙනවා. කොළ තිනුත් මලුයි ඔක්කොම ටික දෙනවා. තව ඕනම් පොහොරයි වතුරයි අර මේවා ඉරාවු ඔක්කොම ටිකක් දෙනවා. ඒ ඔක්කොම දාලා තමන්ට ගෙඩියක් හදලා දෙන්න කියනවා මම කොස් ගෙඩියක්. ඈ බුලත් බෑ ඇයි? ඒ ගහේ තිබුණේ අරවනේ. ගහේ තිබුණේ මුලායි, කඳයි, අතොයි, පොතොයි, මලොයි ඔක්කොම. ඈ? ඒ විදිහට වණ කියන්නේ. මුලට කඳ සයි වෙන්න ඕනේ කඳ. ඉතින් හයි කළා මොන හරි කළා හදලා දෙන එක තියෙන මට. ඈ? පොත් ගහට තමයි. පොත් ගහේ තිබුණේ මොනවාද? පොත් ගහේ තිබිච්ච දැන් ඔයා කිව්වේ මුල් තිබ්බා, කඳ තිබුණා, අතු කොළ මල් තිබ්බා. ඉතින් ඒ ටික මම වෙන වෙනම දෙනවා දැන් හේතුන් ටික. හේතුන් වෙන වෙනම සපේනවා ඔබට ඵලයක් හදලා දෙන්න. ඉතින් එකතු කරගන්න එක දෙන්නේ. ගමන් එකතු කරනවා මොනවාරි කළා කොහේ හරි ගවන්නේ. ආය තාම හරි තියනවා ලේපා. තාම මොනවද උනේ? බීජ නියාමයක් තියෙනවා. ඈ? බීජ නියාමය තමයි මේ අහන්නේ. බීජ නියාමය කියන්නේ කලින් නම මේ අහුවේ. බීජ නියාමයත් එක. ඈ? ඉතින් පසුත් දෙන්න හා පසුත් දෙන්නම් ඔය කියන ආකාරයෙන් ඉරාවුවක් දෙන්නම් හුලන් ටිකුත් දෙන්නම් ඔය වතුරක් දෙන්නම් ඔය කියන ආකාරයෙන් මුල් කඳ අතපොතු ටිකුත් දෙන්නම් ඔක්කොම එකහුව කරලා මොනවාරි කරලා මට gediyak හදලා දෙන්න කියලා කියන්නේ ඈ කොස් ගහ පැල කන්දන්නේ ගහ පැල වෙලා තියන්නේ එදා ඔයාය කියවනේ ගහේ මුල කඳ අතපොතු අර අදාළ හේතුන් ක්‍රියාත්මක වෙලා එකතු වෙලා gediyak හදනවා කියලා නෑ කොස් පැලේ කොස් පැලේ කෑලිය පැත්තේ පැත්තෙන් තියලා කොස් ගහින් කෑලි ටික ටික අඩු කරා යනවා කොයි කෑල්ල කැපුවොත් මැරෙන්නේ කියලා. ඔය කාලේ ගත්තොත් ඔය කාලේ ගත්තොත් මැරෙන එක මට වැඩන්නේ කොස් ගහ මැරෙන එක නෙමෙයි මට ඕනේ. මට ඕනේ ඒ කියන කෑලි ටික එක්කව කරලා ගෙඩියක් හදන්න. ආහාර ආහාර ආහාර සුද්දාෂ්ටක නිෂ්පාදනය කරන්න පුළුවන් ගහක් හරි ඉතින් ගහක් තියෙනවා. දැන් ගහේනේ හැදුනේ ඒක මම කියවන්නේ. ගහේ තමයි කොත් ගෙඩිය එන්නේ. දැන් ගහේ මොනවද එකට එකතු වුනේ? ඒ සුද්ධාටකල එකතුවක් කළා එහෙනම් ඉතින් එහෙනම් එන එහෙනම් මේ මේ වගේ තියෙන සුද්ධාට එහෙනම් මේ කෝප්පෙත් මොන හරි කළා සුද්ධාටක එකතු කරලා ඉතින් පොස් හදන්න පුළුවන් එන්න ඕනේ. පණ තියෙන ගහ. ආයේ පණ තියෙන මේ පාර පණක් ගැන කතා කරන්නේ. දැන් මේ මෙලව එකකට පණක් නැහැ කියලා මේ ලෝකේ මොකක්වත් පණ නැහැ කියලා කියලා දුන්නා බා තා පණ තියෙනවා. ආයේ කර්මයක් කොල්ලේ පාර කොහොමද දෙන්නේ? කර්මයට කොහොමද දෙන්නේ? කොහොමද දෙන්නයි කර්මෝනේ? කොහෙද කර්ම? ආහාර සුද්ධාස්ත්‍රය හැදෙන්නේ යම් කිසි ක්‍රියාවලියක් අවශ්‍යයි. හරිද ක්‍රියාවලිය තමයි ඔයා කිව්වේ. ගහේ මුල් කඳ අතපොතු මුලෙන් පොහොර උරා වතුර උරාගෙන පොහොර උරා ගන්නවා. කඳෙන් එක ගෙනියනවා. අතු වලින් එක බෙදා හරිනවා. කොළ වලින් සූර්යාලෝකය උරාගෙන එහෙම ක්‍රියාවලිය වෙලා තමයි gediya හැදුනේ. ඉතින් තමයි ඒක හරි. ඒක මම නෑ කිව්වේ නෑ. ඉතින් මං අහන්නේ ඒ ටික Tamanට දුන්නාම Tamanට බැරියයි. DNA එක මොනවා වෙලා? කැඩුවා කියන්නේ? ඒ කියන්නේ මොකද වෙන්නේ? එම නිසා කියන්නේ මොන නිසාද? DNA කෝඩ් එක නෑ. ආ. හරි. ඔය කතන්දරේ හරි සිංහලෙන් කියනවා මට ඒක. ඒ කියන්නේ හේතු වෙන වෙනම අරන් අපිට පළ හදන්න බෑ. හේතු ටික ඒ සුදුසු தත්ත්වයේ එකතු වෙලා තියෙනවා නම් හැදෙයි. හදන්න අපිට කිසිසේත් බෑ. හරිද? ඒ කියන්නේ ඒ ගහේ ඔය කියන මුල් කඳ ආතුපොතු ඵලය ලබන්න සුදුසු தত্ত্বය කියලා එකක් තියෙනවා ලෝකේ ඒක අපිට කියන්න බෑ. ඕන තරම් කොස් ගස් නැද්ද gediya දෙන්නේ නැති? දෙනවා. අපිට බලහන් බලත්කාරයෙන් හදන්න බෑ මොන ක්‍රමයකටවත්. හරිද? හදන්න බෑ. ඒක තමයි ඒක ස්වභාවය. ඒක තමයි හේතු ඒ தত্ত্বය. අපිට හොයන්න බැරි ප්‍රශ්නයක් තමයි ඒක බුදුආරෝ දක්වන්නවා. ඒක හොයන්නත් එපා කියලා හොයන්න බෑ. හැබැයි හේතු නිසා සකස් වෙන බව විතරක් අපි දැනගත්තාම ඇති. අපිට කියන්න බෑ. මුල් ඕනි කඳ ඕනි අපි හැමදාම පොහොර දානවා වතුර දානවා අවුවත් වැටෙනවා ගහත් අතර ඇදලා දෙනවා ඒත් ගෙරි නැහැ. මොකක් හරි සාධකයක් අඩු වෙලා. අපිට හොයන්න බෑ ඒක. හැබැයි හේතු ටික ඕන. පැහැදිලිද එතකොට? එහෙනම් හේතුන් එකතු වෙලා ඵලය ලැබෙන්න ඕන. හැබැයි හේතු වෙන වෙනම එකතු කිරීමෙන් අපිට කිසිදාක ඵලය ලබන්න බෑ. එහෙම පුළුවන් වුණා නම් මේ වෙනකොට කොස් හදයි ඔය කොහේ හරි කාමරයක් අතෙත් හරි. එහෙම හදන්න බැරි හින්දා තමයි ඔය ඉන්න විද්‍යාඥයෝ ටික. එහෙම කරන්න බෑ. හරිද? ආ දැන් ඊළඟට අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. දැන් එතකොට හේතු නැතුව ඵලෙ එන්නේ නැහැ. එතකොට හේතු වෙන වෙනම ආරම් ඵල හදන්නත් බෑ. දැන් එනම් ඔය කියන ආකාරයෙන් Tamanට දෙනවා කොස් ඵලය කියලා එකක්. හරිද? ඵලය. හැදෙන්නේ මොකක් ඉඳලාද? හේතු මොකක් කළාද? එකතු වෙලා. ආයෙත් දැන් තව පරිේශනයක් දෙනවා Tamanට කොස් ගෙඩියක් දෙනවා. අර හේතු අරන් දෙන්න මට. ඒ කියන්නේ කොස් ගෙඩියක් දෙනවා මට කොස් ගෙඩියෙන් මුලක් අරන් දෙන්න. කොස් ගෙඩියෙන් මලක් කඳෙන් කැල. ආ ඒව හිත හිත ඉන්න වෙලාවක් නැහැ. කොස් ගෙඩියෙන් මට ඕන. කොස් ගෙඩියෙන් ඵලයේ තුලින් අර හේතු මට අරන් දෙන්න කියලා කියන්නේ. පැහිච්ච ගෙඩියක් හරි මොකක් හරි වන්න නැහැ. මට පැහිච්ච හරි පැහිලා නැතුව හරි මට ගවන්නේ ගෙඩියෙන් අර හේතු වෙච්ච ඒවා. කොළ කියන ඒවා ගත්ත හැකිද? කඳ මුල් අතුපතු එහෙනම් දැන් ගෝය ඒවා ඕන කිව්වද ඒවා එකතු වෙලානේ හැදෙනවා කිව්වේ ඈ අලුතින් බලයක් කියන්නේ ඒ යටපැල කරගම දැන් අහන්නේ කොත් ගෙඩිය ඇතුලේ කෝ අර හේතු වෙච්ච ඒවා ඵලයේ තුල හේතු කිසිවක් නැහැ හරිද හරි? දැන් ওই කාරණා ටිකක් ඒ කියන්නේ නැහැ. හරියට තේරුම් කරගන්න. හේතු නැතුව ඵල වෙන්නේ නැහැ කියලා ඔයාම කියනවා. ඒක ඇත්ත. හැබැයි හේතු කිසිවක් දැන් ඵලය තුල ඇත්තෙත් නැහැ. හේතු වෙන වෙනම එකතු කරලා ඵලය ලබන්නත් බෑ. හරි? හ්ම්. දැන් එනවා කොස් ගෙඩිය කොහෙද තිබ්බේ? ගහේ තමයි නැත්නම් ආයෝ ලයිට් කනුවේ තිබ්බේ. ගහේ කොහෙද තිබ්බේ? ඈ? හදේ? හතේ? ආ. දැන් අත්තේ තියෙන අයට දෙනවා අත්තක්මක්. ආ. කොස් අත්තක් අරගෙන ඒ කියන්නේ අත්ත කප කපා අත්ත කප කපා යනකොට අත්ත හස්තේ තියෙනවද ගෙඩි කොහේ වරි? එහෙනම් අත්තේ තියෙනවද? අත තමයි හැදුනේ. මම හැවේ කොස් ගෙඩිය කොහෙද තිබ්බේ කියලා හැවේ. හැදුනේ කොහෙද කියලා. කොහෙද තිබ්බේ කියලා හැවේ. කඳේ තිබ්බද කොස් ගෙඩි? ඒ කියන්නේ කඳ පාලනකොට එහෙම කඳ හස්තෙන් එනවද එළියට ගෙඩි පනිනවද? ඈ? කොහොමද තිබුණේ නැති වුණා. ඈ ඇතුණා තමයි ඒක තමයි මත්තන්. එහෙනම් කොහෙද තිබ්බේ? තිබුණ නැහැ. මුලේ තිබ්බද කොඩිය? අද අත තිබිලා ආවද? එහෙනම් කොලේ අත තිබුණාද? නැට්ටේ තිබුණාද? මලේ තිබුණාද? එහෙනම් ඔය තිබ්බ? නැහැ. එහෙනම් හේතුන් තුල ඵලය ඇත්තෙත් නැති ඵලය තුල හේතුත් නැති හරිද? හේතුන් නිසා සකස් වෙනවා කියන කොස්තිඩිය මොකක්ද? සුද්දාස්තික. සුද්ධාටකේ දිනනවා. සුද්ධාටකේ දිනවනේ ඔය මේ කොට්ට මෙට්ට වලින් කොස් කන්න එහෙම පුළුවන් ඒ. ඒ සුද්ධාටකේ වල හරියන්නේ. සුද්ධාටක කියලා මම දන්නවා ඔක්කොම. සුද්ධාටක දැන් ඔයාලට කියා දීලා දෙනවා. අලුත්ම ඵලයක් කියන්නේ කොහෙද තිබි? හ්ම්. හේතු නිසා හටගත්තා දැන් හේතු එකක් ඵලේ නැහැනේ. ඵලයේ හේතු තුල තිබිලක් නැහැ. يعني මුලේ කඳේ ආත්තේ කොහෙවත් gediya තිබුණෙත් නැහැ. gediya තුල මුල් කඳ අතුපොතු ඇත්තෙත් නැහැ. හරිද? හේතු නැත්තම් හැදෙන්නේ නැහැ කිව්වා. ඒ වුණාට ඵලය කියන්නේ මොකද්ද කියලා අහන්න. හේතු නිසා සකස්. හේතු නිසා සකස් වුණා නම් කොහොමද? හේතුවක්වත් නැහැ, ඵලයක්වත් නැහැ නේ කොහෙද? ඔක දැකන විතරයි කොස් කියලා දෙන්නේ. අර ගහේ කොස් නැහැ. තමන් දැක්ක නැත්තම් කොස් හැදෙන්නේ නැද්ද එතකොට? ඊට පස්සේ බලනකොට මම බලනකොට කොස් ගැදින එක අහවගත්තම ඒක කොස් නැති වෙනවා. බලනගෙනත් නැහැ. ඒක තමන් ගානි හදාගත්ත කියන්නේ මං අහන්නේ තමන් කෑල්ල දාලා නැතුව ගහේ ගෙඩිය දෙන්නේ නැද්ද කියලා. තමන් බැලුවත් එක නැත්තත් එක ඒක මට ප්‍රශ්නයක් නෑ. දැකීම නිසා තමන් හදාගන්න එක වෙනම කතාවක්. ඒ තමන් දැකීමනේ. දැකීම ගැන නෙමෙයි කතා කරන්නේ ගෙඩිය ගැන කතා කරන්නේ ඵලය ගැන. ඈ එහෙනම් ඵලය මොකද්ද? කොස් කියන ඒවා කාලා දෙනවද? ඈ කොහෙද බිලා කෑවේ? බරුවා? එන්කොත් කාලනේ. එහෙනම් බොරු කන්න බලවද? ඈ? ආය ආය තමයි. එහෙනම් තිබ්බේ? කවදාද තිබ්බේ වස් කරියා? තිබු ඒ පාර තිබුණේ නැලු. දැන් අත්තර කපා කොටාගෙන කාලා මේක තිබුණේ නැහැ කියන්නේ. තිබුණේ නැහැ නේද? තිබුණේ නැහැ වස් කරියා? එහෙනම් එහෙනම් කෑවේ මොනවද? කෑවෙත් නැහැ? හිතාගෙන කෑවල. හිතාගෙන කෑව නෑ කන්න තිබිච්ච ඉඳ කෑවා. හිතාගෙන කන්න කොහොමද? එහෙනම් ඵලය මායාවක් නම් Tamanට තියෙනවා යයි වැටහුනේ යයි. එහෙනම් ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මායාවක් තමයි. ඇයි මායාවක් කියන්නේ? ඒක Taman දන්නවා. එහෙනම් කයේ ගහේ මුල කඳ අතපොතු කියන හේතුන් තුල තිබුණෙත් නැත්නම් ඔය කියන ඵලයට සිදුවෙන දේ අනුවයි අපිට ඔය මායාවක් කියලා තේරෙන්නේ. ගහේ තියෙන්න ඇරියත් ඔය gediya මොකද වෙන්නේ කාලයක් ගියොත්? ඉදිලා වැටිලා කුණු වෙලා පළවෙන්න හේතු සාධක නැත්තම් පළවෙන්න හේතු සාධක නැත්තම් මොකද වෙන්නේ විනාශ වෙනවා මොනවාද ඉතුරු වෙන්නේ පස් ඉතුරු වෙනවද මොකොත් නෑ අපි ඒක දන්නවා ධාතු බාටපත් වෙලා හිස් වෙනවා එහෙනම් අවසානයේ ඉතුරුත් නැත්තම් කලින් තිබුණ තැනකුත් නැත්තම් දැන් තියෙන්න පුළුවන්ද දැන් තියෙන්නත් බෑ. නමුත් ඒකට අපි කොස් කියලා එකක් පාවිච්චිට පාන්නවනේ. එහෙනම් නැත්තම් අපි පාවිච්චි කරන්න විදියක් නැහැ. එහෙනම් ඇයි එහෙම වුනේ? ආන්න එක තමයි වැදගත් වෙන්නේ. හරි? කවදාද එතකොට කොස් කෙඩිය කියලා එකක් තිබ්බේ? දැන් නැහැ කියලා ඔයාලට තේරෙන්නත් ඕනේ. මොකද Taman දැන් කියලා දුන්න ධාතුන්ගේ හැටිෙමයි පෙර තිබුණේ නැහැ. පස්සෙත් නැහැ. ක්‍රියාකාරීත්වයක් තියෙනවා. නමුත් ක්‍රියාකාරීත්වය තිබුණා නම් අපිට පාවිච්චි කරන්න එකක් නැති වෙන්න ඕනේ. පාවිච්චි කරන එකක් තිබුණා. එහෙම උනේ. හ්ම්. මෝඩකම හින්දලු. මෝඩකම තිබ්බත් එක නැතත් එක කොහොත් තියෙනවා. මෝඩකම නැති වුණා කියලා කොහොත් නැති වෙන්නේ. ලෙල්ලද? මාදේද ඇටේද කියලා මට කවන්නේ මං අහන්නේ ගෙරිය පුටින් මං කතා කරේ. නම ප්‍රශ්නයක් නෙවෙයි. Taman නම දුන්නත් එකයි නැදත් එකයි ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. හ්ම්. මොකද මතක් කරේ? අර අපි Taman ගැන කැලි කැලි කැලි කැලි කරා වේද? ඒක හරි ඒක එහෙම වෙනවා. ඇති වෙනවා කාද ඇතුළේ? කාද ඇතුළේ? ඔය ඵලය තමයි. ඵලය කවද්ද ඇති උනේ කියලා තමයි මත් අහන්නේ. ඔය. ආයෙ ඇහැට පේන වෙලාවට. ඇහැට ඇහැට පේන්නේ නැත්නම් පොස් හැදෙන්නේ නැද්ද? කවද්ද ඵලයක් තිබ්බේ? තමන්ට ඔය කණ්ඩ පුළුවන් වෙන ස්වභාවයක් ඇති වුණේ මොකකින්ද? ඕනතෙන් තමයි ඔය කාලය පිළිබඳ ප්‍රශ්නේ තමන්ට එන්නේ ඕකෙදී. ධර්මතාවයන් සියල්ල අකාලිකයි නමුත් Tamanට දැන් මේ කාලයට සාපේක්ෂව තමයි මේ ලෝකය අපිට තේරෙන්නේ. එතනයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. ඔක තේරෙන්නේ නැහැ ලේසියෙන්. හේතු ඵල ධර්මතාවය කියලා ඔය අය ඕන තරම් හේතු ඵලය කියලා අහලා ඇති. එනකට ඔයාලට තේරෙන්නේ හේතුන් හින්දා හටගත්තා. හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා. ඉතින් ඔය කතන්දරයක් කිව්ව. ඉතින් ඔච්චරයි කියන්නේ. හේතු ඵල ධර්ම කියලා ඕකේ. නමුත් ඉතින් තේරෙන්නේ නැහැ ඔය කිව්වේ කතන්දර එකක්. හරිද? හේතුන් තුල ඵලයක් ඇත්තෙත් නැහැ. ඵලය තුල හේතුවක් ඇත්තෙත් නැහැ. හේතු නිසා හටගත්තා කියලා කිව්වට දැන් තමන්ට මෙච්චර කොච්චර කියලා දුන්නත් හේතුන්ගේ ක්‍රියාකාරීත්වය තමන්ට තේරෙන්නේ ඔය කියන தත්ත්වය විස්තර කරන්න. මේ මොහොතේ හටගත්තා මේ මොහොතේම හටගත්තේවා නැති වෙන්න ඕනද නැද්ද? ඉතින් එන කොස්ගිරියක් තියෙනවානේ. එහෙනම් මේකට වෙනසලා යන්න එපා. හරි. තමන් කියනවා නම් ඒක හරියෝ. හේතුන් කියන ඒවා තියෙන්නේ රූප ධර්මතා සුද්ධාෂ්ටක එකතුන් නාම ධර්මතා එකතු වෙනවා. එතකොට ඒ වගේ ස්වභාවය හේතු වුණ හටගත්ත දැනීම නැති වෙන අකාලික ධර්මතාවයන් කියලා අපි දැන් පරීක්ෂා කරලම දන්නවා. නේ? රූප කලාපයක් තියෙන තුදා චිත්තක්ෂණ 17යි. ඒක ඊට වඩා තියෙන්න බෑ. ඒතර නාම ධර්මතාව දෙන එක චිත්තක්ෂණයයි. ඇදී නැති. නමුනේ. හ්ම්. කර්මය ඔදාට අදාළ නැහැ. ගහේ ගෙඩිය දෙන්න කර්මය අදාළ නැහැ. කාලය නිසා මොකද උනේ? කාලය සහ වේගය අතර තියෙන ක්‍රියාකාරීත්වය තුළ රැවටෙනවා. Taman දන්නවා හේතුන් නැති වෙනකොට ඵලය නැති වෙන්න ඕනේ. එතකොට දැන් තව ටිකක් සරලව තේරුම් කරගන්න. ගහේ තිබුණත් ගහේ තියෙනවා කියන්නේ හේතුන් පවතිනවා කියන කාරණේ. ඒ හින්දා Tamanට gediyak තියෙනවා කියලා තේරෙනවා. දැන් අපි හිතමු ගහෙන් ඔය ඵලය හටගත්ත පුංචිම කාලේ අපි කියනවානේ අර පනාමලක් වගේ පුංචි කියලා කාලේ. ආන් ඒ කාලේ දැන් ඔය ගහෙන් ඔය ගෙඩිය අයින් කරනවා. ඒ කියන්නේ හේතුන්ගෙන් අයත් කරා. ඒ කියන්නේ ගහෙන් කැඩුවා. ඔය බණාමලට මොකද වෙන්නේ ඊට පස්සේ? කුණු වෙලා යනවා. ආයේ ලොකු වෙනවා ඒක කොස් වෙලා එනවද? නෑ. එහෙනම් දැන් ඒක පොලොස් ගෙඩියක් වෙනකන් තියලා කඩනවා. ආ ඊට පස්සේ මොකද වෙන්නේ ඒකට? ඒ දේම වෙනවා. ආයේ කොස් වෙනවද ඒක? හ්ම්. එහෙනම් ඒකත් විනාශ වෙලා නැති වෙනවා. එහෙනම් කොස් වෙනකොට කඩනවා ඒක. එතකොට ඒත් වෙනවා. එහෙනම් කඩන්න නැතුව තිබ්බත් මොකද වෙන්නේ ඒක? එහෙනම් විනාශ වෙනවා. ඒක කවදද විනාශ වෙන්නේ ඒක? ඒකේ කාලය. ඒ මොහොතේම විනාශ වෙනවා. එහෙනම් දැන් අපිට ගුණේ මොකද්ද? කාලය නිසා Taman හිතුවා හටගත් එකක් තියෙනවා කියලා. නමුත් උනේ හටගත්ත දැනම හේතු නිරුද්ධ වෙලා ඒක නිරුද්ධ වුණා. නමුත් ඔක තුල හටගත් තනම නිරුද්ධ වෙන මේ හේතුන් නිසා හටගත් ඵලය නැවත හේතුවක් වෙලා වෙනත් ඵලයක් හටගන්නවා කියන එක දකින්න Tamanට සුදුසු ශක්තියදී. අදනයි ප්‍රශ්න තියෙන්නේ. දැන් අර පුංචි කාලේ කැඩුවත් ඒක කුණු වෙලා විනාශ වෙනවා. කොයි කෙලෙක් කොයි කාලේ කැඩුවත් ඒක කුණු වෙලා විනාශ වෙනවා කියන එකයි સિદ્ધාන්තය. නැතත් විනාශ වෙනවා. ඇයි ඒ හේතුන්ගෙන් ඉවත් වෙනකොට ඵලේ නැති වෙනවා. එහෙනම් අපි දන්නවා හේතුන් පවතින චිත්තක්ෂණ 17ක කාලයක් විතරයි රූප කියන ඒවා ඊට වඩා තියෙන්න බෑ. ඒතර මොකද වුනේ? අර චිත්තක්ෂණ 17ක් ඇතුළතදී හටගත්ත මේ රූප ස්වභාවය ඒ 17 ඉවර වෙනකොට විනාශ වෙනවා. හැබැයි ඊට පෙර ආත්මෙ මම කිව්වා ඒ 17 ඇතුළතදී මොකද වෙන්නේ? අර හටගත්ත ඵලයත් හේතුවක් කරගෙන තවත් හේතුන් එකතු වෙලා වෙනත් ඵලයක් හැදෙනවා. ඒතර ඒකත් විනාශ වෙන්න කෙරාතුව ඒ හටගත්ත ඵලය හේතුවක් කරගෙන තවත් හේතුන් ටිකක් එක්ක හැම විටම වෙනත් ඵලයක් බවට පත් වෙනවා. හැබැයි තියෙනවා කියලා රවටේ. ඔවම කයි. එහෙනම් ඵලයක් තියෙනවද කියලා? නෑ. එහෙනම් මුලින් තිබුණෙත් නෑ, අගින් ඇත්තෙත් නෑ. නමුත් අර ක්‍රියාකාරීත්වයන් වේගයෙන් අන්තර් සම්බන්ධයෙන් සිද්ධ වෙනකොට පවතිනවා කියලා රවටේ. හරිද? වෙන්නේ ඇයි ආන්ගේ ඉන්න. ඒතර කොස් කෙඩිය කැඩුවත් අර විනාශ නොවි තියෙන්නේ ඇයි? ඒක තුල අපි කතා කරා ආහාර රූපේ ක්‍රියාකාරීත්වය, ජීවිත රූප ක්‍රියාකාරීත්වය ආදී හින්දා යම් කාලයක් තියෙනවා කියලා අපි හිතනවා. නමුත් තියෙනව නෙවෙයි ඒත් මොකද වෙන්නේ? හේතු ක්‍රියාත්මක වෙවි සකස් වෙන අලුත් ඵලයක්. හැම වෙලේම හේතුන් එකතු වෙච්ච ගමන් ඵලය නැති වෙනවා. නමුත් මොකද වෙන්නේ? ඒ ඵලය නැති වෙන්න පෙර ආත්මව තවත් හේතු ටිකක් ඉන්න වෙනත් ඵලයක් වෙනත් ඵලයක් බවට පරිවර්තනය වෙනවා කියන විතරයි. විතරයි. නැත්තම් එතනදී ආහාර රූපය කියන්නේ ප්‍රපංචන ඒ කියන්නේ ඒකම හේතු වෙලා ආහාර රූපය කියන්නේ ඒක තුළම තියෙනවනේ ශක්ති ටිකක් කියලා මම ඊදා කියලා දුන්නේ. නැවත ඒකට ධාතු එකතු කරගන්නේ ආහාර රූපයෙන් තමයි නැවත මේ මුල කඳ ආතු පොතු වලින් ඒකට අවශ්‍ය ස්වභාවය සම්පූර්ණ කරගන්නේ. ආහාර රූපයේ ශක්තිය නැති වුණොත් ආය හැදෙන්නේ නැහැ. ආහාර රූපයේ ශක්තිය නැති වෙනවා ගහේ තිබ්බත් මොකද වෙන්නේ ඉදුණාට පස්සේ ආය ආහාර රූපයේ ශක්තිය නැති වෙනවා. ඊට පස්සේ මුල් කඳ අතු බොතලින් ලැබෙන වතුර ඉරව් ආයේ ප්‍රයෝජන ගන්න බෑ. මෙලිපද විනාශ වෙනවා. හරිද? එහෙනම් දැන් වැඩිදුර හිතන්න යන්න ඕනේ නැහැ. තමයි තේරුම් ගන්න තියෙන දෙයයි කියලා දෙන්නේ. පෙර නොතිබීම හේතුන් නිසා සකස් වෙනවා යම. ඉතිරි නැතුවම හේතු නැති වෙලා ඒ මොහොතේම නැති වෙනවා. හරිද? නමුත් මේ හේතුන් වේගයෙන් ක්‍රියාත්මක වෙන නිසා ඒ ඵලය විනාශ වෙන්න පලින් වෙනත් හේතුන් එකතු වීමෙන් වෙනත් ඵලයක් බවට පත්වීම පවතිනවා යයි රැවටීමට හේතු. හේතුන් එකතු වෙච්ච තැනින් ඵලය නැති වෙනවා. නමුත් ඒ ඵලය නැති වෙන්න කලින් ඒ හටගත්ත ඵලය තව වෙන හේතු ටිකක් හින්දා ආයෙ අලුත් ඵලයක් ඇති ඒ ඵලයත් ආයෙ වෙනත් හේතු ටිකක් එක්ක එකතු වෙලා ඒ කියන්නේ ඒ ඵලයත් හේතුවක් විදිහට ක්‍රියාත්මක වෙලා වෙනත් ඵලයක් වෙනත් ඵලයක් විදිහට මේ ලෝකේ සිද්ධීන් රාශියක් සිදු වෙනවා මිස පවතිච්ච දෙයක් ඔක්කොම දුක්ඛ ලක්ෂණේ ඔක්කොම දුක්ඛ ලක්ෂණේ අනිත්‍ය ලක්ෂණේ ඔක්කොම අනාත්ම ලක්ෂණේ ඔක්කොම එකට දෙන්නේ හේතුන් නිසා හටගත්තා කවුරුත් කලේ නේ හරිද ස්වභාව ධර්මතාව හරිද දැන් ඔක වැඩි දුර ඉඳන් නැත වෙන එහෙම ඉවරයි දැන් ඔය සද්ද කොහෙද තිබ්බේ ඔයා තිබුණේ නැහැ. දැන් මේ අතේ මේ අතේ තිබා. දැන් කෝ එක? ඇයි එක නැති වුනේ? හේතුන් නැති වුණා, නැති වුණා. හේතුන් නිසා හටගත්තා. හේතුන් කියන්නේ එකතු වීම. එකතු වෙනකොටම හටගත්තා. එකතු වෙලා ඉවර වෙනකොටම හේතු ටික ඒ හේතුන්ගේ ක්‍රියාකාරීත්වය එකතු වීම නම් ක්‍රියාකාරීත්වය එකතු වෙලා ඉවරයි. එකතු වෙලා ඉවරනකොටම ඵලය එදෙන ඉවරයි. ආය පාදින්නේ. එනවතරනේ ගහේ මුල කඳ ආතපොත නිසා යමක් හටගත්තා මල හටගත්තා නම් මල එදෙනෙම ඉවරයි ආයත් මුල කඳ ආතපොත හින්දා වෙනත් මලක් ඒ මල හින්දා තව ඵලයක් ඔය කියන ආකාරයේ ඒ ඵලය මෙනත් හේතු ටිකක් හින්දා තවත් ඵලයක් ඒ ඵලයෙන් තව ඵලයක් මිස කදාවත් තිබිච්ච ගන්නේ නැහැ තිබුණා නම් කොහේ හරි ඉදිරි වෙච්ච එකක් තියෙන්න ඕන එර තිබුණෙත් නැහැ පස්සේ ඇත්තෙත් නැහැ එහෙනම් දැන් තියෙන්නේ නැහැ එහෙනම් ඵලය මොකද්ද මායාවක් බොරුවක් එන්න. තියෙනවා කියලා හිතන. පළවෙනි පොත් ඵලයේ හොයන කොහෙන්ද කියලා හොයාගන්න බෑ. ඒකත් හේතු ඵලයක්. ඒක හේතු ඵලයක් විතරයි. අදාළ හේතු සිද්ධ වුණා හිතනවා. අපිට හොයන්න බෑ. ඒක තමයි වෙලා තියෙන ප්‍රශ්නේ. ඒක හොයාගන්න බෑ. කිසිසේත්ම හොයන්න උත්සාහ කළ වැඩක් වෙන්නේ නැහැ. Tamanට හොයන්න බෑ. ඒකට ඇති වැඩකුත් නැහැ. හොයාගන්න බෑ ඒක. ඒකේ තරම් සූක්ෂමයි. හරිද? ඒක නෙවෙයි විද්‍යාවට වැරදිලා තියෙන හැමදාම. ඒකයි කොච්චර හෙව්වත් හොයන්න බෑ. අරකින්ද මේක වුණා මේකින්ද මේක වුණා කියලා අන්තිමට මේක පටන් ගත්තේ කොහෙන්ද කියලා හොයාගන්න බෑ. හොයාගන්න බෑ ඒක. ඒ තමයි ඒ තරම් සියුම් වූ ක්‍රියාකාරීත්ව සමූහයක් ලෝකයේ දෙනවා ඒකයි බුදුහාම කිව්වේ. උතුණියාම් බීජනියාම් ධම්මනියාම් චිත්තනියාම් කම්මනියාම් යනු නියාමක උධර්මතාවයන් ටිකක් එකතු වෙනවා. ඒ ක්‍රියාකාරීත්ව කාටවත් තේරෙන්නේ නැහැ. ඒක ලෝක විෂයක්. සත්ත්ව විෂයක්. ඒක හොයන්න බුදුහාම දන්නවා. හැබැයි අපිට තේරෙන්නේ නැතිද කියන්නේ. විතරයි වෙලා තියෙන්නේ. දැන් හොයන්න බෑ අපිට. අපිට හොයන්න උවමනාවකුත් නැහැ. අපිට තේරුම් ගන්න තියෙන ඔච්චරයි. පෙර තිබිලා නැහැ ඒවා. පස්සේ ඉතුරු වෙලාත් නැහැ. එහෙනම් දැන් තියෙන්න විදිහක් නැහැ කියන ධර්මතාවයේ තේරුම් අරන් මෙන්න මේ මුලාවෙන් ගැලවෙන්න. හරිද? දැන් Taman ගැන හිතුවත් එච්චරයි. දැන් මේ ශරීරය ගැන අපි හිතාගෙන ඉන්න ශරීරයක් තියෙනවා කියලා. දැන් ඔක මම ඊයේත් කියලා දුන්නා. දැන් ඔය ශරීරය කියන එක අම්මා තාත්තා එකතු වෙලා හටගත්තා කියන එකයි අපි දන්න කාරණේ. ඉතින් අම්මා ළඟ තිබුණාද ওই ශරීරය තාත්තා ළඟ තිබුණාද ওই ශරීරය? ඔය ඇඟ කියන එක අම්මලාගේ තිබිලා දායි තාත්තාගේ තිබිලා දායි. නෑ. එහෙනම් අම්මගේ කැලියවත් තාත්තාගේ කැලියවත් ඔය ඇඟේ තියෙනවා. නෑ. එහෙනම් මරණගෙන් පස්සේ මොනවද ඉතුරු වෙන්නේ ඔය ඇඟේ? මොකවත් නෑ. එහෙනම් ඔය ඇඟ අයිති අම්මටද තාත්තටද? ඈ? මට කියලා? අමර ඇයිද ගදේ? අනේ අමර දෙල නිකන් අමර තියාගන්න. අම්මගේ කැලියක් දෙන්නේ නැහැ තාත්තා කැලියක් දෙන්නේ නැහැ කාටවත් අයිතිකාරයෙන්නේ නැහැ බුදුන් කාලේ හිටියනම් හරිම ලේසි තමයි හිටියේ නැතිනම් තමයි වින්න හි වෙලා තියෙන්නේ ඔය එහෙම නිකන් ඇරිය නැහැ පාර යන අයට කතා කරලා බණ කිව්වා තේරුම් ගත්තේ නිවන් ගියා ඔය ඔය කෙන ආකාරයෙන් පාර යන උන් අඬ ගාලා ගියාම තුන්ව අපිට වැඩ තියෙනවා කියලා එහෙම නැගිටලා ගිහපැත්තිය ඈ ඔය කියන ආකාරයෙන් බුදුහාමරගේ විදිහට තමයි මේ කියා දෙන්නේ. එතකොට ඔය කියන ආකාරයෙන් බුදුහාමර කාලේ තිබියා ඔබ ආන්තලයට නම් වැඩ දිනවා අපිට අපිට වැඩ නැහැ අපිට වැඩ ගොඩක් තියෙනවා අපිට තව රාජකාරී ආරාමෙම තියෙනවා ඒ හින්දා අපි ගිහිල්ලා එන්නම් කියපුවා ඇතිටියා. ඔව් මොකද මේ සිටියව. නැද්ද? ඒ හින්දා ඒ කාලේ වගේ මේ කාලෙත් එහෙම තමයි. අපි තේරෙන්නේ පාළුවෙන් කිව්වම ඈ? පරිපතෙන් කිව්වට තේරෙන්නේ. දැන් ඉතින් සිංහලෙන් කිව්වත් ගෙදර යනවනේ ඒකට වෙලා තියෙන්නේ. ඒ විදිහ සිංහලෙන් කිව්වත් ඔච්චර තමයි, පාලියෙන් කිව්වත් ඔච්චර තමයි. තේරෙලත් ඉතින් ගෙදර යන්නේ මොඩ කමින්ද තමයි. බරුවක් කියලා වැටහිලා නේද? හරිද? එහෙනම් පෙර නොතිබිච්ච ක්‍රියාකාරීත්වයන් රාශියක් එකතු වීමෙන් සකස් වෙච්ච බොරුවක් විතරයි ලෝකය. හරිද? මොකක් වන්නේ? ධාතු ටිකක් තියෙනවා අපි දන්නේ කොයි ආකාරයෙන් හරි එකතු වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය ඉදිරියට ඒ ඵලය ලබන සුදුසු තත්ත්වයෙන් එකතු වුණොත් ඒ ඵලය ලැබෙනවා. හැබැයි ඒ වෙලෙම නැති වෙනවා. හැබැයි වෙනත් හේතු ටිකක් නිසා වෙනත් ඵලයක් වෙවි වෙනත් ඵලයක් වෙවි හැම වෙලෙම පවතිනවා කියලා රැවටෙනවා. යන්න. ඇත්තටම නෙමෙයි ඇඟටත් විතරයි මව කුසේදී අම්මා තාත්තා එකතු වෙලා ඔය කියන එකක් හටගත්තා. ඒ කියන්නේ සුදුසු තත්ත්වය ඒකත් ඉතින් හැමදාම අම්මා තාත්තා එකතු වුණා කියලා හැමදාම ළමයි හම්බෙන්නේ නැහැ. ඒක සුදු තත්ත්වය කියලා එකක් තියෙනවා. ඒක සුදු තත්ත්වය එකතු වුණොත් හටගන්න. ඒතර ඒ ආකාරයෙන් ඊට පස්සේ අම්මා ආහාර ගන්නකොට වෙන ඵලයක් වෙනවා. ඒකත් එක අර ඵලයේ තවත් හේතුවක් කරගෙන තවත් ඵලයක් වෙනවා මිස කවදාවත් තිබුණේ. හරිද? එහෙනම් ඔක මොකද්ද අපිට දැනගන්න තියෙන දේ? පෙර නොතිබීම හේතුන් නිසා සකස් වෙච්ච හේතු නැතිවීමෙන් ඒ මොහොතේම නැති වෙන නමුත් වේගවත් බව නිසා වෙනත් හේතුන් සමග එකතු වෙලා වෙනත් ඵලයක් බවට පත් වෙන ක්‍රියාවලියක් විතරයි. හරිද? හේතුඵලය කියන්නේ ස්වභාවයෙන් තමයි ඉඳ අර්ථ කියන්නේ නෝනි පෙර නොතිබුණු බොරුවක් මායාවක් තමයි ඵලය. හැම වෙලෙම තියෙන ඵලය. දැන් ගහ කියන්නේත් ඵලයක්. ඒකට ඉතින් අර බීජ හේතුයට බීජයට වතුර ඉරාව්ව පස් ආදී එකතු වීම හේතුවෙන් හටගත්තා. ඉතින් අපිට ඕකේ මුල හොයන්න බෑ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ තියෙන ඔක්කොම දේවල් මොනවාද? දැන් මේ ගෙවල් දොරවල් කිව්වත් ඒවත් මොනවාද? හේතු. හේතු නිසා හටගත්තා. ඒවට එකතු වීම තියෙනවා. ඒ ගහ දැන් මේක ගත්තොත් ගල් ගඩොල් වැලි සිමෙන්ති ආදී එකතු වීම ඒ දෙක දුනවා. හැබැයි කොහෙවත් තිබුණේ නෑ. හරිද? එහෙනම් බුදුහාම විශ්වය ගැන කිව්වද? බුදුහාම විශ්වය ගැන කිව්වොත් ඇතරයි. හේතුඵලයක්. අග්ගඤ්ඤ සූත්‍රයේ විශේෂ හටගන්නේ ආකාරයෙන් සත්‍ය හටගත්තේ කොහොමද කියලා බුදුහාම වංගක කියනවා. අග්ගඤ්ඤ සූත්‍රය. එතකොට ඔය කියන ආකාරයට බුදුහාමර දක්වනවා මේ මේ ලෝකයේම ওই ධාතු ටිකෙන් හටගත්ත මායාවක් අනන්ත ධාතු ක්‍රියාකාරීත්වය. දැන් ඒකත් එක්ක දැන් එනම් ඵලයක ආයුෂය කොච්චරද? සුදාස්කේ ආයුෂය විතරයි තියෙන්නේ නම් චිත්තක්ෂණ කීයද? 17ක් විතරයි. චිත්තක්ෂණ 17 කියන්නේ මහා ලොකු කාලයක්ද? නෑ අපි දන්නවා ඒක ඉතා කුඩා කාලයක් මනින්න බෑ අකා දෙකයි. වෙන්නේ මොකද්ද මේ සියලුම සුද්ධාෂ්ටකයෙන් සකස් වෙච්ච මුළු ලෝකයේම රූප ස්වභාවයන් එහෙනම් අපි තීරණය කරා ඊයේත් ඇති වෙච්ච ගමන් ඇති හරිද එහෙනම් දැන් තමන්ගේ ශරීරය ගැන අපි ඔක පරීක්ෂා කළාම අවබෝධ කරා මේ ශරීරයේ තියෙන සියලුම ආයතන එහෙනම් කවදා ඇති වෙච්ච ඒවා තියෙන්නේ මේ මොහොතේ මේ මොහොතේ මේවා මොකද වෙන්නේ නැති වෙනවා ඇයි එහෙම වෙන්නේ හේතුන් නිසා මොකද හේතුව ආහාර ඍතුව කර්ම අර ඔක්කොම හේතු දෙනවා. ඔතන මේ ඔක්කොම හේතු මේකේ තියෙන. ආහාර දෙනවා, ඍතුව දෙනවා, කර්මය දෙනවා. ඔය ඔක්කොම හේතුින්ද හටගත්ත හටගත්ත වෙනින් නැති වෙලා ආයත් වෙන හේතු තියෙනවා. ඒ හින්දා ආයත් හටගන්න. හරිද? හ්ම්. එතකොට ඒ කියන ආකාරයෙන් මෙන් මේ ආකාරයට හටගත්ත මේ රූප ස්වභාවයන් එක්ක Tamanට බාහිරයේ තියෙන රූප කියන ඒවා හටගත්තා ඒව හටගත් එකවත්. ඒ කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා අපි පාවිච්චි කරපුවා ඒක කද්දද? ඒත් හේතු නිසා මේ මොහොතේ. දැන් එනකොට ඕම් ඔය ඇස කියලා අපි ගමු. ඒක දැන් හටගත්තා. බාහිරින් රූපය කියන එකක් දැන් හටගත්තා. ඒතර ඒ හටගත් ඵලයන් ටික ආයිත් එකතු වෙලා ඒ අවස්ථාවේ විඥානයකට එකතු වෙච්චාම මොකද වෙන්නේ? නේ? දැන් ඇහක් හට ගන්නවා, රූපයක් හට ගන්නවා. ඒවා එකතු වෙනකොට විඥානයකට උකට එකතු වෙලා දැනීම කියන සිතක් හටගත්තා. දැන් එතකොට පෙනීම කියන මේක ඇහි තිබුණ එකද? එහෙනම් රූපය තිබ්බද? විඥාන තිබ්බද? හ්ම්. එහෙනම් පෙනීම කියන එකෙන් ඇහක් ගන්න පුළුවන්ද? රූපයක් ගත්තයිද? විඥානය ගත්තයිද? එහෙනම් පෙනීම කියන එක පෙර තිබිච්ච එකද? එහෙනම් පස්සේ ඉතුරු වෙනවද? එහෙනම් පෙනීම කියන්නේ මොකද්ද? හේතුන් නිසා හටගත්ත හේතු නැතිවීමෙන් නැති වෙන්නේ. ඇයි? හේතුන් චිත්තක්ෂණයක් විතරයි එකතු වෙන්නේ විඥාන එක චිත්තක්ෂණයයි එතන තියෙන්නේ. ඒ ෂණයේදී හටගත්තා ඒ ෂණයෙම විඥානේ නැති වුණා නැති වෙනකොටම හේතු ටික ඉවරයි. ඒ හින්දා ඵලයට පවතින්න එනම් පෙනීමට මොකද වෙන්නේ? නැති වෙනවා. එහෙනම් පෙර තිබුණෙත් නැහැ, පස්සේ ඇත්තෙත් නැහැ, හටගත් තැනින්ම නැති වෙලා යනවා නම් ওই පෙනීම කියන්නේ මොකද්ද? මතකේ ඉතුරු වෙනවා නේද? මතකේ ඉතුරු වෙනවා කියලා හිතාගෙන. අය ආයත් මතක් කරනවානේ. මේ කරන්නේ නැතු නිකයිද? ඒකෙන් තමයි වෙලා තියෙන්නේ. තියෙනවා කියලා හිතානින්දනේ ප්‍රශ්නේ තියෙන්නේ. හැම වෙලේම නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒක කරනකොට කරනකොට තියෙනවා කියලා හිතන්නේ. ඇයි හේතු සපයනවනේ? හේතු සපයනවා. මොකද්ද හේතුව? Taman අවිද්‍යාව ඉතුරු කරනවා. තියෙනවා කියනවා තියෙනවා තියෙනවා කියන හේතුව ඉතුරු කරන් ඉතුරු කරන් ඉතුරු කරන් ඒකින්ද අලුතෙන් ඵලයක් අලුතෙන් ඵලයක් ඇති වෙනවා. ඒක නෑ නෑ නෑ නෑ කියලා දැනගෙන යන්න. එතකොට මොකක්වත් නැති වෙලා යනවා. හේතු එක්තරා විදියක් කාලයක් නේද? දෙක තමයි. ඔව්. ඒක තමයි මේක හොයාගන්න බැරි. හේතු අනන්තයි. ඒක තමයි බුද්ධ මාර්ගයේ වැඩිදුර හිතන්න එපා. සරලව තේරුම් කරගන්න ඒවා හොයන්න බෑ කාටවත් ওই විදියට. ඒ ඉතින් තමයි හැමදාම ওই විද්‍යාවට වර්ධින්නේ. මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා කියනවා. ඒත් එහෙම කරලා බලනකොට ආයෙ වෙන්නේ නැහැ ඒක. ඇයි? වෙනත් හේතු තියෙනවා ඒකට. හේතු සියල්ල අපිට හොයන්න බෑ. හැබැයි හේතුන් සියල්ලේම தত্ত্বය එකයි හේතු එකතු වෙන්න ඕන. ඒ එකතු වෙලා තමයි හැදෙන්නේ. හැබැයි හටගන්න ඒවා එකක්වත් ඇත්ත නෙවෙයි කියලා දැනගත්තාම අපිට ඇති වැඩක් නෑ ඔකේ. කොච්චර දැනගන්නද? එහෙනම් අපිට ඔකේ මුල කොච්චරද කියලා හොය හොයා ගිහලා හොයාගන්න හම්බෙන්නේ නෑ. හොයන්න බෑ. එහෙනම් හොයන්න ඕනෙත් නෑ. අවබෝධය කරගත්තාම ඉවරයි. ලැබෙන ඵලය බොරුවක්. පවතින්නේ නෑ. පවත්තන්න බෑ. එහෙනම් ඇහැ අරිනකොටම පෙර නොතිබිච්ච පෙනීමක් ඇති වුණා. ඇස රූප සහ විඥානයේ එකතු වීමෙන්. ඒතර ඇහැ රූපේ විඥානයත් ඵලයන් ටිකක් තමයි. ඇහත් වෙනම ඵලයක්. ඉතින් ඒකට ඇහැ හැදෙන්න තව හේතු තව ඵල ගොඩක්. ඔය විදිහට ඔක්කොම හොයන්න ගියාම ඔක්කොම හැඹරෙනවා. එහෙනම් එකක් වගේ දැනුත් එක තැනකින් තෝරගෙන ඉදිරින් නතරේ. එහෙනම් ඇහත් රූපයත් විඥානයත් එකතු වීම කියන ඒ තුනම ඵලයන්. හැබැයි ඒවත් බොරු එතකොට ඒවත් එකතු වෙලා තවත් ඵලයක් හදනවා පෙනීම. ඒ මොහොතේ මේක නෑ ඇයි හේතු භංගා නිරුද්ධಂತಿ හේතු ටික නැති වෙලා ඵලෙ නැති වෙනවා ඇහත් නැති වෙනවා රූපෙත් නැති වෙනවා විඥානෙත් නැති වෙනවා පෙනීමක් නැහැ එහෙනම් දැක්කා කියන්නේ මොකද්ද මායාවක් දැක්ක දෙයක්ුත් නැහැ ඇහැකුත් නැහැ විඥානෙකුත් නැහැ ඉතින් එහෙනම් මෙතකල් බැලුවේ මොනවාද බරු මායාව ඇහුනේ ඔව් සද්දෙත් අටගත්තා, කනත් අටගත්තා, විඥානෙකත් අටගත්තා, ඇහිීමකත් ඇදුණා. දැන්කෝ ඉවරයි. ගඳ දැවුණා, ඕකත් ඉවරයි. රස දැවුණා, ඒකත් ඉවරයි. ස්පර්ශ දැවුණා, ඒකත් ඉවරයි. මතක් වෙච්ච එකත් ඉවරයි. වැඩේ තියෙන්නේ ඒවා මතක තියෙනවා කියලා අවිද්‍යාවෙන් නැවත නැවත ඒක තියෙනවා, තියෙනවා, තියෙනවා කියලා ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ ගණ්ඩ අවිද්‍යාව ඉතුරු කරනවා. අවිද්‍යාව හේතුවෙන් ආයත් ඵලයක් සකස් වෙනවා. ආන්ගේ අවිද්‍යාව නැතිකරන්න එතකොට ඉස්සරහට යන්න ශක්තියනේ. ඉස්සරහට යන්න ඕන නම් තියෙනවා තියෙනවා කියලා හිතනද යන්න ඕනේ නැත්නම් නැති බව දකමින් ඉන්න. මේම සිදුවීමක් වෙන බව දකමින් ඉන්න. එතකොට ඉදිරියක් නැහැ. Tamanට ඉදිරියට යන්න ඕන නම් නෑ එහෙම නෙවෙයි ඇත්තක් තියෙනවා. අරයා ඉන්නවා, මෙයා ඉන්නවා. හිටියා මිනිහා කියලා හිතේ තින්න. එතකොට යයි. හරිද? ඒක තමයි උනේ. නැත්නම් යන්නේ දිහා නැහැ. ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා කියලා හිතන තාක්කල් ඒවා වෙනුවෙන් වැඩ තියෙනවා. ඒවා නැත්තම් ඒවා වෙනුවෙන් වැඩ නැහැ. වැඩ නැහැ කියන්නේ කර්මය නැහැ. කර්මය නතර වුණාම වැඩ ඉවරයි. කර්මයේ වෙච්චාම නිවන් දකින්න. දෙවකනේ ප්‍රශ්නේ. හරිද? නේද? දැන් මොනවද කරලා දෙන්නේ මෙච්චර කාලයක්? ඈ? මොනවද කරේ? දැන් දැක්කේ මොනවද? දැන් දැකේ ඇත්ත මෙච්චර කල් දැක්කේ මොනවද කියලා ඒරු මෙච්ච කල් ඇහුවේ කොහාපුවා ඉවරයි තමන්ට දැනෙච්ච ඒවා ගඳ දැනෙච්ච ඒවා ඉවරයි රස දැනෙච්ච ඒවා ඉවරයි ස්පර්ශ කරපුවත් ඉවරයි එතනම මතක් කරපුවත් වදනම ඉවරයි නමුත් තියෙනවා කියනවා කියලා මතක් කර කර ආය ආය ආය ආය ආය ඒකම ඒකම ඒකම හේතු සපෙව්වහම වදනවා කියලා හරිද සයනද එතකොට රහතන් වහන්සේලාගේ විඥානය යන්න තන නැති නිසා ඒගොල්ලෝ නිර්මාණ පාන අවස්ථාවේදී මොකක් වෙන්නේ? කියන්නේ වෙන්නේ මේ වෙන්නේ ඉතින් අය අමුතු දෙයක් වෙනවා. අමුතු මොකක්වත් වෙන්නේ නැහැ. ක්‍රියාකාරීත්වය නතර වෙනවා හොයන්න විදියක් නැහැ. එච්චරයි. මම කියන්නේ ධාතුන් ක්‍රියාත්මක වෙනකොට විතරයි හොයන්න පුළුවන්. ධාතුන් තනියෙන් තියෙනකොට හොයන්න බෑ. පඨවි තනියෙන් හොයන්න බෑ. ආපෝ තනියෙන් හොයන්න බෑ. කියලා දුන්නේ ඊයේ. එහෙනම් විඥානයක් තනියෙන් තියෙනකොට ක්‍රියා කරන වෙලාවට සිත් හදනවා ක්‍රියාව නතර කරපු ගමන් ආයෙ සිතක්වත් ලෝකයක් එක්ක සම්බන්ධයක් නැහැ. අය හොයන්න බෑ. එතන බුදුහාම කියන්නේ එකයි අර ඉහළට ගියාද පහළට ගියාද කොහෙට ගියාද කියලාවත් හොයාගන්න විදියක් නැහැ. හොයන්න බෑ. දැන් එන සම්බන්ධයක් ආයෙ නැහැ. ඒ තමයි නිරෝධ වෙනවා කියන්නේ. නේ. ඒක වැඩේ. එඳ තේරුම් ගත්ත කෙනාට ලෝකේ මොකක්වත් ඇත්තේ නැහැ. තේරුම් ගත්ත නැති කෙනාට තේනවා තේනවා අර කරන්න ඕනේ මේ කරන්න ඕනේ කියලා ඉතින් කර කර ඉන්නවා. එච්චරයි. එතකොට එතකොට උනාන්තාව. තාව වෙන ලෝක ධාතුන් කියනවනේ. ඔව්. එතකොට මේ ලෝක ධාතුන් කියන්නේ සම්බන්ධතාවය කොහොමද පවතිනවද? පවතින්නේ බාතන බෑනේ. මොකද ඒකට තියෙන හේතුව? තියෙනවා. දැන් යම් කිසි හැකියාවක් තියෙන මේ ලෝක ධාතුව කියන්නේ ඒ ලෝක ධාතුවේ ඉපදෙන්නේ. හේතුවක් නැහැ නේද වෙන්නේ? හේතු නිසා හට ගන්නවා. මොකද හේතුව අපි මේ කියන විදිහට වාසය කරන්න ඕනෑ කියලා හිතුවාගෙන කර්මය හේතුවක් තියෙනවා. අංකනේ කර්මය උත් නියාමයේ බීජ නියාම ධම්ම නියාම චිත නියාම කර්ම නියාමයක් බලපාන. එතකොට ඒ හේතුව නැහැ. එතකොට එහි සම්බන්ධතාවයක් හේතු නැතුව ඵලය හැදෙන්නේ. කර්මයා මෙතනට හේතුවක් තියෙනවා. කර්මය කියන්නේ හේතුවක්. කර්මය කරගන්නේ මේ අවිද්‍යාවෙන්ද. මොකද කර්මය මෙතන සත්‍යයේ පුද්ගලයේ කාත්මයක් තියෙනවා යයි ගත්ත අවිද්‍යාසහගත කර්මය. හරිද? ඒක ස්වභාවික ක්‍රියාවලිය සිද්ධ වුණාට ප්‍රශ්නයක් නැහැ. මෙතන නාම රූප කටගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. නමුත් එතන ප්‍රශ්නේ මොකද්ද? එතන මම මගේ කියලා ඒක නিত্য සප කියලා ඇති කරගත් අවිද්‍යාව. ඒකෙන් තමයි කර්මය තියෙන්නේ. නැත්නම් බුදුහාමරොත් කතා කරා ක්‍රියා කරා එවන බුදුහාමරට කර්ම රැස් වෙනවද? රාතන් වහන්සේලා කතා කරනවා ක්‍රියා කරනවා කර්ම රැස් වෙනවද? නෑ. ඇයි? ක්‍රියාවක් විතරයි එයාගේ සිද්ධ වෙන්නේ. ක්‍රියා කරන කෙනෙක් නෑ. එදෙන රොබෝ කෙනෙක් ආවේ බුදුහාමරෝ කියන්නේ. රාතන් වහන්සේ කියන්නේ රොබෝලා වගේ. ඒකනේ මිනිස්සු ආන්නේ පය දෙකක් නිදාගෙන කොහොමද හිටියේ කියලා. ඔය බුදුහාමර පය දෙකයි තතුණා කියන්නේ. හරිද? රාතන් වහන්සේලාත් එහෙමයි. දැන් රාහුල හාමුදුරුවෝ ගැන කියනවා රාහුල හාමුදුරුවෝ රහත් වෙච්ච දවස් අවුරුදු 20 දී රහත් වෙනවා. අවුරුදු 20 දී රහත් වෙන්නේ අතේදී මහාන වෙනාට අවුරුදු 20 දී රහත් වෙලා රහත් වෙච්ච දවසේ ඉඳන් රෑ දෙකක් එක තැන ඉඳලා නැහැ කියනවා. ඒ කියන්නේ රෑ දෙකක් කියන්නේ දවස් දෙකක් රාත්‍රී කාලයන් දෙකක් එකම ස්ථානයක ගත කරලා නැහැ කියනවා. ඒ කියන්නේ හැමතැන මොකද කරලා තියෙන්නේ? ඇයිද ඇයිද ඇයිද ඇයිද බණ කියලා. එක තැනක එක රෑ ඉන්නේ. ආයෙත් පස්සේ එතන ඉන්නේ නැහැ. යන අතවදනේ. රෑ දෙකක් එතන ඉඳලා. නේද? ඇයි? මේක නිකන් ක්‍රියාවක් බවට පත් වෙන ඔහේ මැසිමක් වෙනවා එච්චරයි. මේක මැසිමක් තමයි. මේක අර කැලලක් දාගත්ත අවිද්‍යාව කියන හේතුව දාගත්තා. ඔක දාගත්තට පස්සේ මම සංඥා දානවා ඊට පස්සේ නিত্য සංඥා දානවා සුභ සංඥා දානවා එතකොට ඉතින් අරකට නතර වෙන්න බෑ. ඉතින් දුවනවා එතකොට. හරිද? එහෙනම් තමන්ගේ අවබෝධය තමයි පෙර නොතිබීම හේතුන් ටිකක් සකස් වෙනවා. ඔක්කොම හේතු තමන් දකින්න යන්න ඕනේ. සරල කරලා අඳුර ගන්න. ඒ හේතුන් නැති වෙනවා. ඒ නිසා ඵලය නැති වෙනවා. පෙර නොතිබීම හේතුන් ටිකක් සකස් වෙලා ඵලයක් ඇති වෙනවා. ඒ මොහොතේ මාශණයක්වත් යන්නේ ඒ මොහොතේම හේතු නැති වෙලා ඵලයක් නැති වෙනවා. නම් හේතුත් නැහැ ඵලත් නැහැ. එන හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධාන්ති ඒ සඳහා අකාලික ධර්මතාවයක් කාලයක් දක්වන්න බෑ. දැන් දැන් ඇස් අරිනකොටම හේතු ඵලයක් ඇති වෙනවා. ඇහැ රූපේ විඥාන එකතු වීමේ හේතුවෙන් පෙනීමේ ඵලය. ඇහැ වහ ගන්නකොට පෙනීම නැහැ. ඇයි ඒ? තවත් හේතු ඵලයක් ඒක. ඇස රූපය විඥානය කියන හේතුන් නැතිවීම කියන හේතු. හේතු භංගා කියන එක. හේතු නැතිවීම කරගෙන ඒ අටගත්ත ඵලය නැති වෙනවා. ඒකත් ඵලයක්. හේතුන් නිසා ඇතිවීම ඵලයක්. හේතු නැතිවීම නිසා හටගත් දේ නැතිවීමක් ඵලයක්. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා හේතු භංගා කියන්නේ ඒකත් හේතුවක්. හේතු නැතිවීම හේතුවේ හටගත් දේ නැතිවීම ඵලයක්. දෙකම එක විදිහට තියෙනවා. වේගයෙන් වෙනවා. ඒක තමයි අකාලික ධර්මතාවය. බුදුහාමර කිව්වයි. බුදුහා තමයි කිව්වේ. ඒ කාලේ ඉතින් කිව්වෙන් තමයි තාම තාමත් මේ කිය කියන්නේ ඒ කාලේ කිව්වා දැරත ඇත්ත හින්දා. අද කාලේ කියනවා පට්ටපල් බොරුනේ කිය කියන්නේ. දැන් මේ අද කියනවා ආයෙ හෙට මාරු කරනවා. නේද? එදා කියපුවා අද දක්වාම කිසිම දෙයක් නැහැ ඒ දෙරිම තියෙනවා. හෙටටත් ඔය කොහොමද දෙනවා බුදුහාරෝ කිව්වත් ඔක නැත් සිද්ධ වෙනවාමයි නැතත් ඔක විදිහට තියෙනවාමයි කිව්ව හින්දා මෙහෙම කියන්න පුළුවන්. නැත්තම් කියන්න බෑ. ඒ ධම්මා හේතුප්පගවා තේසං හේතු තථාගතෝ ආහ තේසං චයෝසෝ නිරෝධෝ එවං වාදි මහා සමනු මහා ශ්‍රමණයන් වූ බුදුහාරුන්ගේ වාදය හේතුඵල වාදය එන මොකක් කියන්නේ පරිසම්පාදේ කිව්වත් ඔය එක එක ධර්මතා කිව්වම මොනවක් කිව්වත් හැම තැනම තියෙන්නේ ඕකයි. හරිද? එහෙනම් ඉරක් හඳක් ගහක් කොලක් ලෝකයක් සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් තියෙනවද මොකක්? ඔක මොනවාද? හේතුඵල. රූපයත් හේතුඵලයක්, නාමයත් හේතුඵලයක්, සිතත් හේතුඵලයක්, ලෝකෙම හේතුඵලයක්. ඒ හේතු නැතිවීමෙන් ඇති වෙන ඵලය ඒ තමයි නිවන් ඵලය. හේතු එකතු වීම නවත්ත ගන්න හේතු ඵලයක් නෑ. හරිද? එච්චරයි. ඇති වෙනවා. නැති දෙයක් ඇති වෙනවා කියන්නේ? නැති දෙයක් ඇතිලා ඊට පස්සේ නැතිලා යනවා. නැති දෙයක් ඇති වෙනවා කියන්නේ? නැති දෙයක් ඇති වෙන්න පුළුවන්ද? නැති දෙයක් කියලා නෑ යමක් නෑ තමයි නැති දෙයකින් යමක් ඇති වෙනවා කියලා රැවටෙනවා. ඇති උනේ නෑ. තියෙන්නේ ක්‍රියාකාරීත්වයක් විතරයි. දෙකෙන් අර උදාහරණයක් කිව්වේ පන්දම අරන් වේගයෙන් කරකවනකොට රවුමක් නෑ. තියෙනවා කියලා පේනවා විතරයි. සැබෑවටම රවුමක් නෑ. තියෙන්නේ පන්දමයි වේගය විතරයි. ඒ වගේ තමයි මෙතන තියෙන්නේ සත්‍ය පුද්ගල භාවයක් නෑ. නිස්සත්තෝ නිජීවෝ ශුඤ්ඤෝ ධාතු මත්තකෝ ධාතුන් තියෙනවා ධාතු මාත්‍රිකව සකස් වීමක් මිස සත්‍ය පුද්ගලෙන්නේ හරිද ඉතින් නබරුවක් මායාව මිරිඟුවක් කියලා කියන්නේ මරීචි මූපමා සංඥා සංඥා කියන්නේ මිරිඟු මිරිඟුව කියන්නේ වතුර තියෙනවා යයි රැවටෙන බවක් ඔය පායන කාලේ අද වතුර වගේ පේනවා. ගිහින් බලුවාම වතුර නෑ. එයින් ඒ වගේ මේ ලෝකේ ඉන්න හිතා ඉන්න සත්වය පුද්ගලයා ආත්මයක් තියෙනවා කියලා බැලුවාම මේ මේව නෑ. දැන් තේරෙනවද එතකොට? එද මේ දාක්කල් කරලා තියෙන මොනවාද? මොනවාද මෙච්චර බල බල හිටියේ? බරු මායාව. හ්ම්. දැන් තව ඉතරට බලන්න හිතා ඉන්න මොනවාද? ඈ? මොනවද බලන්න හිතා ඉන්නේ? මායාවල් නොවන ඒවා බලන්න හම්බේ. මායාවල් නොවන බලන්න ලෝකේ නම් හම්බෙන්නේ නැහැ නේ ලෝකෝත්තර වෙන්නේ. එතකොට මාල් බලන්න එකක් වන්නේ. හරි බලන්න මොකක් නැහැ නේද එතකොට. එමෙතෙ කල ඇහුවේ මොනවාද එතකොට? බරු මායාවල්. තමන් දැනිච්ච ඒවා කොහොමද? බරු එහෙනම් බුදුහාරෝ හේතුඵල ධර්මතාවයක් කියලා මේ ලෝකය ගැන මොකද්ද කිව්වේ? වේගයෙන් ඇති වෙන්නේ නැති වෙන බොරුවක් දුක්ඛ ස්වභාවයක්. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකේ දුක්ඛ කිවි හිස් බරු මායාව දුක්ඛේ පතිට්ඨිතෝ දුක මත එහෙම නැත්නම් බොරුවක් මත පිහිටා ඇත ලෝකය ලෝකේ මොකද්ද බොරුව දැන් කරලා තියෙන වැඩ ඔක්කොම මොනවාද ඒක දැන් තව ඉස්සරහට කරන්න ඉතා ඉන්නේ වැඩ මොනවාද ඈ ඈ බොරුවක් තමයි අයත් එක කින්නේ ඉන්නවනේ බැරිය කළා බෙරු හිස් සත්‍යෝ නැහැ පුද්ගලයෝ නැහැ ජීව නැහැ නිස්සත්ත නිජීව ශුන්‍ය ධාතු අත්ත ධාතු විතරයි ඉතින් ඔය ටික තේරුණා නම් තේරිච්ච කෙනා බොරුවේ ඉන්න කැමතිද එහෙනම් ඥානවන්තය කියන කෙනා මුලාවක් වෙන්න මුලාවේ ඉන්නවා කියලා තේරෙනවා නම් මුලාවෙන්න කැමති වෙයිද එහෙනම් ආංගචලා වෙන්න ඕනේ එහෙනම් මුලාවෙන් ගැලවෙන්න ඕන කියලා යා හිතනවා නම් මුලාවෙන් ඈත් වෙන්න ඕන කියලා හිතනවා නම් ආන්න එක තමයි ආර්ය මාර්ගය කියලා කිව්වේ. දැන් තමන් මුලාවේ ඉන්නවා කියලා දන්නවනම් තවත් ඒ මුලාවෙම යෙදෙනවා නම් තමන් ඥානවන්තයේද? නෑ. එච්චරයි. තේ සත්‍යයෝසෝ නිරෝධ. එහෙනම් මේ සත්‍ය දැක්ක ගම නිරෝධ වෙනවා. එයා බොරුවේ ඉන්න කැමති වෙන්නේ නෑ එච්චරයි. බොරුවෙන් අත මෙදින. ඔය කියා ගන්න බොරුවෙන් අත මෙදින. සිතෙන් රැවටිලා ඉන්නවා රැවටිවණු බව තමන් මේ සිත විසින් තමා රැවට්ටාගෙන ඉන්නා බව දැනගත්ත කල්ලි එකෙන් ගැලවෙනවා. ඉතින් එකපා එකපාර ගැලවෙන්නේ නැද්ද? ඔක ඔය විදිහට දැක දැක දැක දැක දැක දැක යා යුතුයි දීර්ඝ කාලයක්. මොකද දීර්ඝ කාලයක් තිස්සේ වැරදි විදිහට දැක්කේ. පුංචි කාලේ ඉඳන්ම ওই ටික කියා දීලා ওই ටික බල බලා ඉන්නකෝ නම් පුංචි කාලෙම rahat වෙනවා. දැන් ඉතින් වෙලා තියෙන්නේ පුංචි කාලේ ඉඳන් මෝඩ කන් දාලා දාලා දාලා දාලා දාලා මෝඩ පුරුදු ටිකක් හැදුවා. දැන් ඉතින් අනිත් ඒවා දාන්න ඕනේ. මොනවා කන්න. නේ. ඒක දැන් අපෝ මට හරි සද්දා දෙන කියලා පෙරලි පෙරලි වදිනවා වර. සතර මහ භූතේ ගොඩකට ගිහිල්ලා. ඒ දෙහිතයින අපි හරි සද්දාවත් අපි හොඳට පසක පිටවලා වැන්දලු කාටද සතර මහ භූතයට. බුදුහාම කිව්වයි කාටවත් වදින්න කියලා. ඉතින් ඒක හිතාගෙන අපි හොඳම අපි හරි ශ්‍රද්ධාවන්තයි. නේ. ඕකෙන් අර ගඩොල් ගොඩකට වැන්දත් ඉතින් ඒකයි. අය බරද? දැන් මගෙන් දැන් බණ අහන්නේ උට්ටම් පිස්සු යද ඒ ඉන්නේ. මේ එක හිටපයට ඔය ප්‍රශ්නයක් නෑ කියලා මම දන්නවා. අනිත් අය නම් අනිවාර්යෙන් මේ ආන්දරට මොකක්ද යකෝ මේ ආන්දර පිස්සු දෙන්නේ කියලා. අනිවාර්යෙන් මම දන්නවා ඔක හිතනවා කියලා. ඒකන්නේ. ඈ? මට කිසිම දමන්නේ <laughs> එහෙම වෙන්න පුළුවන්. කොහොමත් ආයි පිස්සු කියලා මම දන්නවා බුදුහාමරට කියලා නෙවෙයි. අනිවාර්යෙන් එහෙම තමයි. හේතුව මේ ලෝකේ ඇත්ත දැක්ක කෙනාට ඕක මහා පිස්සු වැඩක් නෑ. පිස්සු ඕක. බුදුහාරය කිව්වේ. සබ්බේ පුතජනා උම්මත්තක උම්මත්තක කියන්නේ පිස්සේ කායමේ පිස්සු වැඩ මේ නැති එකක් තියනවා කියලා මේ බදා ගන්න හදනවා නම් තියෙනවා තියෙනවා කියලා නැති එකක් රකින්න හදනවා නම් අපි පිස්සු නැද්ද? නැති එකක් తాවකාලිකව තියෙනවා නම් කමන්නේ නැති එකක් නෙවෙයි. ඒ කියන්නේ අර කෙලින්ම කිව්වේ එකයි. මිරිඟුවක් තේනවා කියලා ඒක ඔය කියන පස්සේ දුවනවා නම් තනිකර පිස්සුද නැද්ද? දැන් මිරිඟුව අල්ලන්න දඟලනවා කියන්නේ ඒක අල්ලන්න පුළුවන් එකක්ද? බෑ. ඉතින් මේ කරන්නේ ඒක. ලෝකයක් තියෙනවා, සත්‍යෝ ඉන්නවා, මිනිස්සු ඉන්න, පුද්ගලයෝ ඉන්නවා, මේවා රකින්න පුළුවන්, පවතිනවා කියලා හිතන තාකල් පිස්සු. පිස්සු. ඔච්චරයි වෙන්නේ. ඇත්ත තේරුණා නම් ඔය මොකක් ගන්න එතනයි. ඒක බුදුරජාණන් ඇත්ත තේරිච්ච ගමම්ම එතනම ඉවරයි. තේ සත්‍යයෝ සෝ නිරෝධෝ. නිරෝධ වෙනවා එතන මායාවට කරන්න මොකද? හරිද? ඔය බහුගත අරගම කරන්න යන්නේ මේක මේක බොරුවක් කියලා දැකගම ඉවරයි වැඩි. ඔච්චර දකිලි. දවස් හතක්. දවස් හතක් ඕනේ. අස්තරියා මහරහතන් වහන්සේ උපදිත පරිබ්‍රාජකයට ওই මොනම සීලයක්වත් නැතුව මොනම ධර්මයක්වත් නොතේරි ඔය කෙන ආකාරයෙන් කැලේදී හම්බෙලා යේ ධම්මා හේතුප්පගවතේ සංහේතු තථාගතෝ ආහ කියලා ওই ගාථා පද දෙක කියනකොට උපදිත පරිබ්‍රාජකයා සෝවාන් වෙලා ඉවරයි කියලා කියන්නේ. හරිද? දවස් දෙකක් ගියන්නේ. එතන આવුනේ. ඈ ඉතර. ඉතර මොනා කරලා? ඊතර කරපුවා වැඩක් නැහැ දැන් කරනවාකෝ. ඊතර ගොල්ල නැති හින්දා දැන් මේ වෙලා තියෙන වින්න අයියෝ. එහෙනම් දැන් කරගන්න. ඊත තමයි ආය නැත්තම් ආය. ඥානවන්ත වෙනවනම් රාතන් වහන්සේ විතරයි අන්තිම ඔක්කොම පිටු. පිටු නැත්තම් ඔය වගේ වපරයිද? ඔච්චර කියාදුන මේ හොටු කෙල කබ කඳුළු මූත්‍රා අතු ගැදෙන එකක් තියෙන ඒක කකා ඉන්නවා කියන පිටු නැහැ දනුගානේ. අනිවාර්යෙන් පිස්සු ආය. පෙනිපෙනී ආය යනවා නංගා. අනිවාර්යෙන් එහෙමද? අර්ථ තුනක් බුදුආර කිව්වේ නැද්ද? කාමේ කාමසුකල්ලි කානියෝ ගෝහීනෝ ගාමෝ පුතුජ්ජනෝ අනරියෝ අනත්ත සංහිතෝ අනර්ථය පිණිස හැසිරෙනවා නම් පිස්සු. වැඩක් නැති දේ වැඩක් කරනවා නම් ආයි අනිවාර්යෙන් පිස්සු. කාටද පාරමිතා පුරන්නේ මොනවාද? කාටද පාරමිතා පුරන්න ඕනේ? කවුද කිය? කාටද ඒව ඕනේ? කාට වෙන්නේ? බුදු වෙන්න පසේ බුදු වෙන්න ඕනේ. බුදුහාමුදුරගේ කාලේ මහරහත් භාවයටපත් වෙන්න ඕනේ. බුදුහාමුදුර කාලේ ඒ කියන ආකාරයෙන් සිව්පිලිසි බියාපත් භාවයේ ලැබලා ඔය 80 මහා ශ්‍රාවකයෝ විදිහට එහෙම ආන් එහෙම වෙන්න නම් ඕන. දැන් ඉතින් එහෙම වෙන්න බෑනේ. එහෙනම් ඕනේ. එහෙම ඕනේ. ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න එහෙම කතාවක් නේ. හරිද? අර වගේ තැනකට එන්න නම් එහෙම ඕනේ. එහෙම නැත්නම් ඔය ගැන කිසිම සඳහනක් ඔයවත් නැහැ. හරිද? ඔය ඔක්කොම හදාගත්ත සංකල්ප මේ මොහොතේ මේක අත්හැරලා නිකන් ඉන්නවා වැඩේ ඉවරයි. එතන හිතේනේ තියෙන්නේ ඔක පාරමිතාවනේ අර කෝණ මේ කෝණ කියලා. මොකක්වත් ඕනේ නැහැ කියලා නිකන් ඉන්නවා එතන විතරයි. හරිද? බුදු වෙන්න ඕන නම් ඉතින් කර කර ඉන්න. එහෙම නැත්තම් මේ මොකක්වත් ඕනේ නැහැ වෙර කරපුවාත් ඕනේ නැහැ දැන් ඉදිරියට යන්නෙත් නැහැ කියලා තීරණය කළා මේ මොහොතේ නතර වෙන්න එතන ඉවරයි. ඔයම ඔය සත්‍යතාව දකින්න. හේතුන් නිසා හටගත්තා හේතු නැති වුණාම නැති වෙන මායාවක්. පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිවම හේතු නැතිවීමෙන් නැති වෙන බොරුවක්. හරිද? එතකොට සයන්ස් කොහොමද මේ මුතුවරේක් වෙන්නේ බෝසත් එක් රහත් නොවි කන්ටිනියු කරන්නේ? හේතුඵලයක්. තනියෙන් මා මේ සත්‍ය අවබෝධ කරනවා කියලා ඇති කරගත්ත මහා කුසල බලයේ කර්මයේ විපාකයක්. විඥානේ වැඩ කරන්නේ එතන යන. තනියෙන් අවබෝධ වෙනකන් විඥානය වැඩ කරන්නේ. හේතුඵලයක්. හේතුඵලයක්. ඒතකොට උන්වහන්සේ අකුසල් සිද්ධ කරගන්නවා. අනිවාර්යෙන් අපායත් යනවා. කුසල් කරනවා. ඒවට විපාකත් හම්බ වෙනවා ඉතින්. ඔක්කොම වෙනවා. ඉතින් ඒ නේද? සම තමන්ගේ සහෝදරයා එක ආත්ම භාවයක ගල්පටලයෙන් පල්ලයට තල්ලු කරලා මරලා දානවා ධන තණ්හාවේ. ඒක විපාකයක් නේ. මොකද්ද වෙන්නේ? දෙවිදත්තර ගල් පෙරළුවාම අර ගලේ කැලලක් ඇවිල්ලා බුදුහාරේ යටිපතලේ වදින්නේ නේද? කර්ම විපාකේට. ඒව ඔක්කොම වෙනවා. හරිද? ඒවා ඉතින් නතර වෙන්නේ ඒක කොමරි ඒවා වෙලා වෙලා වෙලා ඇවිල්ලා ඒ කරගත්ත කුසලයේ ඉදිරියට අර විඥානය තකසිලා තකසිලා තකසිලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අවස්ථාවක් එනවා උදේට. දෙයිද නෑ. හේතුඵල ධර්මතාවයක් ඒක. ඒ විදිහට විඥානය තකස් වෙන එකයි ඉඳලා ඉන්නේ. ආත්මෙන් ආත්මය තකස් වෙනවා. හරි දැන් තමන් දන්නවනේ විඥානය අනිත් එකක් නෙවෙයි ඒකත් වෙලෙට වෙලට සකස් වෙනවා කියලා. එහෙනම් ඒක අති භයානකයි. කෙනෙක් මේ හිතුවත් මම මෙහෙම වෙන්නම් කියලා ආයේ ඒක බලවත් විදියට නම් උනේ එහෙම ආයේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අධිෂ්ඨානයක් නේද? ඔව් නිකං කර අධිෂ්ඨානයක් කියව නෙමෙයි. බලවත් ශක්තියක් එක කරන්නේ. ඈ? කොහෙද? මේ මොහොතේ රහත් වෙන්න හැකියාව තියෙද්දි රහත් බව අතහැරලා අධිෂ්ඨාන කරනවා. එහෙමයි කරන්නේ. දැන් පුළුවන් රහත් වෙන්න. රහත් වෙන්නේ නැහැ. නවත්තනවා ඒක. ඒක නැත කියලා හරි විදිහක් කරනවා. එහෙම කරන්නේ. නිකන් කරන්න බෑ. බුදුරෙක් ඉදිරිය කරන්න ඕන. එහෙම නැත්නම් විතරයි වෙන්නේ. නැතු වෙන්නේ. එහෙම නැත්නම් යනවා කර්මයක් කර කර. ඒක හැමෝගෙම අධිෂ්ඨාන ශක්තිය බලයක් තියෙනවා නේ ඕනම දෙයක්. ඔව්. මේ කර්මයන් කර්මයන්. ඔව්. තේරෙනවද? එහෙම නැත්නම් අදිෂ්ඨාන කළා වණක් කරේ. තමන්ට තමන් ගැන අදිෂ්ඨාන කරගෙන එක තමයි සාර්ථකම. අනුන් කවච්චර කිව්වත් තම තමන්ට ෂුවර් නැහැනේ. ඒක මොකක්ද බේස් එකක් වෙන්නවා. බේස් එක වෙන්නුන තමන් අකණ්ඩව කරපු බවක් තියෙන්න ඕනේ. අකණ්ඩව කරපු දෙයක් ස්ථීර වශයෙන්ම තමන්ට 100%ක්ම ෂුවර් නම් ඒක පාවිච්චි කරලා අදිෂ්ඨාන කරගන්න. හරිද? තාන්නේ තමන්ට ඕන අදිෂ්ඨාන කරගන්න. මම උපන්දා ඉඳන් මේ දක්වා හැමදාම මම මෙහෙම මෙන්න මේ වගේ බොරු කිව්වා අරකට කියලා හිතවන ඒත් කමන්න. හරි යනවා. සත්‍ය ක්‍රියා අදිෂ්ඨාන කරන්න. හරිද? ඇයි? ඒක ඇත්තක්. මම මේ බොරු කීවා කියන එක ඇත්තම ඇත්තක්. ඒ හින්දා ඒකනේ අනුව මේක සිද්ධ වෙන්නේ කියලා හිතන්න බාර වෙනවා. හැබැයි සුවරකට අරක වෙලා තියෙනවා. තමන්න දීර්ඝ කාලීනව කරගෙන ආපු අකණ්ඩ ක්‍රියාවක් තියෙන්න ඕනේ. තේරෙනවද? මනසෙන් දසකේ මනසෙන් දෙදෙන්නේ මනසේ මනසේ. මනසේ. එතරනේ බෝසත්ත්වයේ කරේ අවදානේ එතරයි. මුළු ජීවිත කාලේ මුළු සංසාරේ පුරාට මම බොරු කියලා නෑ කියලා බෝසත්ත්වය අදිස්ථාන කළා. එහෙම කළා තමයි බුදුන්. හරිද? ඒක තමයි කරන්න කියන්නේ හැම සූත්‍රයකම Tamanට ඔය පිළිත් කියන එකට ඔය කරන්න කියන්නේ ඒ තේන සත්‍ය වජ්ජේන මේ සත්‍යයේ බලය. ඒ සත්‍ය තියෙනවද නැද්ද කියලා Taman දන්නේ නැහැ නේ අර කිව්වට Taman කොහොමද? Taman ගාව ඒ සත්‍ය බලය තිබ්බනම් ඕන් අදිස්ථානෙ ටුක් ගාලා සිද්ධ වෙනවා. එතකොට වෙන කෙනෙකු බේස් කරන අමාරු නේ සර්. කවුද දන්නේ ඒක බොරු කියනවද කියලා? <laughs> කොහොමද? අපිට වෙන කෙනෙකුට ඒක ඒක ඩිරෙක්ට් කරන්න පුළුවන්. ඔව් බලෝ එහෙම බලෝ. එයා ගාවත් ඒ ಗುಣ තියෙනවා නම් හරියනවා. ಗುಣ නැති ඉඳ තමයි හරියන්නේ නැත්තේ. ගුණ තිබ්බනම් ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙනවමයි. ඒකනේ. දැන් අඟුලිමාල රහතන් වහන්සේ අදිෂ්ඨානයක් කරනවා. මොකද කරන අදිෂ්ඨානය? මහාන වෙච්ච දා ඉඳන් කිසිදු ආකාරයක කිසිදු ප්‍රාණියෙකුට හානි කරලා නැහැ. ඒ සත්‍යයේ බලයෙන් සුවපත් වේවා කියලා කිව්වම සුවපත් වෙනවා. ඒක කරේ. නාබිජානාමි ජීවිතා වෝරූපෙත් අතේන සච්චේන සොත්තිතේ හෝදි ගප්තාති යතෝ අම්බගිනි අරියාය જાතිය ආර්ය જાතියට දැන් කොච්චර මිනිස්සු මැරුවද අඟලිමාල 1000කටත් එරි මැරුවා හැබැයි කොතන ඉඳන්ද පටන් ගත්තේ හිතුවේ ආර්ය જાතියට ඒ කියන්නේ මහාන බවට ආවා මහාන වුණාට පස්සේ ඒ කියන්නේ පැවිද්දට ආව පස්සේ ඉඳන් ආර්ය જાතියා જાතෝ නාවිජානාම සංචිත්ත පානා මම කිසිදු ආකාරයකින් දන්නේ නෑ මම දැනුවත්ව නාබිජානාමි සංචිත්තපානා ජීවිතයක් මේ පාණේ සහිත ජීවියක් නැති කරේ නෑ. තේන සත්‍යය මේ සත්‍යයක්. ඒ සත්‍ය බලයෙන් අපිට සිත වේවා. ඒ තමයි අදිස්ථානය. ඒකත් ඉතින් ඉතේ තමයි තියෙන ඒකත් ඉතින් කර්මයක්. ඒ ඉතින් ඔය කර්මවත් නවත්ත ගන්න බුදුහාම කිව්වේ. හරිද? ඒ හින්දා මේක අනිත්‍ය වශයෙන් තමන් බොරු කියලා දැක දැක යන අන්ත බලයෙන් තමන්ට ඉබේම ඒක සිද්ධ වෙනවා බොරු කියලා දකින්න දකින්න දකින්න ඉබේම ඒකෙන් ගැලවෙනවා. ඒ හින්දා ඒක දැක දැක අයින්ද දැන් මොනවක් කරන්න යන්නේ නැහනේ. මෙච්චකල් මුරාද කරේ බොරු කරේ දැන්වත් ඉදී ඇත්ත වැඩක් කරනවා. මොකද්ද ඇත්ත? දැන් මේ ලෝකේ තියෙන ඇත්ත මොකද්ද? ඈ? හොස්පිටල් වල බෙහෙත් ගන්න ඉන්න තමයි. අනිත් එක කියන්නේ මොකද්ද? හ්ම් එහෙනම් පවතින එකක් තියෙනවද? එහෙනම් මේ ලෝකයේම ඇත්ත කියලා මොකද්ද බුදුහාමර කිව්වේ? බොරුවක්. ලෝකයේම ඇත්ත තමයි බොරු කියන එක. ඈ තේරෙන්නේ නැද්ද? ඈ මොකද තේරෙන්නේ? බොරු. බොරු කියලා. එහෙනම් ඉතින් දෙන්න. බුදුහාර කරේ ඔය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දාපු වචන තුනෙන් මේ මුළු විශ්වයම බොරුවක් කියලා බුදුහාර කිව්වා. තේරෙන්නේ නැහැ එහෙම කාටවත්. නමුත් ඒ බුදුහාමුදුරු කිව්වෝ මේ ලෝකෙම බොරු. අනිත්‍ය කිව්වේ ඇතිව නැති වෙන විතර තියෙන්නේ නැහැ. දුක්ඛයි කිව්වේ හිස්. පවත්තන්න බෑ කාගේවත් මම මගේ කියලා. ඔච්චරයි කිව්වේ. බාධිත දෙයක්. ඒක තමයි අපි මේ දින හතර තුනක් විතර කතා කරගෙන තාවේ. බොරුක තමයි. මායාව. හරි මම මේ කතා කරන්නේ හාමුදුරන්ට විශාල පුස්තකාලයක් ඇතිනේ. මොකක්ද? කොහොමද දැන් අඳුරු මාළු අතරින් කිව්වේ මාර්ගය ලස්සනට කිව්ව බොහොම පුත්තකාලය. බොහොම ඇවිදින පුත්තකාලය විතර අපි ගාව දෙන්නේ. ඇවිදින ඒවා. එවන්නේ. බුදුහාර ගා පුත්තකාල තිබ්බද? ඔය එකක් වන්නේ. හරිද? ඒ ඉඳා ඔය කියන ඒවා ඉබේ එනවා Tamanට කරන් තියෙන වැඩ කර කර යනකොට. කරණ තියෙන වැඩේ කරනකොට මේක ඇතුලේ තියෙන ඔය ඔක්කොම. බුදුහාර එකයි කිව්වේ. බුදුහාර ළඟට ඇවිල්ලා ඔය ප්‍රශ්නේ දානවා එක බමුණෙක්. ඔබ ආන්තේ කොතන ගියත් ආනාහනකට ආනාහන උත්තරයක් දෙන්න ඔබ ආන්තේ ගාව මොන හරි එකක් තියෙනවා ඔබ ආන්තේ කොහොමද මේ අහන එකට අහන දේ උත්තරය දෙන්නේ මේව ඔබ ආන්තේ කලින් පාඩම් කරගෙන පොතේ ලියාගෙන තියන කොහෙන් හරි ආගෙන ආවද කියලා ඈ මොකද බුදුහාර කියන්නේ ඈ එහෙම බුදුහාර පාඩම් කරගෙන ආවද එයා බුදුහාර දානවා මම ලෝකයේ මුල දන්නවා. ලෝකයේ අගත් දන්නවා. ලෝකයේ පවතින එකක් ආකාරයත් මම දන්නවා. හරිද? ලෝකයේ මුල දන්නවා. කොහොමද ඇති වුනේ දන්නවා. ඒකට වෙන්නේ මොකක්ද දන්නවා. පවතින ආකාරයත් දන්නවා. ඒ කියන්නේ හේතුන් නිසා සකස් වෙන්නේ දැන් මේ කීව දෙක තමයි මම කියෙදී. ඒ ටික දන්නවා. හරිද? එතකොට ලෝක මේ ලෝකයේ කවුරු හරි මොනවා හරි අහනවා නම් අහන්නේ කොහෙන්ද? මේ ලෝකයේ තියෙන ඒවා. ඒ තමයි මට ওই ප්‍රශ්න එකක් වන්නේ. මොකද ඊට පිටින් අහන්න එකෙක්වත් දන්නේ නැහැ. අහන්න ලෝකේ තියෙන ඒවා. ඉතින් ලෝකේ මුලමඳාක දන්න කෙනාට ඕන ලෝකෙදින් ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. එතරයි. ඕක ප්‍රශ්නයක් නෙවෙයි. ඔය මිනිස්සු අයිතාගෙන ඉන්නවා. එතරයි. එහෙනම් ඒක දන්න කෙනාට ඕක ප්‍රශ්නයක්. දැන් එහෙනම් කොහේ ලෝකේ දින ගන්න යහන්. ලෝකේ දිනනකොට ලෝකේ දිනන උත්තර දෙන්න. එහෙනම් ප්‍රශ්නේ. එහෙනම් බය වෙන්නේ. නැත්නම් ඉතින් බය යන්න ලියාගෙන යනවා නරක මොනවා ආයිත් දන්නේ මොනවා කියන්නද දන්නේ මොකක් බලන්නේ මොනවා හවත් ඒක අහන්නේ මොන જાතියද කියලා අපි දන්නවා එහෙමද ප්‍රශ්නය දැන් ඒ අනිත්‍යතාවය දකින්නවා කියන්නේ පිනක් වෙන්නේ නැහැ ඒක කුසලයක් වෙනවා මොනවා කරවත් අනිත්‍යතාවය දකින්න එක විතරයි වැඩි බොරුවක් බව දකින්න ඇති වුණා නැති වුණා ඇති වුණා නැති වුණා ඉතුරුනේ ඒ වෙනුවෙන් කර්ම කරන්න එපා ඉතරයි ආයේ ඒ ගැන අහිත. ඈ? අනිත් එක දායක ක්‍රියාව කරන්නේ මොකටද? අනිත් දෙක දෙක ක්‍රියාව කරන්නේ මොකටද? දානක් දෙන වෙලාවට එද? ඔව්. අනිත් ඒතරයි. ආය අන්තිමනේ කරනවා කියන අය මොකද්ද? තමන් ඒ දාණයෙන් මේ කියන වස්තු පිළිබඳව ආය තිබෙන ඒ වෙනුවෙන් කරන්න තියෙන කර්ම ස්වභාවය අතාරිනවා. එච්චරයි. ආය මොකක්වත් හිතන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙම කරනවා. ආයෙ ගැන හිතන්න බෑ. එයා කෑවද, එයා බීවද, ඒක විසික් කරාද, ඒක බල්ලට දැම්මද, එයා මොකද කරේ? ඒවා ගැන හිතේ තායිටත් එහෙම දීලා නැහැ. අපේ වුන්දලට වෙලා තියෙන එකනේ. ඒක කුසලයේ අතර නිවන පැත්තට. නිවන තමයි. ආදිෂ්ඨාන කරන්න යන එක නිවන තමයි. අදිෂ්ඨාන කරත් එකයි නැතත් එකයි. Tamante එකෙන් කර්මය නතර වෙනවා නම් එතන කුසලයේ Tamante අනිවාර්යෙන් නිවනට හේතු වෙලා. ඕක හිතුවත් එකයි නැතත් එකයි. හිතන්න ඕනේ නෑ. අවබෝධයෙන් ගන්න ඕනේ. ඒ ක්‍රියාව තුළින් නැවත අලුතින් කර්ම රැස්වීමක් නැත. <clears throat> එතන. ඒකයි වෙන්නේ. නැත්තම් එක්ක පින් එක පව් වෙනවා. පව් වෙනවා. පව් වෙන්න බලු. ඈ? ආක දෙල වෙලා, අව කියන ආකාරයෙන් දෙල වෙලා ඒක අවක පාවිච්චි කරෙත් නෑ මම ඔකට ආයෙ දෙන්නෙත් නෑ. <laughs> ඒ වැඩි ආයි. එතකොට පව්. හයි තරහින් හිතන්න. එතන. ආයෙ දෙල්ලන්නේ නැහැ. හාමුදුරුවෝ හින්දා පවුත් ඉද්ද කරන අපිට ඩබල් එනවා යාට. පින් කර ගන්නවා වගේම පවුත් කර ගන්නවා ඩබල් එකේ. ආයෙ දෙකන්නේ. හරිද? හදන්න පුළුවන්. අනිවාර්යෙන් දිද්ද වෙනවා. අය නෑ එහෙම. කෙනෙක් දානයක් දෙනකොට තව කෙනෙක් හිතුවත් එහෙම ආරකමහා මෝඩයක් මොකට දෙනවද මන් දා කියලා හිතුවත් එහෙම අලට පව්. නැව කියන්නේ ඔබට පිස්සුද මොකටද ඔවා දෙන්නේ ඔවා තියාගෙන ඔය දරුවන්ට ආදල් දීපන් ඔවා ඔය ගිරන් කඩන් අර පන්තට පූජා කරන්න පිස්සු ඈ කියලා අර ආප් එකට ඔක්කොටම පව්. තෙල්ලන්නේ. පීදි දෙනාගෙන් බෞහිද දෙනවා අනිත් පැත්තට ආයේ. ඔක්කොම එකයි. ඒඳ අති භයානකයි ඔය தත්ත්වේ. තේරෙන්නේ නැති ඉඳ තමයි ඔය සංසාරේ භයානකම ඔය නටනට අයින්නේ. ඊට උදේ වෙනකොට මැරලා ගියොත් ඉවරයි වැඩේ. නවත්තන්න එපා කියන්නේ. මේ සීලෙන් මෙයන් ගන්නවා. ඒ තිය හිටියත් හොඳයි. ඒ තිය හිටියත් ඔය තිය හිටියත් යන්න බෑනේ. ඔය තිය හිටියොත් යන්න බෑ. යනවා කියන්නේ මකුසලියක් ඇවිල්ලා තමයි යන්නේ. හරිද? ඒ කියන්නේ බොරු කියලා දැක්කම යන්න විදියක් නැහැ. නතර වෙන්න. ඉඳ අනිත් ඒවා තමයි. ඈ නෑ මම නැහැ මේ එහෙම නිවන ඔස්සේ යන කෙනෙකුට ඒක තව දීර්ඝ කරනවාද ඒක නබා ගන්න. දීර්ඝ කරනවාද කියලා? දැන් යන්න බෑ කියලා නම් කියන්නේ යම් කිසි කෙනෙක් සෝවාන් තත්ත්වයට වගේ එන්නේ ඉන්නවා මරණය වුණත් වැළකෙනවා. එහෙම කියන්න බෑ අපිට. එහෙම එහෙම එකක් මං කිව්වේ නෑ. ඇයි එහෙම? මරණය වළකින්නේ නෑ යාළුවා. ඒ සිද්ධ වෙන දේ නේද වෙනවා. ඔය සෙට් කරන බර. සෝවාන්පත් ළඟයි නම්. ළඟයි නම්. වෙන්න තියෙනවා නම් වෙලා තමයි මැරෙන්නේ. අපි දන්නේ නැහැ කොහොම වෙන්නේ කියලා. වෙන්න ඉතින් කලියුත් කරේ නැත්නම් අයියත් මැරෙනවනේ. දැන් තමන් කුසලයේ වඩන්න ඕන. වැඩිවේ නැත්නම් ඒත් මැරෙන්න යම් කිසි ආකාරයෙන් එයාට කර්මයේ සකස් වෙලා තියෙනවා නම් මරණය සිද්ධ වෙනවා. ඊට කලින් එයා වෙනස් කරගන්න දක්ෂ වුණොත් සෝවාන් වෙලා මැරෙන්න පුළුවන්. එහෙම අපිට ඒක එහෙම රීච් කරන්න හරි අමාරු කතාවක් ඒක. එහෙම කියන්නේ බෑ. ශ්‍රද්ධානුසාරී කෙනා සෝවන් නැත්නම් ඒ කල්පය විනාශ වෙන්නේ නැතුව එනවා වගේ අභවය වගේ. එහෙම කියලා කියන්නේ දැන් ශ්‍රද්ධානුසාරී කියන්නේ අය ඒකාන්තයෙන් විශ්වාස කරනවා මේම කරොත් සෝවන් වෙනවා කියලා. දැන් ඔයාට එහෙම ෂුවර් එකක් නැහැ. මේ වැඩේ කරලා මම සෝවාන් වෙනවාමයි කියලා ස්ථීර අදිෂ්ඨානයක නම් කෙනෙක් ඉන්නේ. ඒක කර කර ආ ඉන්න ඕනේ. ඒක කර කර හිටියොත් එහෙම වෙනවා කියලා කියනවා. ඒ තමන්ට එහෙම විශ්වාසයක් නැහැ. තමන් අරකට කරනවා මේකත් කරනවා අර පස්සෙත් දුවනවා මේ පස්සෙත් දුවනවා ඉතින් කොයි විශ්වාසයක්ද? ඈ? මොකක්ද තණ්හාව? ආසාව. මොකක්ද ආසාව? මොනවද හම්බෙන්නේ? කොහොමද තණ්හානේ මොනවද හම්බෙන්නේ තණ්හාන් ඉල්ලලා? නෑ දැන් සෝවන් වෙන්න. සෝවන් වුණාම හම්බෙන්නේ මොකද? ඒක තණ්හාව කියන්නේ යමක් ලැබෙනවට තියෙන එකක්. මොනවද ලැබෙන්නේ? සවාංගනාම නැති වෙනවා. සවාංගනේ Tamanට තියෙන ආසාකරණේව නැති වෙච්චට පස්සේ. එහෙනම් නිවන් දකින්න කියන එක ආසාවක් නෙවෙයි ඒක තියෙන්නේ Tamanට ඡන්දය කියලා කියන්නේ හැකියාව, වීරිය. කැමැත්ත. අදිෂ්ඨානය. ඒක ආසාව නෙවෙයි. හරි? සවාංගෙන් ආසාව තියලා සවාංගෙන් හම්බෙන්නේ නැහැ. මගේ ජීවිත ආසාව අතාරිනවා කියන තැනට එනකොට තමයි යාට මාර්ගඵල හම්බෙන්නේ. ඒතර අතාරිනකොට මම ජීවිත ආසාව අතාරිනවා කියන්නේ ආසාවද? ඒ දාතාව අතරින් බැරි කමින්ද තමයි ඔය වෙලා තියෙන්නේ. නැත්නම් ඉතින් මොනවා කර කර ඉන්නේ දැන් මේ නාකේ වෙලා ගෙවල් වලට එළවෙන්නේ මොනවා කර කර ඉන්නවද මන් දන්නේ ඔක අතල් දාලා ගිහලා මාන වෙලා ටික කරගන්න නැති. මොනවා කන්න දින්නේ ගෙවල් වලට එලා තව. කොහොම මැරලා යන්න නින්නේ. හැමරෙන් නැතු ඉන්නේ ගෙවල් වලට එලා ඉන්නේ. එන ජීවිත ආතාව තියෙන ඉඳ වෙන්නේ. මොනවා හරි එකක් කරන්න. ඒක අතල් යනවනේ ඕන් එයා සද්දාන්තරය කියලා තීරණය කරන්න පුළුවන් අපිට. අනිවාර්යයෙන් මම මේක ඉවර කරගන්න මේ ජීවිත ආතාව අතල් දාලා මම මේකෙන් අයින් වෙලා යනවා. ගිහින් මේ මේ වෙනුවෙන් බුදුහාර කෙරේ ජීවිතේ කැප කරලා මම මේක කරනවා කියලා ආන් එහෙම කරපේන එක නින්නවනම් හරියයි. එයා පිළිගන්න. නැති මේ තරණ ගන්න බුදුව මේ තරණ කරන්නේ. බුදුහාරගේ අවබෝධය මම තරණ කරගන්නේ. මම වෙන කාගේ තරණ ගන්නෑ. සාමාන්‍ය මේ දැන් මහරජා ගොඩක් කට්ටිය මේ පන්සිල් වල සම්පූර්ණ මේ සීල රකින්න නැතුව කොටසක් දරන රකින්න ඒ ඒ කට්ටියට සෝවාන් ඵලයට එන්න ගොඩක් සෝවාන් වෙන්න ඔය මොනම සීලයක්වත් ඕනේ නැහැ. ඔය රාබීබී අරක්කු බීබී පිළිසෙල්ලම් කර කර ඇතා පිටේ ඉඳගෙන තමයි සම්තතියම් තියා රහත් උනේ. දැන් සීල් දැක්කද? සිල් ඕනේ වෙන්නේ සකදාගාමි අනාගාමි වෙලා රහත් වෙන්න. සෝවාන් වෙන්න ඕනේ වෙන්නේ Tamanට මේ ලෝකය පිළිබඳව හරි දැකීමෙන් Tamanට මේ කියන මාර්ගය මොකක්ද කියලා පිළිසුදු වීමක් විතරයි. ඊටයට මොය මොකක්වත් ඔය බොරුට සිල් දැක්කට ඇති වැඩක් නැහැ සිල් දැකලා සෝවාන් වෙන්නේ. එතන ඉහාට සිල් ඕනේ. හරි. සිල් ලගින්න බෑ ඔයාලට. සිල් ලගින්න මොකද ප්‍රඥාව නේද? මන්ද අයියේ කිව්වේ. ප්‍රඥාවෙන් තොරව සිල් ලකින්නේ කෙසේද? ඒ වෙලා තියෙන චාරිත්‍ර ටිකක් හුරු කරගෙන මේ සම්මුති ලෝකයේ Taman දීර්ඝ කාලයක් දැන් පැමිණිච්ච නිසා Tamanට තේරෙන්නේ නැදන් කුමක් කරන්න තියෙන්නේ කියලා. ඒකයි වෙලා තියෙන්නේ. බුදුහාර කොහෙවත් සිල් දීලා නැහැ. බුදුආරමේ දෘෂ්ටිය નિවරදි කරා දෘෂ්ටිය નિවරදි කරනකොට එයා ওই මාර්ගයට ආවා. ඊට පස්සේ යාට සීලය ඕන. ඊට පස්සේ යාට ඕනි සමාධිය. ඊට පස්සේ යාට ඕනි ඔය කියන මාර්ගය යන්න. සකදාගාමී අනාගාමී අරිහත් වෙන්නේ ඇයි මම එහෙම කියන්නේ? සෝවාන් වෙනකොට යාට නැති වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්ද පරාමාසය කියන දෘෂ්ටීන් ටිකක් විතරයි. කිසිම සීලයකින් කැඩෙන එකක් නෑ. තේරුණා? දෘෂ්ටිය කැඩෙනවා විතරයි. ඒතර කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන කාමරාග පටික කියනවා දුර වෙන්නේ. ඕම් ඒවා සීලයත් එක්ක දුර වෙන්නේ. යම් කිසි සංවරයක ඉන්නවා නම් පහසු වෙනවා. හරිද? එහෙම නැහැ කියලා බෑ කියලා එකක් නැහැ. සෝවාන් වෙලා අ දුනු ඊතල අරන් සත්තු මරුපා ඉඳලා දෙන්නේ. වැද්දෝ ඉතින් ඒක තනි කරගෙන ප්‍රාණඝාත කරනවා. පව් දිනවා. අපාය යන්නේ. අපාය යන්නේ. එහෙනම් වැඩි. ඉතින් දැන දැනද කරන්නේ? ඔය තාම ජීවත් වෙන ක්‍රමයක් නැහැ. ඒ වෘත්තිය තමයි යෙදී හිටියේ ඒ වෘත්තියම යෙදුණා ඉතින්. එයා දෙකලා ඉතින් රහත් සෝවාන් වුණා. ඉතින් ඒ කාර්යම කරමින් හිටියා මම නිකන්. මස් මස් කරේක දුරේ පවන්නේ. අත්තු මරණයක පව්. මාස් කන එක පවනේ. අත්තු මරණ එකයි පව. එහෙනම් අපි හවුල් කාර්ය වෙන්නේ නැහැ කතාව. හවුල් වෙනවා. තම හවුල් වෙන්නේ නැහැ කියන්නේ කොහොමද? ඒක එහෙනම් පව වෙන්නේ. පව ඉතින් පම් පව නැහැ කිව්වේ? අපායන් නැහැ කියලා මං කිව්වේ. නෑ නෑ. පස් කනාය. ඔව් කනායට පව. ඉතින් මොකක්ද බන්නේ? මස් මස් කන එක හරිද කියන්නේ ප්‍රශ්න. මස් කන එක හරි සත්තු මරන්න නැතුව කන්නේ. සත්තු මරන්නේ නැතුව මස් කන්න. ඔය මැරිච්ච සත්තු ඉන්නේ වතර. ඒුම් කන්න. තමන් මැරුවේ නැතුවට උන් මැරෙනවනේ. ඒ අපි වෙනුවෙන් මැරුවා කියලා කතාව. ඉතින් වෙනුවෙන් මැරුවා නම් බව. ඒ කොහොමද අපි කතාව? ඉතින් එහෙනම් නොකයින්ද? දන්නේ නැත්නම් නොකයින්ද? බුදුහාම කියන්නේ ඒක. සැකයක් තියෙනවා නොකයින්ද? හරිද? තමන්න සුවර් නම් තමන් වෙනුවෙන් නෙමෙයි මැරලා දෙන්නේ කියලා ගෑවට කවන්න. ඈ? සෝවාන් දවසටත් බෑ ආයි තමන්ට. ආයි සෝවාන් වුණා කියලා කොහොමද දන්නේ? ඉතින් අපායන් නැහැ කියලා තමන්ට පෞසිදු වෙන්නේ නැහැ කියලා නේ. තමන්ට ඊළඟට ඒ වුණාට සෝවාන් වුණාට ආත්මහත ඊළඟ ආත්මේ මනුස්සය වෙලා ඕවා ගෙවන්න වෙයි. අපාය කියන උතර මනුස්සය වෙලා තමන්ට කකුල කැඩිලා අඬ කැඩිලා තුවාල වෙලා ඉන්න වෙයි ආත්මය. ඊළඟ ආත්මේ සෝවාන් වෙන්නේ නැහැ. මේ ආත්මේ සෝවාන් වුණාට ඊළඟ ආත්මේ මනුස්සාත්ම බව ලබන්න පුළුවන්. අපාය විතරයි යන්නේ. ඊළඟ ආත්මේ කකුල් කැඩිලා ආණ්ඩු කැඩිලා Tamanට තුවාල වෙලා අරම වෙලා ඉන්න වෙයි. ඒ හානි කරත් වෙනවා. එහෙම තමයි කියන්නේ. ඉතවා නැතක් කියන්නේ වක්‍රාකාරයෙන් කියලා කියන්නේ බබි. වක්‍රාකාරයෙන් උදා කරාම Tamanට ජීවිතයේ ඔය කියන ආකාරයෙන් ආවිෂ කෙටිනවා එච්චරයි. ආකාරයෙන් තමයි ඔය කෙන ආකාරයෙන් තමන් සල්ලි දීලා සල්ලි ගිලා මස් ගන්නකොට ඒ කියන්නේ සතා මරන්න තමයි උදව් කරනවා. ඒ හේතු කරගෙන තමන් උපදිනකොට ආය ආයුෂ කෙටි වෙලා උපදිනවා. එහෙනම් මේ ලෝකේ ඉන්න අය ඔක්කොට මේක වෙලා තියෙන්නේ දැන්. වක්‍රාකාරයෙන් වට උදව් වෙලා තියෙන්නේ. ඒක තමයි උපදින උපදින එකාගේ ආයුෂ කෙටි වෙන්නේ. වලේදී නෑ ඔය කර්මයේ හැටි අති චක්‍රයක් මහා විශාල එකක් තියෙනවා. ඒවා හිතාගන්න ටික තමයි පිස්සු ඇදෙන ඉඳ තමයි බුදුආරම වැඩි කියන්න තියපා කියලා කියන්නේ. ඒවා හිතන්න ගියාම තමයි මොලේ අවුල් කරගන්නේ. එහෙනම් අපි වගේ ජීවත් වෙලා අපිට ඕන තරම් මසුත් කෑ වගේ මසුත් මොන මිනිමත් හරි කවන්නේ අපිට ඕන එකක් කෑව කිසි ප්‍රශ්නයක් නැහැ මොකද අපිට තියෙන පාත්‍රයට දාන එකක් වලදලා නිකාගෙන අපි කික්කටවත් උයන්ඩ කියලාත් නෑ අපි වෙන්නේ උයන්ඩත් එපා එකෙක්වත් අපි මහාන වෙලා නෑ ඒකට අපි ඔය අය වෙලා දෙන ඒවා කණ්ඩ මහාන වෙලත් නෑ අපි කණ්ඩ මහාන වෙලත් නෑ අපි ජීවිත ආතාව අතහැර ගන්න මහාන වෙලා දෙන්නේ ඕන නැති අපි ජීවත් කරගන්නේ ඔය අය ගැට බන ටිකක් අහගන්න අපිට අදාළ නෑ ඒක තේරෙනවද එහෙනම් ඔයාලට ඕන තරම් පෞදි දුන්නාට අපිට ප්‍රශ්නකුත් නැහැ. මොකද ඔයා යාපා ගියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. සුද්දාස්තකයක් කියලා ඒ වෙලෙට කෑවට තමයි පෞදිද්ද වෙන්නේ නැහැ. තමන් සුද්දාස්තකයක් කියලා කන්ටන අනිවාර්යෙන් කමන්ට අකුසලයක් කොහෙවත්ම නැහැ. හැබැයි ධම්මත් කියන සංඥාව තමයි ලැබුණ විදිහට අනුව තමන්ට පාපයක් තියෙනවා. මත් කෑල්ලක් තමයි සුද්දාට කියලා ගන්න නැතුව තමන් අල කෑල්ලක් කෑවත් සුද්දාටක නෙවෙයි කියලා එතනත් පව් තමන්ට තියෙනවා. නේද? ඇයි? අනිවාර්ය සුද්ධාට කියලා කෑවොත් විතරයි තමන්ට අකුසලෙන් ගලන්නේ නැත්නම් අල කැලක් කෑවොත් ඉතින් අල අල කියලා හිතාගන්න ඕනේ. එතනම අකුසලයන්නේ. අල කැලක් නැහැනේ ඔබේ. බුදුහාමුදුරුවෝ මස් කුලි ගන්නලා තියෙනවා. ඈ තමන් මත් කෑවත් දෙකයි අල කෑවත් දෙකයි ආසාවෙන් නම් කන්නේ ආසාව තියෙන තැන අකුසලයක් තියෙනවා කියලා මම මේ කිව්වේ. මත් කන්න ඕනේ නැහැ. අනේ ෂෝක් කල කෑලි කියලා කෑවම ඇති. මුන් හිතන්නේ මේ මත් කෑල්ල කෑවම. මත් කෑල්ල කෑවත් එකයි අල කෑල්ල කෑවත් එකයි යයි. ඔතන තියෙන ප්‍රශ්නේ එච්චරයි. ආතාවනේ ප්‍රශ්න. මොඩ ගමින්ද තියෙන ආතාව. හරිද? ඒ දිතික වගේ ස්වභාවය අර හේතුඵලය දන්නේ නැති ඉන්න තමන්ට ඕකෙන් ඇති වෙන කර්ම විපාකේ අඳුරන්නේ නැති ඉන්න වෙච්ච වින්නයියක්. තේනද? ඔබ වැඩි දුර හිතන්න යන්න ඕනේ නැහැ. තමන්ට තියෙන වැඩේ කරන්න මේ හැමදැනම ක්‍රියාත්මක වෙන්නේ ධර්මතාවයන් ටිකක් විතරයි. ඒ ධර්මතාවය තමන්ට පාලනය කරන්න බැරි බව අවබෝධ කරගන්න. එච්චරයි අවබෝධය. දැන් වෙලා තියෙන්නේ මේ තමන් කියලා කෙනෙක් ඉන්නවා මට මේක පාලනය කරන්න පුළුවන් කියන ඒ දෘෂ්ටියේ ඉන්නකම් තමන්ට ගැලවෙන්න බෑ. ඔන්න ඔය දෘෂ්ටිය කඩා ගන්න විතරයි මූලික වැඩේ Tamanට මේ ගමනේ ආරම්භයේට සෝවාන් මාර්ග ඵලයටපත් වෙලා යන්න. ඒකයි බුදුහාර කිව්වේ. Tamanට සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ. මේක මම කියලා කරන්න බැරි එකක් කියලා තේරුම් ගන්න. එච්චරයි. මම මගේ කියලා කිසිම ධර්මතාවයක් Tamanට මේ ලෝකේ වෙනස් කරන්න බෑ. ආනික තේරුම් ගත්තාම හරි. සැකයකින් තොරව තේරුම් ගන්න එච්චරයි වඩා. ඒක තමයි තේරෙන්නේ. ඔතන සීලයක් නැහැ කියලා Taman නිකම් තේරෙන්නේ. ඒ ටික තේරුණාම සෝවාන් වෙනවා. ඊට පස්සේ සෝවාන් වුණාම කියා දෙන ඉතින් එහාට කරන්නේ. මාමත්වේ නැති වෙන්නේ රහත්යන් වහන්සේගේ. මාමත්වේ නැති වෙන්නේ කොහොමද? මෙතන මට පාලනය කරන්න හැකියාවක් නැහැ කියන එක මේ ධර්මතා කොටාසයක් විතරයි. එතන මට පාලනය කරන්න හැකියාවක් නැහැ කියලා යාට දෘෂ්ටියක් එනවා එච්චරයි. මේක දෘෂ්ටි කැඩීමක් විතරයි වෙන්නේ සෝවාන් වෙනවා. සීල් නැති වෙන්නේ නැහැ. යාගේ සීලය තම ඔය කියන ආකාරයෙන් ඔය කියන විදිහට Tamanට ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ එතනට. ඊට පස්සේ බඩ පෙන්න කන්න පුළුවන් නේද? බඩ කාගේ බඩද? කාගේ බඩ පෙරෙන්නේ? කාට? ආදානත මොනවා කන්නද? ආදානත ඉතින් මොකක් පුරවන්නද හදන්නේ? ආදානත කන් දුන්න දේ නේද? ඇයි ඔය? ජීවත් වෙන්නට ඕන තරම් කෑමයි බුදුහාරත් ඔය පාත්‍ර තුන හතරක් වාදලා තින්නේ එකපාරට තමාලට බුදුහාර පාත්‍රයෙන් භාගයක් වල දෙනවා තමාට බුදුහාර පාත්‍ර දෙකක් වල දෙනවා උදාරෝ කියනවා. ඔව්. ඒක. අතේ ලුකු එනවා. අතේ ලුකු තමයි. ඒ කාලේ හිටපයි හිටියනවා. පියන් දෙයක්. පියන් දෙකක් තනනේ ඕක පියන් 10 කද අල්ලනවා මේ පාත්‍රයකට. ආලා දානවා. හරි. ඒ ඉඳින් ආන් එහෙම තමන්ට දැනගන්න තියෙන දේ ඔච්චරයි. තමන් ඉදින් ඔය කරලා තියෙන වැඩේ මුලාවක් කියලා තමන්ට තේරෙලා නැති ඉඳලා ප්‍රශ්නේ. එහෙනම් දෘෂ්ටිය නිවැරදි කරගන්න මේද ලෝක දාතියේ කිසියෙකුටත් පාලනය කරන්න බැරි කිසියෙකුගේ පාලනයකට යටත් නොවේ ක්‍රියාත්මක වෙන ධර්මතා රාශියක් හැර වෙන කිසිවක් නැත. ආන්ගේ ධර්මතා ක්‍රියාත්මක වෙන බව දකමින් වාසය කරා. එතකොට තමන්ට වෙන දේ. දැන් ඔක දැන් කරන්නේ. මොකද කරන්නේ? තමන්ගේ ආයතන ටික තුලින්ම මේ ලෝකයම දැක්කා අපි ආයතන හය හරහා තමයි ලෝකේ දකින්නේ. එහෙනම් මේ ලෝකයේම தත්වය තමන්ගේ ආයතන තුල ගොඩනැගිලා එතනම නිරුද්ධ වෙනවා කියන එක දකින්න. දැන් හ්ම්. SP ආගෙන පොද්ද කෙලින් තියාගෙන තමයි වාඩි වෙලා තමන්ගේ ආයතන හයේ ඇති වෙන හැම දැනීමක්ම ඒ මොහොතේ ඇති වෙන හේතුවත් අඳුරගන්න. ඒ මොහොතේම නැති වෙන හේතුවක් දකිමින් ඒක තමන්ගේ පාලනයෙන් තොරයි කියලා අවබෝධ කරගන්න. එච්චරයි. හරිද? හ්ම්. SP ආගෙන පටන් ගන්නකෝ. තමන්ට හේතු ඵල භාවනා කර්මස්ථානයක් පියාදුන්නේ. දැන් ඇස් පියාගෙන පහසුවෙන් ඉඳගෙන මේ මේ විදිහට ඔය ක්‍රියාකාරකම විදර්ශනාව යොදන්න. දැන් තමන් ඇස් වහගෙන ඉන්නකොට පෙනීම නැහෙනේ. දැන් ඇස් අරින්න පේනකොටම හේතු ඵලයක් බව දැන් හිතන්න. හේතු ඵලයක් කියලා හිතනවා. මොකක්ද හේතු ඵලය? ඇස රූපය විඥාණය පෙර නොතිබීම හටගෙන පෙනීමේ ඵලයක් ඇති කළා. දැන් ඇස් වහගන්න ආයත් හේතු ඵලය කියලා ඉතින්. ඇස රූපය විඥාණය නැතිවීමෙන් පෙනීම කියන ඵලය නැතු. නම් පෙනීම යනු පෙර නොතිබීම හේතුන් එකතු වීම සැකසී හේතු වෙනීමෙන් නැති වෙන බොරු මායාවක්. ඒතරුනේ. දැන් තමන්ටම තේරෙනවනේ පෙනීම නැහැ ඉවරයි. ආයි ගණ්ඩක් බෑ ඉදිරියට නෑ. එහෙනම් ඕක තමයි අවබෝධ වෙන්නේ. ඔක දකින්න ඉන්න ඕන ටිකට. දැන් කනට යමු වෙලා ওই தත්ත්වෙම දකින්න. කනට යමු වෙලා ඉන්න. දැන් ඕක ඇහෙනකොට හේතු ඵලයක්. කියලා හිතන්න. මොකක්ද හේතු ඵලය? කන සද්දේ විඥානයේ එකතු වීම හේතුවෙන් පෙර නොතිබීම ඇසීමක් හටගත්තා. දැන් ඕන් එක නැහැ. ඇයි නැත්තේ? කන සද්දේ විඥානයේ වෙන්වීම හේතුවෙන් ඒ මොහොතේම ඇසීම නැති වුණා. එහෙනම් ඇසීම පෙර නොතිබීම හේතුන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් ඉතිරි නැති වුණු බොරු මායාවක්. දැන් ওই විදියට මෙයන්ට නාසයටත් ගඳක් සුවඳක් දැනෙනවද බලන්න. දැනෙනකොට හේතු ඵලයක් කියලා හිතන්න. මොකක්ද හේතු ඵලය? නාසය, ගන්ධය, විඥාන. එකතු වීම හේතුයෙන් පෙර නොතිබීම ගඳ දැනීමක් ඇති වුණා. දැන් ඕම් ඒක නැති වෙනවා. ඇයි? නාසය, ගන්ධය, විඥාන. වෙන්වීම හේතුයෙන් ඒ මොහොතේම ඉතිරි නැතුව හිසුන. ගල් දැනීම පෙර නොතිබීම හේතුන් නිසා ඇති වී හේතු නැති වීමෙන් ඇති වෙන බොරු මායාවක්. දැන් යමු වෙන දිවට රසයක් දැනනවාද බලන්න. රසක් දැනෙනකොටම හේතු ඵලයක් කියලා දෙනවා. මොකක්ද හේතු ඵලය? දිව රසය විඥාන එකතු වීමෙන් පෙර නොතිබීම රස දැනීමේ ඵලයක් ඇති වුණා. ඕන එක නැති වෙනවා නැති වෙනකොටම හේතු ඵලයක් කියලා. මොකද හේතු ඵලය දේව රසය විඥාණය වෙන්වීම හේතුවෙන් රස දැනීම නැතිවීම ඵලය. රස දැනීමත් පෙර නොතිබීම හේතුන් එකතුවෙන් සැකසී හේතු නැතිවීමෙන් ඒ මොහොතේම නැති වූ මායාවක්. බොරුවක් කියලා තේරෙන්න ඕනේ. ඉතුරුනේ. දැන් කයට යොමු වෙලා ඉන්න කයේ මොනවා ස්පර්ශ දැනීමක් වෙනවද බලන්න. දැනෙනකොටම ස්පර්ශයක් ඔය හරි හේතු ඵලයක් කියලා ඉතින්. මොකද්ද හේතු ඵලය? කය ස්පර්ශය විඥානය එකතු වීම හේතුවෙන් පෙර නොතිබීම ස්පර්ශ දැනීමක් ඇති වුණා. වුන් ඒක නැති වෙනවා නැති වෙනකොටම කය ස්පර්ශය විඥානය වෙන්වීම හේතුවෙන් ඉතුරු නැතිවම හිසුණා. එනම් ස්පර්ශ දැනීමත් පෙර නොතිබී හේතුන් එකතු වෙමින් සැකසී හේතු වෙන්වීමෙන් නැතිවුන් බොරු මායාවක්. දැන් යමු එන්න මොලේට යමු වෙලා වෙන මොනවා හරි මතක් වෙනවද බලන්න. මතක් වෙනකොටම හේතු ඵලයක් කියලා. මොකක්ද හේතු ඵලය? මුලය සිතුවිල්ල විඥාන එකතු වීම හේතුවෙන් පෙර නොතිබුණු ඵලයක් ඇති වුණා මතකය කියලා. දැන් උන් ඒක නැති වෙනවා ආයෙත් හේතුඵලයේ බව අඳුරනවා. මුලයේ සිතුවිල්ල විඥානයේ වෙන්වීම හේතුවෙන් මතකය නැතිවීම ඵලයි. මතකය කියන්නේ පෙර නොතිබී හේතුන් එකතුවෙන් සැකසී හේතු වෙන්වීමෙන් නැතිවෙන බොරු මායාවක්. හරිද? දැන් ආයිත් ඇස් අරින්ට ආයිත් Tamanට පේනවා. පේනකොටම ආයෙත් හිතනවා හේතුඵලයක්. මේ පෙර තිබිච්ච එක නෙවෙයි දැන් ඇති උනේ. ඇහැ රූපේ විඥාන එකතු වුණා. පෙර නොතිබිච්ච පෙනීමක් දැන් ඇති වුණා. දැන් ඇස් වහගන්න. දැන් තේරුම් කරගන්න ඇහැ රූපේ විඥානේ වෙන් වුණා. පෙනීම නැති වුණා. එහෙනම් පෙනීම කියන්නේ හේතුන් නිසා සැකසී හේතු නැතිවීමෙන් ඇති වෙන බොරු මායාව. දැන් ওই විදිහ තමයි ආයතන හයේම ওই විදිහට පරීක්ෂා කරන්න. මොකද ආයතන හයට දැනෙනේව ඇරෙන්න ලෝකේ වෙන මොකක්වත් නැහැ. එහෙනම් දැනීම් ටික ඔක්කොම එවෙලෙම ඇති වෙන නැති වෙන හේතුඵල ධර්මතාවයන් බව බොරුක් බව තහවුරු කරගන්න. ඒතර උතන තියෙන්නේ ක්‍රියාකාරීත්ව සමූහයක් විතරයි තමන්ගේ පාලනයෙන් තොර කියලා අවබෝධයයි ලබන්න ඕනේ. හේතු ඵලයක් හේඵලයක් කවුරුත් කලේ නැහැ. නාම සහ රූප ධර්මතා ක්‍රියාත්මක වීමේ ඵල. දිගටම කරන්න සමාධිය වසීවා කියලා කියනවා. සමාධිය වසීවා. දැන් හැමෙයින් ඇස්සරින්ට දැන් තමන් පරීක්ෂා කරේ ලෝකයේ ඇතිවීමක් නැතිවීමක් සිතේ ඇතිවීම නැතිවීම. එහෙම නැත්නම් අනිත්‍යතාව. එහෙම නැත්නම් හේතුඵලය. යන ස්වභාවය. හැම වෙලේම මොකද වෙන්නේ? ඇති වෙනවා නැති වෙනවා. දැන් නතර කරන්න පුළුවන්ද ඔක? නතර කරන්න පුළුවන් මොනවා හරි සාධකයක් ඔකේ තුල තියෙනවද? නැහැ. තමන් පිළිගත්තත් නැතත් කැමති වුණත් නැතත් තමන් දැනගත්තත් නැතත් ওই ක්‍රියාවලිය ඔහොම සිද්ධ වෙනවා. තමන් දන්නේ නැතිකම හින්දා ඒක ඇත්තක් කියලා රැවටිලා පවත් ගන්න පුළුවන් කියලා දුක් ඒක බොරුවක් කියලා තේරුණා නම් ආයෙක තියෙන්නේ. එන්නේ වෙන්න ඕනේ විතරයි. මේක බොරු බව තේරෙනවා. බොරු බව තේරෙනවා නම් බොරුවට එකතු වෙනවාද? මම දැන් උදේත් කිව්වා. බොනිකොනලවන එක බොරු කියලා නොතේරෙන තාක්කල් බොනිකොනලවන. බොරු කියලා තේරෙනකොටම ආයතනේ වාසය කරන්නේ. බොරුවෙන් නිදාසන. කියනවා. ඔතරේ. එහෙනම් ආන් එක තමයි තවදුරටත් කරන්න දෙන්නේ. හැමතැනම බුදුහාමර කරවු එක. අනිත්‍ය දුක අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය තුලින් බොරුවක් බව අවබෝධ කරගන්න. දැන් එතකොට අපිට තවත් හේතුඵලයේ ක්‍රියාවලියක් බුදුහාමරෝ දකින්න කියනවා හේතුඵලයක්ම තමයි ඒ මොකක්ද? මෙතන සත්පුද්ගල භාවයක් නැති තිබෙන්නේ ක්‍රියාකාරීත්වයක සමූහයක් කියලා තමන් තේරුම් කරගත්තා. ඒ ක්‍රියාකාරීත්වය තවත් ආකාරයකට බුදුහාමුදුරුව දක්වනවා. මොකක්ද ඒක? ඔය නාම රූපයක තෙලා අටගත් ස්වභාවයක් ඇරෙන වෙන මොකුත් නැහැ ඒ ක්‍රියාකාරීත්වය තවත් විදිහකට බුදුහාමුදුරුව කියන්නේ විස්තර කරනවා. මොකක්ද ඒ කියන්නේ? පංචස්කන්ධය කියලා. මේක කාලා දෙන්නේ. හ්ම් පංචස්කන්ධය මොකද්ද? අහලා දෙනවා දෙන එක. මොකද්ද ඒක? රූප විඥාන පංචස්කන්ධය. ඒකද? පංචස්කන්ධය කියන්නේ ඒකද? ඈ? ආදේරිට ඒක. එහෙමද? එහෙමද අහලා තියෙන්නේ? ඒ මොකක්ද මේ? එහෙම අහලා තේනවද? මනස්කන්ධය කියලා? හ්ම්. හරි. ඒක හරි. ඉතින් පංචස්කන්ධය කියන්නේ ඒක තමයි. රූප ස්කන්ධය කියලා කියන්නේ. වේදනා ස්කන්ධය. සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. මොනවාද ඒවා? රූප ස්කන්ධය කියන්නේ මොකද්ද ස්කන්ධ කියන්නේ? ගොඩක්. මොනවද රූප ගොඩක් කියන්නේ? මොනවද තියෙන රූප ගොඩේ? සුද්ධාෂ්ටක වල රූප කිව්වේ නෑ සුද්ධාෂ්ටක කියන්නේ ගති. හා? රූප කලාප? නේද? රූප කලාප ගොඩක්. කීයක් තියෙනවා රූප කලාප? මොනවා? රූප ස්කන්ධේ දෙන්නේ රූප කියන්නේ මොනාටද කියලා මම යන්නේ. අතර මහා අතර මහා ධාතුන් වල රූප කිව්වේ නෑ. රූපණ වෙනේම කීයක් තියෙනවා? රූපණ වෙනේ. කීයක් තියෙනවා? මොනවාද කියලා අහන්නේ ඒවා. මේ ස්කන්ධය ගම මේ ගොඩට අයිති ඒවා Taman දැනගන්න ඕනේ. නැතිනම් ඊයත්ය රූපෙදී 32යි 28යි තව කීයක් කියයිද කවුද මොනවද 28 කියන්නේ ආ 32යි කියන්නේ කීයත්ය රූප ඈ ඔබ ගැදේනවද මම දන්නේ නැහැ කියලා හිතන්නේ දැන් ඔක්කොම දැනගෙන ඇවිල්ලා දැන් ඔක්කොම දැන් පරීක්ෂා කරගෙන ඇවිල්ලා දැන් දන්නේ නැහැ කියා කම අරුව විවිධ විදිහට කියන්නේ සිතාකාර රූප කියන්නේ නේද? ඒ කොච්චර මොනවාද දේව? කොහෙද ඒවා තියෙන්නේ? ඒ ඔක්කොම තමන් දැනගෙන යන්නේ. හ්ම්. ඒ ඇත්තේ බද රූප දැන් මේ ඔය හම්බුනේ රූප. දැන් මේ පරීක්ෂා කරගෙන යනකොට හම්බෙච්ච රූප කීයක් තිබ්බද? හ්ම්. ඒකම නෝ. හය. හය? මොනවද හය? ආයතන වලින් ආයතන වලින් එතකොට ආයතන වලට හම්බෙච්ච රූපය විතරයි දෙන්නේ. ආය රූප නැද්ද? හරි සද්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ විතරද දෙන්නේ රූප කියලා. එතරම්. විශේෂ රූපයක් රූප 28ම දෙන්නේ ඔය 12 ආකාරය ඇතුලේ. රූප දෙන්නේ 12 ආකාරයයි. අභ්‍යන්තර රූපයි බාහිර රූපයි. ඊට යා කොයිද රූප තියෙන්නේ? ඈ? අනිත් ඒවා කොහෙද තියෙන්නේ ඔක? ඒකත් ඔක අතේ තමයි තියෙන්නේ. ප්‍රසාද රූපය කිව්වා, ජීවිත රූපය කිව්වා, ආහාර රූපක කොහෙද තියෙනවා? ඔය 12 ආකාරය අතර නෙවෙයිද? ඊට යා කොයිද රූප තියෙන්නේ? ඔක 28කට බෙදුවත් ඔය 12 ඇතුලේ තියෙන්නේ. ඇහි තියෙන එක ප්‍රසාද රූපය. ඒකත් ඉතින් ඇහෙන්නේ තියෙන්නේ. කනේ තියෙන එක ඒක කිව්වා සෝතරු ප්‍රසාදය කියලා. සෝත ප්‍රසාදය දෙන්නේ කන. ඒවා තියෙන්නේ ඕවා ඇතුළෙමයි. ජීවිත රූපේ ආහාර රූපේ ඔක්කොම කියලා කතා කරා කතා කරාට ඔය ඔක්කොම දෙන්නේ මේ අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි කියන 12 ඇතුළේ. රූපස්කන්ධයේ කිව්වොත් ඔය ටිකට 28ක් කියලා බෙදුවත් ප්‍රශ්නයක් නැහැ. 28ක් කිව්වත් ඔය කියන 12 ආකාරය ඇතුළෙමයි තියෙන්නේ. ඊට පිටින් පිටින්න බෑ. කොහෙද තියෙන්නේ? දැන් තමයි ලෝකයෙන් පරීක්ෂා කරන්නේ. ලෝකේ මායාව ඔය 12 ආකාරයට පිටින් කොහෙද හැදෙන්නේ? හැදෙනවද කොහෙද? නෑ. ඔක්කොම තියෙන්නේ උතරයි. ඒවා ඔක්කොම හැදෙන්නේ මොනාගෙන්ද? යෝදාෂ්ටකේ. මේ කවද්ද හැදෙන්නේ ඒවා? එහෙනම් කවද්ද නැති වෙන්නේ ඒවා? එහෙනම් ඊට ආරූප තියෙන්න පුළුවන්ද ලෝකේ? ඒක ඇත්තට තව සූක්ෂම වශයෙන් බෙදීමක් තමයි ඉතින් ප්‍රසාද රූපය, ජීවිත රූපය කියලා කිවි. තව සූක්ෂම බෙදීමක්. සූක්ෂම බෙදීමක් වුණත් ඒක තියෙන්නේ ওই ටික ඇතුලේ. එච්චරයි. ඒවා මොන වගේ හැදුනත් කොහොම බෙදුවත් වෙන්නේ මොනවාද? සුද්ධාර්ථයෙන් හැදිච්ච ඒවා තියෙන. ඒවා හටගත තැන මොකද වෙන්නේ? නැබිට. හරිද? අද රූප ලෝකය කිව්වත් එහෙම නැත්නම් ඔයගෙන ආකාරයේ රූපස්කන්ධය කිව්වත් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන කිව්වත් ඔක්කොම එකයි. ලෝකයේම කිව්වත් ලෝකයේම තියෙන මොනවද එතකොට? සුද්ධාර්ථයෙන් හැදිච්ච ඒවා. දැන් විඥානය කියන එක පිහිටලා තියෙන්නේ කොහෙද? ඕකක් අස්සේ. එතකොට ඉතින් ලෝකයේ රූප ලෝකයේ කිව්වත් ලෝකයම කිව්වත් අභ්‍යන්තර ආයතන බාහිර ආයතන 12 ආකාරයේ කිව්වත් රූපස්කන්ධය කිව්වත් ඔය කියලා දෙන්නේ එකක් ගැන. තේරෙනවද? රූපස්කන්ධය කියලා කතා කරන හැමතැනම මොනවද තියෙන්නේ? සුද්ධාෂ්ටකෙන් ඇදිච්ච අභ්‍යන්තර සහ බාහිර ආයතන විතරයි. ඒක ඇතුළේ තව සියුම් බෙදීම් තියෙනවා. සියුම් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒවා ඔක්කොම මොනවාද අපි දල වශයෙන් දැනගත්ත වැඩේ වල. ඈ ඊද රූපයේ මොකද්ද කියලා ඊ අහගෙන හිටියේ නැද්ද? ඊ රෙකෝඩ් එක අහගෙන. ඊද රූපය කියන්නේ ඕමයේ ක්‍රියාත්මක භාවය පවත්වාගෙන යන්න දෙන එකම තව රූප කලාපයේ ක්‍රියාකාරීත්වයකට. සුද්ධාෂ්ටක රූප කලාපයේ එකම යම් කිසි ක්‍රියාකාරීත්වයක් තියෙනවා නැවත නැවත ඒ ඇතිවෙච්ච රූප කලාප නැවත ඇති කර ගැනීමට දෙන හැකියාව. ඒවලින් දල වශයෙන් ගොම් දැනගත්තාම ඇති ඔබ උත්තර හෙව්වට ඇති වැඩක් නැහැ. ඔක්කොටම වෙලේ දැනගත්තාම ඇති ඔබ ඇති වෙන්නේ සුද්ධාෂ්ටකයෙන් ආබන්ධනය නිසා විබන්ධනය නිසා හේතු ධර්මතාවයක් විදිහට නැති වෙලා යනවා. හරිද? හ්ම්. වේදනා ස්කන්ධය කියන්නේ මොකද? දැන් ඔය කියන්නේ පංචස්කන්ධය හොයන්න ගිලාවිලා තියෙන්නේ. මොනවද වේදනා ස්කන්ධය කියන්නේ? ඒක දැනගන්න බෑ මොනවද කියලා. ජාති තුනක් මොනවද ජාති තුන? සුඛ වේදනා, දුක් වේදනා. කැමැත්ත, අකමැත්ත, මධ්‍යස්ත වෙලා තුන් ආකාරයක් වේදනා තියෙන. කැමැති ඒවා ඉතින් සැප කියලා හදාගන්නේ. මම කිව්වේ සැප කියලා තමන් හදාගන්නේ තියෙන්නේ. සැප කෙලෙකුත් නැහැ, දුක කෙලෙකුත් නැහැ, මධ්‍යස්ත කෙලෙකුත් නැහැ. ඒක හිතින් දාගත්තේ වරිය තමයි සැප දුක මධ්‍යස්ත කියලා. ඒතකොට තියෙන්නේ කැමැත්ත අකමැත්ත මධ්‍යස්ත කියලා. වේදනාවේ ස්වභාවය කැමැත්ත කියලා එකක්. ඒක චෛතසික ධර්මතාවයක්. කැමැති කියලා එකක් තියෙනවා. කැමැති කියන්නේ ආසාව නෙවෙයි. ඒක සුඛ කරගත්තාම ඕන ආසාව වෙනවා. තේරුණාද? දුක්ඛ කරගත්තාම තරහ. අකමැත්ත. අකමැත්ත කියලා එකක් තියෙනවා. ඒකට ඔය කියන ආකාරයෙන් තරහ කියන එක නෑ. නමුත් මධ්‍යස්ථ කියලා එකක් තියෙනවා. ඒකට තමන් ඕ මේක උපේක්ෂාව කියලා දාගන්න. ඒතර උපේක්ෂාව කියන්නේ වේදනාවක්. ඒක විඳින කෙනෙක් ඉන්නවා. ඒතර ඔය කියන ආකාරයෙන් කැමැති අකමැති මධ්‍යස්ථ කියන ස්වභාවයයි වේදනාව. හරිද? තුන් ආකාරයක්. හරි. දැන් අතරත් එහෙමයි දැන් 12 ආකාරයක් රූප කියලා අපි කතා කරාම 12 ආකාරයක් කියන්නේ පොඩ්ඩක්ද 12 ආකාරයේ බෙදි බෙදි බෙදි බෙදි ඔය කියන යනකොට කොච්චරක් වෙනවද දැන් මෙතන ගත්තාම රූප රූප කියන රූප රූප ගත්තාම පීරිසිය කෝපේ පොත පෑන අර ඔක්කොම මොනවාද ඔක්කොම රූප රූප එහෙනම් මුළු ලෝකෙම ආයි තිනවා 12 වර්ගයක් කියලා කතා කරා ඒ වගේ මම වේදනාව තුන් ආකාරයක් කිව්වම අනන්ත වේදනාවන්තේ මම කැමති වේදනා විශාල ප්‍රමාණයක් අකමැති වේදනා ওই විදිහට ඉතින් වේදනාවල අනන්තව තියෙනවා හැබැයි වර්ග තියෙන කියද තුනයි මේ වර්ග විදිහටයි කතා කරන්නේ හරිද එහෙනම් වේදනා ස්කන්ධය ගත්තාම ඒකට අයි තියෙන්නේ තුන් වර්ගයයි මොනවාද කැමැති අකමැති මධ්‍යස්ථ විතරයි සුඛ කියලා එකක් නැහැ දුක කියන එක පස්සේ හදාගන්න හරිද හ්ම් ඒ කියන්නේ මූලික தත්ත්වය මේ කතා කරන්නේ ඊළඟට සංඥා ස්කන්ධය කියුවා ඒක මොනවද තියෙන්නේ ඈ හඳුනා ගැනීම. කීයක් තිබ්බද? කැදෙනව? අනේ. මොනවාද හරි? වෙනීම සංඥා? වෙනීම සංඥා කොහෙද තියෙන්නේ? රූප සංඥා. හරි. ශබ්ද සංඥා. ගන්ධ රස පොට්ටබ්බ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා, සිතුම් සංඥා. මොනවාද රූප සංඥා කියන්නේ? ආයතන ආයතන වලට දැනෙන ඒවා තමයි අඳුරගත් ඒවා තමයි රූප සංඥා කියන්නේ. දැන් අහන්නේ ඒකෙන් රූප සංඥා කියන්නේ මොනවාද කියලා අහන්නේ. ඒක ගොචරේන. අපේ රූප සංඥා ටිකක් කියන්න ඕනේ. තමන් දැනගෙන තියෙන්න එපා ඒක. ඉතලා කිව්වා කියනවා දැන් කියන්න කිව්වේ දැන්. චක්කු විඥානේ චක්කු විඥානේ සංඥාවක්. ඉතින් රූප සංඥා ටිකක් කියන්න කිව්වේ දැන්. ආ රූප සංඥා 10ක් කියනවා. රූප සංඥා 10ක් කියන්න කිව්වේ. ඉතින් 10ක් කියන්න කිව්වේ ඉතින් කියනවා. <laughs> මාළය බුදු පිළිමේ ආ. ආඳුරා. ඒ කෝපේ පෑන පොත බාල්දිය ඔය දිනක. දකින්න ඒවා අඳුර ගන්නකොට පාවිච්චි කරපු ලකුණ. ඔය මේ යක බහූත හිතන්නේ නැතෝ ඒක තේරු කරගන්න. නැත්නම් මේ සංඥා නිරෝධ කරන්නේ නැහැ මොනවා නිරෝධ කරන්න යයිද දන්නේ ඊට පස්සේ. සංඥා කියන්නේ ඔයම වැරදි විදිහට මේ ලකුණු දාගත්තේවා. මේ රූපය ඇහෙන් දකිනකොට ඇහෙන් දැකින අඳුරගත්තේවා. අඳුරා ගැනීමට පාවිච්චි කරපු ලකුණ සලකුණ ඒක තමයි සංඥාව කියන්නේ. හරිද? රූපය, පීරිසිය, පොත, පෑන් ඔය ඔක්කොම. ඒකට සද්ද සංඥා කියන්නේ මොනවද එතකොට? ඈ? කාණයෙන් අඳුර ගන්නවට මොනවද තියෙන කියන්න බලන්න කීපේ. සද්ද ගහද ඔක්කොම සද්ද තමයි. සද්ද සංඥා. ඈ තින්දු ඈ. බාන ඈ. බාන මේවා. මෙතන ඈ මොනවා කැමති වෙන හරියක් මැද මොනවා තද්ද තිබේ ඔයලාගේ තද්දේ බල්ලාගේ තද්දේ නරියගේ තද්දේ ඔය තියෙන මොතන හුණාගේ තද්දේ බෙර තද්දේ ඈ බෙර ගහන්න තමයි එන්නේ එහෙනම් මම ඉදිරියේ සද්ද සංඥා ගන්ධ සංඥා දර නාසයෙන් අඳුර ගන්නකොට මාර්සෝද අඳුන් කුරුසෝද ඔය විදියට රස සංඥා දිවේදී පැනිරා තිතරාගෙනවා කයේදී ස්පර්ශ සංඥා කහනවා රිදෙනවා දනව ඔය විදියට සිතුම් සංඥාවට අනුව තමන් මතක් කරනවා. පැහැදිලිද? සංඥා හය වර්ගයයි එකක්. ප්‍රමාණ කියන්නේ ඔය කොපමත් ඔක්කොගෙම රූප කියන්නේ ප්‍රමාණයක් නේ රූපවල ස්කන්ධයේදී කතා කරනවා වර්ග 12යි. ඒ කියන්නේ ලෝකයම. වේදනාවෙත් වර්ග 3යි. කැමැත්ත අකමැත්ත මැද. සංඥාවෙත් වර්ග 6යි. ඒත් ලෝකයටම දාලා තියෙනව තමයි. ලකුණු ඉතින් ලෝකයටම දාපු සංඥා. හරි? එතකොට ඒකත් හය ආකාරයයි. රූප සංඥා, ශබ්ද සංඥා කියලා වර්ග 6ක්. ඊළඟට සංඛාර ස්කන්ධේ. මොනවද ඒ කියන්නේ? ආකාශ කෙරේ. ඒ මොනවද? කීයක් තියෙනවද ඒක? හය? මොකක්ද තියෙන්නේ? කාය සංකාර, වාචී සංකාර, චිත්ත සංකාර තුනයි තියෙන්නේ. කයෙන් කරපුවා, සකස් කරපුවා තමයි සංකාර සකස් කරපුවා ඈ සකස් කරනවා කියන එක. සකස් වෙනවා නෙවෙයි සකස් කරනවා. චිත්ත සංකාර හිතනවා වචී සංකාර කතා කරනවා කාය සංකාර ක්‍රියා කරනවා හරි හ්ම් ඊළඟට විඥාන ස්කන්ධය කියලා ඒක මොනක්ද විඥාන ස්කන්ධය විඥාන ස්කන්ධය චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා හය ආකාරයක් එකක් විඥාන හයක් එන්නේ නැහැ හය ආකාරයක් මොකද විඥානට පිළිටන්න පුළුවන් ওই හය විතරයි ඊට අපි හිතන තැනක් නැහැ. හරි. එතකොට ඔවුන්ම චක්කුසෝතගාන ජීවා කාය මන කියලා විඥාන හයයි. දැන් ඕන් ඔය ස්වභාවයන් පස් ආකාරයක් ඒකට කියනවා පංචස්කන්ධය. ඒතර රූප ස්කන්ධ, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. දැන් අහන්නේ ඔය පහම තිබුණොත් ඒවට තමයි පංචස්කන්ධය. පංචස්කන්ධය වෙන නම් පහම තියෙනවා. රූප තියෙන්න ඕනි, වේදනාව තියෙන්න ඕනි, සංඥාව තියෙන්න ඕනි, සංකාර තියෙන්න ඕනි, විඥාන තියෙන්න ඕනි. ආන්ගේ පහම කොහෙද තියෙන්නේ? පංචස්කන්ධේම කොහෙද තියෙන්නේ කියලා. පංචස්කන්ධේම දකින්න කියලායි කියන්නේ. පංචස්කන්ධේ කොහෙන්ද දකින්නේ? කොතනද තියෙන්නේ? කය කොහෙද? කොහන? කො? ආයතන 12. කොහේ ආයතන 12 පෙන්වන්න බෑ. පංචස්කන්ධයක්මනේ. නාම රූප වල කියන්නේ කොහෙද නාම රූප දෙන්නේ? හැමතරම හැමතරම දෙනවට කවන්නේ මට එක දණක් පේනවා එක දණක්. ආ ඉතින් බැලුවා. හා මට විස්තර ගන්න බලන්න. කාවිද පංචස්කන්ධය? ඈ තියෙනවා. ඈ හේතු මට වැඩන්නේ. ආය තුලින් හැදලා දැන් දන්නවනේ. මට ඕනේ දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ටික ඕන. ඒ පහම තිබ්බොත් පංචස්කන්ධය. හ්ම්. හරි. හා. හ්ම්. හ්ම්. හ්ම් හ්ම් සංකාරය සංකාරය වෙන්නේ මොකක් හරි හිතුවේ නැත්තම් දැන් කතා කරේ පෙනීම ගැනනේ. Hmm. පෙනීම ගැන හිතේ හිතනවද මම කරේ? පෙනීමට පස්සේ මට වැඩක් නැහැ. දැන් පෙනීම ගැන කිව්වේ. වෙනකොට පස්සේ ඕනම හිතා ගන්න පුළුවන්, හිතන්න නැතු වෙන්න පුළුවන්, මොකද වෙන්න පුළුවන්. පෙනීම ඇති වෙනකොට හිතුවද? වෙනකොට පස්සේ දැන් තමයි හිතන්නේ. දැන් කිව්වේ පෙනීම කියලානේ. පෙනීම තුල පංචස්කන්ධය තියෙනවා කියලා කිව්වේ. හ්ම්. ඇහි මොකක් කරලා කියනවා කියන්නේ. ඇහි මොකක් කරලා කියනවා හරියන්නේ නැහැ. ඇහැ සකස් වුණේ සතර මා ධාතු. ඒක රූපයටයි තියෙන්නේ. සකස් කිරීම තුනයි කියවේ. චිත්ත සංකාර, වචී සංකාර, කාය සංකාර තුනයි තියෙනවා කියලා ඔයා කිව්වේ. දැන් සංකාර තුනයි තියෙනවා. කො සංකාරය? සංකාර කොයි තියෙන්නේ? ඒ ඒ දැක්ක ගමන් අපිට ඒ මොරකරි ආවිලෝ පිළිබඳ මොකක්ද? ඒක පත්තනේ ඉදන්නේ දැක්කන් දැක්ක ගමන් නෙවෙයි දැක්කට පත්තේ ඉදන එකක් ඒක. හිතන්නේ මොලේ. පංචස්කන්ධයේ එකපාරනේ පහළ වෙන්නේ. පංචස්කන්ධ එකපාර තමයි පහළ වෙන්නේ ඔව්. එද? ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක වෙලා වෙන්න ඕනේ කියලා එහෙම හරියන්නේ නැහැ. Tamanda හිතන්නේ මොලෙන් ඇහෙන් හිතන්න බෑ. ඒක හරිනම් ඒ වෙලාවේ වෙනවනම් ඇයි එහෙම කිව්වේ කියලා මාත් අනේන සංකාර ඒ ස්කන්ධය කියලා කියවා. ස්කන්ධය ඒ කියන්නේ එකක් නෙමෙයි ගොඩක් වෙන්නත් ඕන. එකක් වෙන්න බෑ කියන්නේ එකක් නම් ස්කන්ධය කියන්න ඕනනේ. එහෙනම් සංකාරය කියන්න ඕන. සංකාර ස්කන්ධය. විඥානත් ස්කන්ධය කියලා කිව්වේ. හා විඥාන. දැන් පේනකොට විඥාන ගොඩක් ආවද? ඉතින් කනගෙන විඥාන ස්කන්ධය කියන්න බෑනේ. ඒ වගේ පංචස්කන්ධය කරගන්න බෑනේ. මට ඕනේ පංචස්කන්ධ හටගන්න එක. පේනකොට විඥානය ආවා. විඥාන එකයි නේද? විඥාන ගොඩක් ආවද ඇහිද? ඔක්කොටම කතා බෑ පංචස්කන්ධය හට ගන්න ඕන පංචස්කන්ධය හටගත්තේ නැහැ මට ඕන. ස්කන්ධ පහකට ඉතින් හටගත්ත කෝ පහ පහ පෙන්වන්න මට. කෝපේ වෙනවා. හ්ම්. දැන් කොතනද හටගන්නේ? දැන් අපි දැක්ක ගමන්. ඈ දැක්ක ගමන්. ආ දැක්කා කියන්නේ ඇහෙන් කරන ක්‍රියාව. හරි දැක්ක දැන මට පෙන්වන්න. දැක්ක ගමන් අපි රූපය හට ගන්නවා කියන්න ඉස්සරහම අපි ඇහි. මෙතක ප්‍රසාරය. ඈ ඊට පස්සේ ඒක පිටව සංඥාවක් ගන්නවා. හ්ම්. අඳුර ගන්නවා. ඊට පස්සේ හරි ඒවා වේදනා හා ඊට පස්සේ මේ ඒ පිළිබඳ කැම් අපිට මොකක් කරේ මේ ඒක ඊට පස්සේ කරගන්නේ ඔය ඒ වේග කතා කරන්න බෑ. දැන් තමයි පංචස්කන්ධය තියෙනවා ගන්න. එහෙම එහෙම සාධාරණයෙන් නෝ. ඒතර වේගයෙන් කොච්චර සිද්ධ වුණා පෙනීමට ගන්න පංචස්කන්ධය තියෙනවා කියන්නේ නම් එතකොට තමන්ට වේදනා කීයක් තියෙනවද ඒතර පෙනීමට? දෙකයි. දෙකයි න වේදනා ස්කන්ධය කියන්නේ මොකටද? එහෙනම් ස්කන්ධය ගැන ඕන වේදනාව කියලා නවත්තන්න එපා බුදුහාමරේ. ඇති වෙන නැති වෙන කතන්දර බෑනේ. ඇති නැති නේ ඔක්කොම ඇති වෙන නැති වෙනවා තමයි තියෙන්නේ. එහෙනම් පංචස්කන්ධයක්ම එක තැන හට ගන්නවා නම් එක තැන ওই ටික ඔක්කොම තියෙන්න ඕනේ. වේදනා ගොඩක් එන්න ඕනේ. සංඥා ගොඩක් තියෙන්න ඕනේ. සංකාර ගොඩක් තියෙන්න ඕනේ. විඥාන ගොඩක් තියෙන්න ඕනේ. අයන විඥාන ස්කන්ධය කියන්නේ ඕනේ නැහැ. එහෙනම් විඥානය පෙනෙන්න ආ විඥාන 10ක් ඕනේ නැහැ. පෙනෙන්න ඕනේ චක්කු විඥාන කියලා දැන් අපි තම පරීක්ෂා කරලා බැලුවානේ. එහෙනම් චක්කු විඥානය එච්චරයි. විඥාන ගොඩක් නැහැ නේ. කොහොම විඥාන ගොඩක්? ඇති වෙලා නැති වුණත් ඇති වෙන්නේ එකපාරයි. දහ පාරක් ඇති වුණා. පෙනීම ඇති වෙන්න විඥාන එක පෙනීමක් ඇති වෙන්න තමන්ට විඥාන දහ පාරක් ඕනේ ඒක විඥානය ඕනේ. අපි පෙනීම ඇති වෙන දහ පාරක් ඕනේද? දහ පාරක් පෙනෙන දහ පාරක් ඕනේ වෙයි. ඒක වෙනයි. එතකොට පංචස්කන්ධ 10ක් එදෙපරි. දැන් තමයි කතා කරන්නේ පෙනීමක් කියන එක ගන්න. පෙනීම තුළ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ තියෙන්න ඕනේ. රූප ගොඩක්. රූප ගොඩක් වෙනකම් පිළිගන්න පුළුවන්. මොකද ඇහැ කියන එක සතර මහා ධාතු අනන්ත ප්‍රමාණයකින් හැදිච්ච එකක්. බාහිර තියෙන රූපයත් හරි. රූපස්කන්ධයක් තියෙනවා එතන. ගොඩක් තියෙනවා. වේදනාව ගොඩක්. සංඥා ගොඩක්. ඉතින් දැක්කම තමයි එකක් දකිනකොට එකයි. තමන් මේක වේගෙන් සිදුවෙනකොට බොහෝ දේ එක තමන් දකිනවා. වේගෙන් එක කෝපේ දකිනවා, පොවිතියක් දකිනවා, මේ පොතක් දකිනවා, අරකක් දකිනවා. ඒක එතකොට දැකීම් ගොඩක් ඒක. එක දැකීමක් වෙලා නැහැ නේද එතකොට. දැකීම් ගොඩක් නැහැ. දැක ගම මානසිකාරය වෙනවා කියන්නේ ඒක අවස්ථාවයි පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය. එද? ඒක එක දැනීමකට එන්නේ. ඒක නාම ධර්මතා එකපාරයි දෙන්නේ. මම කිව්වේ එක විට යෙදිලා එක විට නැති වෙනවා. හිත කීපයක් හිත කීපයක් ඇදලා නැති වෙනද ඒක පෙනීමකටද? ආය ආය වැටෙනකොට ආය ආය පංචස්කන්ධය ඇති වෙනවා. එක තැනක තියෙන්න ඕනි. අරවත් එක මේව කලවම් කරන්න බෑනේ. ඇතිලා නැති වෙච්ච එක නැති වෙච්ච එක අනිත් එකත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්ද? විඥාන එකපාරක් ඇති වෙලා නැති වුණාම පස්සේ ආය ඇති වෙනකොට ආය තවිච්ච විඥා තිවිච්ච විඥානය දෙන්නේ. දැන් ඒක කියා දුන්නේ කියන්නේ නෑ. එහෙනම් ඒක අලුත් එකක්. ඒත් අලුත් එකත් එක්ක පරණ එක සම්බන්ධ කරන්න පුළුවන් නේ. එහෙම බෑ. ඒක පරණ එක ඉවරයි. තවන්න එක සිතක් ඇති වෙලා වේදනාවක් ඇති වෙලා නැති වෙනකොට ආය ආය සිතේ හටගන්න වෙන වේදනාවක් ඒක. ඒකයි මේකයි ආය එකක් නේ. දෙකක්. ඒක ස්කන්ධයක් කරන්න බෑනේ. ස්කන්ධ කරන්න බෑ ඒක. එහෙනම් කොයි පංච ස්කන්ධ දෙන්නේද? නාම රූප කියලා කිව්වට. ඒ දැන් ඔයා කිව්වේ. දැන් ඔයා කිව්වේ පංචස්කන්ධය ගැන පෙනීමේ පංචස්කන්ධය දෙනවා, ලැහිමේ පංචස්කන්ධය දෙනවා කියලා. ඈ? ඇයි එහෙම කිව්වේ? ඈ? නොදන්න කම? නොදන්න කම නෙවෙයි භාගෙට දන්න කම ඕක. දන්නවා භාගෙට ඒකයි වැරද්ද. ඕක වැරදි නෑ ඕක හරි. මම අහුවේ ඒක තමයි. දන්නවා ඉතින් පංචස්කන්ධය අනිත්‍ය බලන්න ඉපා. ආ පංචස්කන්ධය කියන්නේ ඕක තමයි පංචස්කන්ධය කියලා කීවට තාම දෙහිලා නෑ අයි ඒක පංචස්කන්ධය කිව්වේ කියලා. හරිනා. අයි ඒක ස්කන්ධකේ මම අහුවේ ඒකයි වේදනා ගොඩක් වෙන්න ඕනේ. සංඥා ගොඩක් වෙන්න ඕනේ. සංකාර ගොඩක් තියෙන්න නැද්ද විඥාන ගොඩක් තියෙන්න ඕනේ. හරිද? ඒක Tamanටත් නොතේරෙන තව විශේෂ කාර්යයක් බුදුහාමර දක්වනවා. තේරුණාද? ඒ ඉඳා Tamanට පෙනෙනවා කියන දන පංචස්කන්ධයක් කියලා බුදුහාමර කිව්වේ හේතුවක් ඇදුව. හැබැයි එක පෙනීමක් තුලත් ඕක තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? තමන් මෙතෙක් වෙලා ඉගෙන ගත්ත විදිහට පෙනීමට යන්න ඕනේ. ඇහැ ඕන, රූපය ඕන, විඥානය ඕන. විඥාන 10ක් විතර ඕනද? නැහැ. ඔබ පෙනීම නිමා වෙනකොට තමන්ට නොතේරුණාට විඥාණය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙච්ච වාර ගණනක් ඔක තුල තියෙනවා. ඒකින්දයි බුදුහාරු පංචස්කන්ධය කියලා කිව්වේ. ඒක තේරෙන්නේ නැහැ Tamanට. ඒක තේරෙන්නේ නැති ඉඳා Tamanට දල වශයෙන් කියලා දෙන්න. ඒ කියන්නේ හොයන්න යන්න ඕනේ නැහැ. හරිද? චිත්ත නියාම ධර්මතාවයක් කියලා එකක් බුදුහාමුදුරු දක්වනවා. ඒ චිත්ත නියාම ධර්මතාවය තුල යම් කිසි ආකාරයකින් මේ ආයතනයකට ඇති වෙන දැනීම නිමා වෙන්න අනිවාර්යයෙන්ම සිත් 17ක් මේක අභ්‍යන්තරයේ ගොඩ නැගෙනවා. පිටට තේරෙන්නේ. හරිද? මේ තරලව Tamanට කියා දෙන්න. දැන් මේ දැනීමක් හටගන්න පෙර ආතු තත්වයේදී දැනීම හටගන්න කලින් භවාංගය තුළ තමයි විඥාණය තියෙන්නේ. භවාංගය තියෙන තේ විඥාණයට එකපාර මේ දැනීම හදාගන්න බෑ. ඒ දැනීම හදාගන්න කලින් භවාංගයට සංවේදනයක් එන්න ඕනි මේ බාහිරින් අරමුණක් තියෙන බව. හරිද? එතකොට භවාංග චලනයේ කියලා සිතක් හටගන්නවා මේක ඇතුලේ. ඒක තේරෙන්නේ නැහැ කාටවත් නේ. ඊට පස්සේ භවාංගයෙන් අයින් වෙනවා. භවාංග උපච්ඡේදය කියලා තව සිතක් හදා ගන්න විඥානය. ඊට පස්සේ මේ අරමුණ කොහෙද තියෙන්නේ කියලා ඒ පිළිබඳව හිත කරගත්ත සිතක් තියෙනවා පංචද්වාරා වර්ජන සිත කියලා එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට අදාළව ඕම් අදාළ ආයතනයට යොමු වෙමින් ඔය කියන සිත හදනවා එක්ක චක්කු විඥානේ, ඇහෙනම් කනට ඥානසෝත විඥාන කියලා සිතක්. සෝත විඥාන කියලා සිතක් ඔක ඈ. ඔය නමකේ කිවි සිතේ නම. හරි? චක්කු විඥාන. ඇහෙදෙනම් චක්කු විඥාන සිත. ඊළඟට ඒකට අදාළව ඒ විඥාණයෙන් ඇති කරගත්ත ඒ දැනීමට අදාළව එතන ඇතිර දැනීමට අනුව තවත් ටිකක් හදනවා විඥාණය මොකද කරන්නේ ආයේක මනෝද්වාරයට ගිහිලා මනසේදී මොකද කරන්නේ ඒක සම්පටිච්ඡනය කියලා සිතක් මේ ගත්ත අරමුණ පිළිගන්නවා කියලා පිළිගැනීම සඳහා වෙනම ඒක මොකද්ද කියලා ප්‍රොසෙස් කරන්න වෙනම එකක් හරිද ආයේ සම්පටිච්ඡන සිත ඊළඟට සම්තිරණය කියලා සිතක් හදනවා ඊළඟට වොත්තපණ කියලා සිතක් හදනවා ඊට පස්සේ ධාවන සිත හතක් හදනවා කියලා කියනවා ඊට පස්සේ තදාරම්මණය වෙලා නැවත භවාංග වෙනවා. ඔය ටික නොවි ඔය පෙනීම සම්පූර්ණ වෙන්නේ. චිත්ත වීතියක් හැදෙන්න ඕනි සිතක් හැදෙන්න. ඔය ටික ඔක්කොම තේරෙන්නේ නැති හින්දා ඔය ටිකේ ඔක්කොම ප්‍රකට වෙන කාරණා ටික අරගෙන බුදුහාමුදුරුව ඕන් ඔතන පංචස්කන්ධයක් පාල වුණා කියලා කිව්වා. දන්නවකට කියා ගන්න බැරි දෙයක් නැහැ. දන්නවකට කියන්න බැරි. එහෙනම් කියන්න බෑ. මේක මෙහෙම වුණා කියලා. දන්නවා නම් කියන්න එපා. සංකාර ටික ඔය ඔක්කොමයි තියෙන්නේ. තමන්ට අර ජවන සිත්තිකේ හටගන්න සංකාර විතරයි සලකන්නේ අනිත් ඒවා ක්‍රියාසිත. අවකේ ආකාරයෙන් භවාංගේ භවාංග පච්ඡේද පංචද්වාරාවදෙන තර චක්කු විඥාන ඒක ක්‍රියාව. අපිට නවත්තන්න බෑ. මේ පෙනීම හට ගන්න පෙනෙනවනේ. ඇහෙනවනේ සෝත විඥාන ක්‍රියාව. ඊට පස්සේ සම්පටිච්ඡේද සම්තිර්ණ ක්‍රියාව. හරිද? අද මේ මේ විඥාන චක්කු විඥානේ පහළ වීම කර්මයට අනුව සිදු වෙන්නේ. මේ ටික ක්‍රියාවන් වෙනවා. ඊට පස්සේ ඥාන සිත් හතේදී තියෙනවා ඕන් සංකාර හතක්. චිත්ත සංකාර. වත්තපණ වත්තපණේදී ඇත්තම සංස්කාරයේ විදිහට මේ ඒ පිළිබඳව ඩිසයින් කරනවා. ආ ඩිසයින් කරා ඒ ඒ ඒත් කර්මයක් සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ ඥාන සිත් හතේදී විතරයි. ඔය ඒ ඒ අර ඒ වත්තපණ නිසා තමයි ජවන්. ඔව් ඉතින් අරක මේ මේ අරක අනුපිළිවෙල නෙමෙයි. ඉතින් තමන්ට ඔය කියන ආකාරයෙන් භවංගේ හිඳ භවංග චලනය වෙන භවංග චලනින්ද භවංග උපච්ඡේදන සිත ඒකෙන් ඒ සිතෙන් චක්කු විඥාන චක්කු විඥානින්ද සම්පටිච්ඡේද සම්පච්ඡේදින්ද ඔය සම්තිරණ සම්තිරණ ඔතන ඒක අනුපිළිවෙලට එන්න ඕනේ. ඒකේ අනුපිළිවෙලේ ක්‍රියාත්මක වෙනවා කියලා බුදුහාම කියේක චිත්ත වීතියක නියාමයක්. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක ඒ අරකින්ද මේකින්ද මේකින්ද මේකින්ද මේකින්ද මේකින්ද වෙන්නේ. එහෙනම් ඔය පිළිවෙලටම අකණ්ඩව ඔන්න ඔය ක්‍රියාකාරීත්වය වේගයෙන් සිද්ධ වෙනවා. එතකොට එක පෙනීමක් කියලා තමන් හිතුවට ඔය අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය කාටවත් තේරෙන්නේ නැහැ. හරිද? එතකොට ඔක ජවන සිත් හතක් අට ගන්නවා. ඒ තුලේ ඔතන අනිවාර්යෙන් සිත් හතක්ම අට ගන්නවා. චිත්තක්. සිත්. ඔක්කොම කර්ම. සිත්. ඒ හැම තැනකටම අර වගේ දෙනවා. පස්ස වේදනා සංඥා චේතනා මානසිකාරය කියන්නේ භවංග සිතටත් පස්ස වේදනා සංඥා චේතනා ඕනේ භවංග චලනයටත් ඕනේ භවංග පච්ච වේදනාත් ඕනේ පංචද්වාරාදීන අපි කතා කරේ චක්කු විඥාණයට පහළ වෙනකොට ඇති වෙන ටික ගැන විතරයි. එතකොට සංකීර්ණ වැඩ මේ ඔක්කොම. හරිද? එහෙනම් ওই ටික ඔක්කොගේම තියෙන ඒවා එකතු කරලා තේරෙන தත්වයෙන් බුදුහාමුදුරුවෝ දක්වනවා මොකද්ද? ඔතන මෙන්න මේ ස්කන්ධ ටික. ඒතර ඒ ටික විතරක් නෙවෙයි අනිත් හරිනම් ඉතින් පස්ස ස්කන්ධයක් තියෙනවා. ඔය කියන ඒ කියන ආකාරයෙන් වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, චේතනා ස්කන්ධයක්, මානසිකාර ස්කන්ධ කියලා කියන්න ඕන ඔක හරිනම්. එහෙම කිව්වොත් ඔක පැටලිලි ගොඩයි. එහෙම නොකිය තමයි ඔක සරලව පංචස්කන්ධය කියලා කිව්වා. අර ටික ඔක්කොම එකව කරලා. يعني එක පෙනීමක් අටක නිමානකොට අනිවාර්යෙන් අපිට නොතේරුණාට විඥානයේ 1000ක් වාරයක් වැඩ. තේරෙනවද? ඒ වෙනුවෙන් සංකාර 17ක් අටගෙන තියෙනවා. තේරෙන්නේ නැහැ අපිට. සංඥා තියෙනවා 17ක්. වේදනා තියෙනවා 17ක්. ඔය කියන ආකාරයෙන් විඥාන රූප අනන්ත ප්‍රමාණයක්. හරිද? එහෙනම් සරලව ඔය කිව්ව කාරණේ හරි වැරදි නෑ. එහෙනම් බය වෙන්න ඕනේ නෑ. හරිද? එහෙනම් අරව හිතන්න ඕනෙත් නෑ. ඕනේ. ඕනේ ඕනේ. වේගය ඕනේ. හැබැයි අවසානයේ තමයි ඔය මෙහෙම මේ සිද්ධිය අපි දැනගන්න. වේගයෙන් මෙහෙම සිත් හට ගන්නවා කියලා අපි දැනගන්න ඕනේ. හැබැයි තමයි තේරෙනවා කොයි වෙලේ හරි සිත් මෙහෙම වේගයෙන් ඇතිලා නැති වෙන බව. නවත්තන්න බෑ. වේගය අපිට තේරෙනවා ඒ වෙලාවේ. අපිට මේ මේ මේ සිත් කියලා වෙනම තේරෙන්නේ නැහැ. වේගය අපිට තේරෙනවා. මෙහෙම වේගයෙන් මේක ඇතිලා ගියා. මොකක් කරයක් මාමට විදුලි වේගයෙන් ගියා. ඇති වුණා නැති වුණා වගේ තමයි තේරෙන්නේ. තමයි තේරෙන්නේ මොකක්ද උනේ කියලා. අර ඉදෙට කුට්ටියක් පිටින්ම තේරෙන්නේ. බුලියක් පිටින්ම ඇතිලා නැතිලා. ඒක ඇතුළේ ටික තේරෙන්නේ. පියවර 1000 තියෙන වේදනා සංඥා සංකාරයෙන් හැදෙනවා. ඔව් ඔව්. වේදනා සංඥා සංකාර ඔක්කොම හැදෙනවා. විඥානෙත් හැදෙනවා. හරි. හරිද? ඇති භවංගයේදී තියෙන විඥානේ. භවංගෙත් මම කියන්නේ නිකන් තියෙනවනේ. භවංගෙත් හැම වෙලෙම සිතක් හදා දෙන. ඒක තමයි ඒකට තමයි කියන්නේ අතීත භවංගය කියලා. අතීත භවංග කියලා කලින් ගත් කලින් කරපුවා කලින් සිතෙන් ආපු එක. කලින් සිත නිසා ඇතිවෙච්ච එක තමයි එතන තියෙන්නේ. අතීත භවංග කියලා කියන්නේ ඒක. ඊළඟට පංචද්වාරා වර්ජනය. ඒකත් සිතක්. එතනත් පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ටික තියෙනවා. ඒ ටික දන්නේ අර 52ම තියෙන ඇති විඥාන කියන්නේ 52ම තියෙන නේද? අනිත් ඒවාත් එදෙන. හරි අපිට තෝරන්න බැරි කෝක යෙදෙනවද මොකද්ද කියලා අපිට ඉතින් අර අභිධර්මයේ කියලා තින්දාම කියයි. ඊට පස්සේ ඒකත් තියෙන සම්පත් භවංග චලනය වෙනකොට ආයෙත් තව එකක්. භවංග උපච්ඡේද වෙනකොට ආයෙත් අර ටික ආයෙ දෙනවා. නාම ධර්මතාවය. ඔය දේ විදිහට හැමතැනම වේදනා සංඥා ඔක්කොම තියෙනවා. ඉතින් අපිට ඔකෙන් තේරෙන්නේ වැඩි හරියක්ම අර ජාවන සිතේ කියන විදිහ විතරයි. මොකද අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ඒ தത്വෙදි විතරයි. අපිට ඊට මෙහා එකක්වත් වෙනස් කරන්න පුළුවන් ඒවා නෙවෙයි. තේරුණා? ඥානසිතේදී විතරයි අපිට ඒකට ප්‍රඥාව දාලා කුසලයේ අකුසලයේ පැත්තට හරවන්න පුළුවන්. තේරුණා? මොකද පෙනීමේදී අපිට මොකුත් කරන්න බෑ. පෙනීම කියන්නේ කර්මයක්. චක්ක විඥානයේ පහළ වීම කර්මජයි. චක්ක විඥානයේ පහළ වෙනවා කියන්නේ ඒක කර්මයක්. කර්ම විපාකයක් ඇත්තට. විපාක සිතක් කියලා කියන්නේ. පෙර කරපු කර්මයකට විපාකයක් විදියටයි චක්ක විඥානසෝත විඥාන. ඒකට අනුව ඇති වෙන සම්පටිතන සම්තිරණ ටික ක්‍රියා ටිකක් ඒකට අනුව ජවන හදන එක තමයි නැවත කර්මයක් කරගන්නේ. ආන් එතෙන් තමයි අපි දක්ෂ වෙන්න ඕනි නතර කරගන්න. එතෙන්ට කුසලේ දාන එක තමයි අපිට කරන්න පුළුවන්. වෙන මොකක්ද? හරිද? දැන් තේරෙනවද ඒක? රූප පරම්පරාවක් ඇති වෙනවා. වේදනා පරම්පරාවක්, සංඥා චේතනා ඔක්කොම මේ විදියයි. එහෙනම් හැමතරකදීම හටගන්න ඒවා සිත් පෙනීම කියන්නේ සිතක් කියලා තමයි මම කිව්වා. පෙනීම කියන්නේ සංකාරයක්. චිත්ත සංකාරය. එතන යහ කියන දා පෙනීම චිත්ත සංකාරය. හරිද? එතන යහකට ඔක්කොම අනිත් ඒවා ඔක්කොම නේද? ඔක්කොම මනසේ තියෙනවා. ඒ මනසේ තියෙන ඒ චිත්ත සංකාර. ඔක්කොම මනසේ තියෙන්නේ. ඔව්. ඔව් පෙරේක විපාකයි. ඊට පස්සේ ඔව්. එතකොට ඒ කර්මයෙන් ආය විපාකයක් භවංගයට යනවා. ඈ? කර්මයක් ගන්න බෑ. ඒ මුලින් මේ කර්ම වැඩ වෙන්නේ. එතකොට ඒ කර්ම වෙන්නේ නැහැ නේ. කර්ම විපාකයක් තමයි දෙන්නේ. අපි දැන් ඒක භව දැන් ඒක මෙහෙම සැලකුවාම හරි පෙර ආත්මේ කර්මයේ ඉදිරි කරගත්ත ඉඳ ඒක විපාකයක් විදිහට තමයි නැවත ප්‍රතිසන්දි ලබන්නේ. ඒ විපාකයේ විදිහට තමයි ආය කර්ම එකතු වෙලා තවත් කර්ම සකස් කරගන්න. තේරෙනවද? මරණ ඒක අදාළ කරගෙන තමයි ප්‍රතිසන්දි හදන්නේ. මතු වෙන්න පුළුවන්. බොහෝ කාලයක් එක දිගටම එකම එකම යමක් කරලා තියෙනවා නම් ඒක අරමුණු වෙන්න පුළුවන් යන්නේ. කියන්න බැරි ප්‍රශ්නේ තමයි තියෙන්නේ මොකක් වෙයිද කියලා. ඒ අවසාන අවස්ථාව කොට කියන්නේ එහෙම කියන්න බෑ. එයාට ඒ ගතිය, ගති නිමිත්ත, ඔයම කියන ආකාරයෙන් ආසන්න කර්ම කියලා ඒක ධර්ම අභිධර්මයේදී කියනවා. එයාට ගතිය පහළ වෙන්න පුළුවන්. එක්කෝ එයා යන තැන මොකක්ද කියලා එයාට තේරෙන්න පුළුවන් කියනවා. එයාට දෙයියෝ පේනවා, යක්කු පේනවා, ඔය කියන ආකාරයෙන් මස් පේනවා, කළු කළු පාට පේනවා, ඔය පේනවා කියන්නේ එයාට යන්න තියෙන තැන පිළිබඳව ඒවා පේනවා. තේරෙනවද? ඊට දෙය පේනවා මල් වතු පේනවා කියන්නේ ඒතර එයා දිව්‍ය ලෝකේ යන්නේ ඔයාට එයා ගන්න ඒ වගේ අරමුණු වෙනවා කියලා. එහෙම තමයි වෙන්නේ යාට. දෙවියෝ පේන වෙලාවට ඒ අරමුණ ඔස්සේ හිතලා තමයි ඒක එතනින් චුත වෙලා. වෙන පුළුවන් මාර්ගඵල නොලබා හිටියොත් මාර්ගඵලයක් ලැබිලා එතනින්ම ආරෙන්න පුළුවන්. සමහරට ඒක කුසලයක් වෙලා ආයෙත් ඉතින් ඒ කියන්නේ කුසලයේ දක්ෂතාවය කුසලයේ පරිපූර්ණ වුණොත් එතෙන් විසංකාර වෙන්න ඕනේ. සංකාර නිරෝධ වෙන්න ඕනේ. සංකාර නිරෝධ වුණොත් එතරයි. තමයි මාර්ග බලම් වෙන්නේ. තමයි අනිත්‍ය දුකනාත මෙනෙහි කරනවා කියන්නේ කුසල කර්මයක්. කර්ම ෂය වෙන්න ඕනේ නිවන් දකින්න. කර්මයක් තියෙනකොට තමයි කර්ම විපාකයකට යනවා. ඒතර කර්ම කුසලයේ වඩනකොට වඩනකොට වඩනකොට ඇති වෙන ප්‍රතිඵලය තමයි කර්ම ෂය වීම. සංකාර නැති වෙනවා. සංකාරය. අවස්ථාව ඔයම කරනවා. ඒක එයාට ඒ වෙලේ මැරෙන්නේ නැහැ. හරිද? ඉතින් මැරෙන්නේ නැහැ නේ වෙලාවේ. මරා නම් ඉවරයි. ඒක දැක දැක ඉන්න වෙලේ මරුණා නම් ඉවරයි. ඉතින් මැරෙන්න කලින් මොකද කරන්නේ? ඒක ඒ පිළිබඳව සත්‍ය පැහැදිලි කරනවා. කර කර කර කර ගිහිල්ලා අන්තිම අනාගාමිනාව තමයි මැරෙන්නේ. රසදීනේ වෙලා දන්නේ. හරිද? කොහොම හරි කවන්නේ ඔය විදිහට මම කොහොම දැනගත්තේ නැතුණාට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි දල වශයෙන් දැනගන්න ඕනි මෙන්න මෙහෙම සංසිද්ධියක් මේක තුළ වෙනවා. තේරෙනවද? ආන් මේ සංසිද්ධිය ඔක්කොම එකව කළා තමයි බුදුහාමුදුරු මේ පංචස්කන්ධය කියලා කිව්වේ. ඒන සරලව පෙනිනවා කියන තන පංචස්කන්ධය කියලා හිතුවට වැරදි නෑ. මොකද හැබැයි අර ටික තේරිලා තියෙන්නේ නෑ. එහෙම නැතුව නිකන් වේදනා ස්කන්ධයක් එහෙම නෑ. නැත්නම් තමයි ප්‍රශ්නයන්නේ මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණේ ඔය හින්දා තමයි. නැත්නම් වෙන මොකක් නැහැ. නැත්නම් කියන්නේ ඔකෝ වේදනා ස්කන්ධය කොයි ස්කන්ධයක්ද? ස්කන්ධයක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ ඒක. තේරෙන්නේ නැහැ. ඇතුලේ තියෙන සිද්ධියක්. හරිද? ඒක චිත්ත වීතියක් ක්‍රියාත්මක වෙලා තමයි සිතක් නිමා වෙන්නේ. අපිට මේ එක දැනීමක් නිමා වෙන්නේ චිත්ත වීතියක් ගිහිල්ලා. හරිද? එකකින් එන්නේ නැහැ. ඒක සිතක් හැදිලා ඒක නිමා වෙන්නේ නැහැ. හරි? ආංගේ නිසා එතන වේදනා ස්කන්ධයක්. කැමැති ස්වභාවයන් අකමැති ස්වභාවයන් ඔක්කොම තියෙන්න පුළුවන් ඒක. තේරෙනවද? හරි? ඒතර සංඥා ගොඩක් ඇති වෙනවා. ඒතර පෙනෙනවා දැනගෙන රූප සංඥාව දෙන රූප සංඥාවත් එක්ක තමන්ට අනිත්‍ය ඔක්කොම ධම්ම සංඥා. ඔක්කොම අනිත්‍ය මන ආයතන හැදෙන්නේ. නැත්නම් චක්කු විඥාන විතරයි ඇහි පාල වෙන්නේ. අනිත් ටික ඔක්කොම මන ආයතන. ඒත් ඔක්කොම ධම්ම සංඥා තියෙනවා. හරිද? සිතුම් සංඥා. සංකාර පෙනෙන තැනේදී චිත්ත සංකාර අනිත් ඒවා ඔක්කොම ඒත් චිත්ත මනෝ සංකාර එකක් තියෙනවා. හරිද? මනසේ තියෙනේවා. එනත් ඒවත් සිත්මයි චිත්ත සංකාරමයි. මනෝ සංකාරිකවත් චිත්ත සංකාරිකවත් දෙකම එකයි අභිමත සිතක් නේ හැදෙන්නේ. හරි? ඒතර විඥාණය අනිවාර්යයෙන් මන ආයතනයේදී 16 වාරයක් වැඩ ඇහිදී එක වාරයක් වැඩ. හරිද? චක්කු විඥානය ඇහි පහළ වෙන්නේ අනිත් ටික ඔක්කොම මන ආයතනය. දැන් අන් විඥාන ස්කන්ධය. ඔව් ඒකනේ මනෝ පුබ්බංග මා ධර්මාග මේ ධර්මතා ටික නාම ධර්මතා ටික මන මුල් වෙලා වැඩ කරන්නේ. අනිත් පහම මේ පහ නැති වුණාට ප්‍රශ්නයක් නෑ අරකට වැඩ කරන්න පුළුවන්. හැබැයි මේ පහෙන් ගන්න ඒවා අරකට යන්න ඕනේ. ඒ හින්දා ඒක නැත්තම් ඒ වගේ වැඩකුත් නැහැ. මනාතේ නැත්තම් ඕක කවදන්නේ. ඒක අර තමයි ඔක්කොම වෙන්නේ. ඒ කියන්නේ මන මුල් වෙලා මේ ඔක්කොම වෙන්නේ කියලා බුදුහාම කියන්නේ මනෝ කුබ්බංගම ධම්ම. හැම ධර්මතාවයම මන මුල් වෙලා. ජවන සිත්තිකයේදී මන ආයතනය තමයි හැදෙන්නේ. තම මේක දැක්ක පමණින් තමන්න කුසලයක් අකුසලයක් වෙන්නේ නැහැ. දැක්ක පැනින් නතර වෙන්න බෑ අපිට කොහමද? මොකද අර චිත්ත වීතියම යෙදෙන. ඒතර දැක්ක දැනින් තමයි මේක පීරිසිය කියලා හිතනකොට අකුසල ජවණයට ගිහිල්ලා. ඇයි පීරිසිය කියලා හිතන්න බෑ. තමන් ඔක දකින්න කියලා දැක්කාම හිතන්න ඕන මේක පට ව්‍යාපෝ තේජෝ වලින් හදිච්ච එකක්. ඒක වෙන්නේ මන ආයතනෙදී. හරිද? දැන් දැකිනවා කියන එක තමයි චක්ක විඥාන. ඊට පස්සේ තමයි සම්පටිච්චන, සම්තීරණ, වොත්තපන. ඊට පස්සේ ඇති වෙනවා ඥානසිත හතක්. ආන් ඒකෙදි තමයි අපිට ඕක කරන්න පුළුවන්. අපිට අනිත් ඒවා වෙනස් කරන්න බෑ ඒකට. අපි මන ආයතනයේදී හටගන්න ඥාන සිත් ටික වෙනස් කරනවා. මේක පට වියාපෝ තේජාලෙන් හදිච්ච එකක්. ආ එතකොට කුසල් එනවා. නැත්නම් අකුසලෙට යනවා. දැන් සූත්‍රය ඈ සූත්‍රය නෙවෙයි අභිධර්මයේදී. අභිධර්ම සූත්‍රේ. පංචස්කන්ධය තියෙන හැම සූත්‍රයකම. පංචස්කන්ධේ ගොඩක් සූත්‍රවල තියෙනවා. මේකෙන් ටික තියෙන අභිධර්ම විතරයි. පංචස්කන්ධය ගැන එකක් බුදුහාමරකින් දැන් දීවා කියලා දීලා නැහැ. අභිධර්මය තුල තියෙන එකක් තමයි මම ඔබ තමන්ට පැහැදිලි කරේ. ඇයි එහෙම පංචස්කන්ධය උනේ කියලා. නැත්නම් ස්කන්ධ කියන්නේ හේතුවක් නැහැ නේ. පැහැදිලිද? හ්ම්. එතකොට සරලව තමන් දැනගත්තාම හරි ඔය ටික දැනගෙන තමන් තේරුම් ගත්තාම හරි පෙනීම ඇති වෙනකොට මොකද්ද තියෙන්නේ? පංචස්කන්ධයක්. හරිද? මන පේන දැන රූප ගොඩක් තියෙනවා, වේදනා ගොඩක් තියෙනවා, සංඥා ගොඩක් තියෙනවා, සංකාර ගොඩක් තියෙනවා, විඥාන ගොඩක්. එතනින්ම පංචස්කන්ධයක්. හරිද? එහෙනම් ඇහෙනවා කියන්නේ මොකද්ද එතකොට? ඒකත් පංචස්කන්ධයක්. ඇහෙන තැන කණයි සද්දේයි කිය හිතන්න ඕන. ඒක ඇතුලේ තවත් රූප ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්කොම හිතන්න යන්න ඕනේ නැහැ. එතන රූප තියෙනවා. වේදනාවල් එකක් නෙවෙයි ගොඩක් හට ගන්නවා. අර චිත්ත වීතිය තුළදී වේදනා ස්වභාවය කැමැත්ත වකමැත්ත මධ්‍ය ස්වභාවය සංස්කන්ධයක් සංඥා ගොඩක් තියෙනවා. ඉතින් දල වශයෙන් තමයි තේරෙනවා සද්ද සංඥාව තියෙනවා. ඒකත් එක්ක තවත් ධම්ම සංඥා ගොඩක් ගොඩනගෙනවා. හරිද? සංකාර ගොඩක් තියෙනවා. චිත්ත සංකාරය ඔක්කොම චිත්ත සංකාර. ඇහෙනවා කියන චිතක් චිත්ත සංකාරයක්. ධම මන ආයතනෙ තුලත් හැදෙනවා. චිත්ත සංකාර ගොඩක්. ඒතර විඥාන තියෙනවා. සෝත විඥානය තමන්ට තේරෙන එක අනිත් ටික මන ආයතනෙ තියෙන මනෝ විඥාන. හරිද? ආන් ඒ නිසායි ඇහිම යනු රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධයන්. පැහැදිලිද? හරියට තේරුම් ගන්න ඕනේ. එතකොට නැත්නම් වාස් එකෙන් ඔය ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න බෑ සැකයි ඉතින්. සැකයි කියන්නේ තාම ෂුවර් නෑ ඒක. ෂුවර් නැත්තම් වැඩෙන්නේ නෑ තමන්ට මොන මාර්ගයක්වත්. දැනගෙන හිටියට හරියන්නේ නෑ. ඒ තමන්ට තමන් ඕක කරගෙන යනකොට තමන්ට නොතේරිනාට මේ විඥාන ස්වභාවය තුළ මේක ඇයි එහෙම වුනේ කියලා තමන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙත් එක්ක ඉදිරියට යන්න බෑ. තමන් මෙතන නතර වෙන්න. ඒකයි වෙන්නේ මේ ධර්ම පිළිබඳව මුල මැද අග සැක නැතුව ස්වාක්කාතව අවබෝධයක් තියෙන්න ඕන කියන්නේ ඕකට. නැත්තම් ඉතින් ඔය ඔක්කොම දැනගෙන හිටියට හරියන්නේ නැහැ නේ. දැනගෙන ඉන්න කෙනා සෝවාන් වෙනවා. ඔය බණ කියන අය වෙනවා. ඔය කෙනා කර බණ අහන අය ඔක්කොම. එහෙම වෙන්නේ නැහැ. ඇයි? අනුපිළිවෙලින් සැක නැති වෙන්න අහගෙන නැහැ. නේද? සැක ඉදිරි කරගෙනමයි තියෙන්නේ හැමදැනම. කෑල්ලක් අඩුයි. හරි? හැමදැනම මොකක් හරි කෑල්ලක් අඩුයි. ඒ ඉන්න අහනකොට ප්‍රශ්න තමයි. එහෙනම් ඒ ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැති වෙන තමයි ඔය කියන්නේ. එහෙනම් දැනීම් හය අනුවම මොනවද ඇති වෙන්නේ? පංචස් හන්ද. හරිද? පංචස්කන්ධය. එතකොට පංචස්කන්ධය කී තැනක පහළ වෙනවද එනවා? ආයතන හයේ. කොයි වෙලේද පහළ වෙන්නේ? මේ මොහොතේ. මේ මොහොතේ කියන්නේ මොකක්ද? අරමුණ දැනෙන වෙලාවේ. අරමුණු දැනෙන වෙලාවේ හම්බෙන වෙලාව ගැන බෑනේ. දැනෙන වෙලාවේ පහළ වෙනවා. කොහෙද පහළ වෙන්නේ? ආයතන හයෙන් කොහේ හරි එකක. හරිද? දැනෙන වෙලාවේ ඒ ඇති වෙන දැනීම තමයි මොකද්ද? පංචස් කන්දය. ඒතර කීයක් පහල වෙනවද? ඈ? පංචස් කන්දේ පහයි කී තැනක පහල වෙනවද? හයයි. ඒ කියන්නේ අවස්ථා හයක පංචස් කන්ද. හරිද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්වභාවයන් පහ හට ගන්නවා ආයතන 6 අවස්ථා 6ක. දැන් මම අහන්නේ තවත් පංචස්කන්ධයන් පහළ වෙනවද තමන්ලා? දැන් හයක් තියෙනවානේ ඊට අමතරව ඇහි කනේ නහයේ දිවේ ශරීරයේ මොලේ හැර තවත් පංචස්කන්ධ පහළ වෙනවාද ඔව් කොයි එකක් පස්සේ එකක් හරි තැන් හයනේ පහළ වෙන්නේ. ඒ හයේ තැන් තැන් හයේ හැර තවත් පහළ වෙනවද කියලා හැබැයි. නෑ. ඈ? නෑ. නේද? තේරුණා? නෑ වගේ මොකක් මරිච්චාම එනේ අරමුණු ගන්න තැන තියෙන මන් දන්නේ නැති තියෙන කවුද දන්නේ Tamanට ඔය තව මොකක් හරි 6 7 කැලක් 8 කැලක් කොහේ හරි මොකක් හරි කැලක් තියෙනවා කියලා. මම ඒක තමයි හැවි තියෙනවාද කියලා. ෂුවර් එකටම නැද්ද? බැරි වෙලාවක් නැද්ද? ඈ? බවංග ගැන කිව්වනේ බවංගේ බවංගේ තියෙන මන ආයතනේ මන ආයතනේ කියන්නේ ඉතින් ඒක මොලේ වේදනේ පහළ වෙනවා නම් එතනත් පංචස්කන්ධයේදී මන ආයතනෙ. හරි? ඈ? තව තියෙනවා පංචස්කන්ධ ඒකටයි බුදුහාරු පංචස්කන්ධයක් කිව්වේ. හරිද? දැන් හොයලා කියන එකයි දෙන්නේ කොහෙද තියෙන්නේ කියලා. ඇඟ ඇතුලේ. ඇඟ ඇතුලේ කොහෙද තියෙන්නේ? ඇඟ ඇතුලේ මොනවද තියෙන්නේ? කොහෙද? ඈ? මේ ලෝකේ නෑ. මේ ලෝකේ නෑ තමන් ගාව තියෙන්නේ. පංචස්කන්ධය. ඒ ස්ථාන වල තමයි තියෙන්නේ. නැත්නම් වෙන කොහෙද තියෙන්නේ? දැනීම් හයක් දෙනවා. දැනීමයි පංචස්කන්ධ. සහ තමයි නොතේරෙන්නේ ඔකයි ක්‍රියා තුනක් ඔකින් කරනවා. ඒ ක්‍රියා තුනම පංචස්කන්ධ. පංචස්කන්ධයේ පවතින සංකාරය යනු තවත් පංචස්කන්ධයක්. ඒක ඊටාම සංකීර්ණ අවස්ථාවක්. හරිද? පංචස්කන්ධේ පංචස්කන්ධයේ තියෙන සංකාරයන තවත් පංචස්කන්ධයක් අහලම නැතිද තමයි ඔබ වෙලා තියෙන්නේ. එහෙනම් ඒක සරලව තමයි තේරුම් කරගන්න. අර සංකීර්ණ ක්‍රියාවලිය මම කියන්න යන්නේ බවාංගයේ දතින් ක්‍රියාවලියක් එනවනේ. ඒ ආකාරයෙන්ම මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න. අතක් කුසවනවා කියන්නේ ක්‍රියාවක්. නැත්තම් කාය සංකාරයක්. එතකොට දැන් අත කියන්නේ මොකද්ද? රූපයක්. නැත්නම් රූප තියෙනව නේද? රූප ස්කන්ධයම තියෙනවා. දැන් මේකට කැමැත්තක් හරි අකමැත්තක් හරි එනවමද නැද්ද? මම වැඩිදුර හිතන්න ඕනේ අර ඇතුලේ ක්‍රියාවලිය ගොඩක් තියෙනවා. එන වේදනාව එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. අත මෙහෙම උතනලා මෙතෙන් ඉඳලා මෙතෙන්ට උතනකොට මෙතෙන් ඉඳලා මෙතෙන්ට උතන එක වේදනාව මෙතෙන් උතනවා තව වේදනාව මෙතෙන් උතනවා තව වේදනාව මෙතෙන් උතනවා ඉතින් මේ ක්‍රියාවලිය සඳහා වේදනා අනන්ත වේදෙනවා. මේක සංඥාවක්. රූපයක් මේක. රූපය මෙහෙම තිබ්බාම ඒක ලකුණක්. මෙහෙම උස්සවුවාම උස්සනවා කියන රූපය. අත උස්සපු රූපය. මේකද පහත් කරපු රූපේ. එහෙනම් මෙතන රූප සංඥා ගොඩයි. හරිද? දැන් මේ ටික ඔක්කොම මොනවාද? සංඛාර. මෙතන එනකොට කාය සකස් වුණා, මෙතනත් සකස් වුණා, මෙතනත් සකස් වුණා, සකස් වුණා. කාය සංඛාර අනන්ත භාරයක් ඇදිලා. කාය විඤ්ඤාප්ති. ඔව් කාය විඤ්ඤාප්ති නේද වෙන්නේ. ඔව් මම කියන්න යන්නේ ඒක. ඒක ඇතුලේ වැඩ ගොඩක් කියලා මම කිව්වනේ. අවසාන ප්‍රතිඵලය කිව්වේ විඥාණය අනන්ත භාරයක් කාය විඥාණය වැඩ. එහෙනම් නැද්ද එතන පංචස්කන්ධය? නැදද? එහෙනම් මේ ක්‍රියාව මොකක්ද? පංචස්කන්ධයක්. දැන් කතා කරනවා කියන්නේ මොකක්ද? ඒකත් පංචස්කන්ධයක්. තව එකක් තියෙනවා හිතනවා කියලා මුලින්. මතක් කිරීම එකක්. ඒකත් එක හිතීම කියලා. නැවත සිතුවිලි ඇති කිරීම කියලා එකක් කිව්වා. ඒකත් ඒකත් ඔය ආකාරයෙන් පංචස්කන්ධ. එතේනද? හ්ම්. ඒකට ඒකද? ඒක විඤ්ඤාප්තියනේ. ඒක කෙලින්ම මනෝ සංකාරයනේ. මනසෙම ඇති වෙනවා. අනිත් ඒවා කය සකස් කරන්න අරක සකස් කරන්න වෙන මොනේ මනසේ නිකම්ම සකස් වෙනවනේ. මනතර මනෝ විඤ්ඤාප්තිය කියලා එකක් නැහැ. ඒක ඔටෝ වෙනවා. ඒක ඒක ගන්න කෙලින්ම මනෝ සංකාරය කියලා කියන්නේ. විඤ්ඤාප්තියක් අවශ්‍ය නැහැ. මොකද විඤ්ඤාප්තිය ඕන වෙන්නේ කය වෙනස් කරන්න. විඤ්ඤා රූපය වෙනස් කරන්න. එතන රූපය වෙනස් කරන්නේ නැහැ නේද? අර රූපයක් අලුතෙන් වෙනස් එකක් හදනවා. ඒ කියන්නේ කෙලින්ම සිතුවිල්ලක් ගොඩනගනවනේ. හරිද? ඒක චිත්ත සංකාරයෙන් ඇතිකරපු චිත්තජ රූපයක් එතන තියෙන්නේ. දැන් මෙතන චිත්ත සංකාරයෙන් කය වෙනස් කරන්න වෙනම එකක් හදනවා. ඒ කියන්නේ මෙතන ඇත්තටම දැන් අත උස්සන්න ඕන නම් ස්වභාවයෙන්ම මේකෙන් කරන වැඩේ තමයි මේකෙන් චිත්තද රූප પરම්පරාවක් හදනවා. මේකේ තියෙන ආයෝගතිය වැඩි කරලා පටවි ගතිය අඩු කරන්න වෙනම પરම්පරාවක් නිර්මාණය කරනවා. එතකොට තමයි අතේ බර අඩු වෙලා සැහැල්ලු වෙලා මේක උස්සන්න අවශ්‍ය ඒ ශක්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. වැඩ ගොඩක් එක තියෙනවා. ඒක තියෙන්නේ චිත්ත දූප හදනවා ඇතුලේ. මම කිය එකයි මේ සංකේන වැඩේ හිතන්ට යන්න එපා. රැටලිලි ගොඩක් එනවා. කොහොම හරි ගවන්නේ තමන්ට සරලව තේරෙනවා නම් ඇති මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. කියන්නේ හැම ක්‍රියාවකම තියෙනවා. හරිද? හැම කතාවකදීම තියෙනවා. අනිවාර්යෙන් කතාවක් වෙනකොට කතා කරන තැනදී ඕම් ඔක තමයි මම කිව්වේ තමන්ට ඔය කටේ තියෙන හානිය. කතා කරනකොට වාචී සංකාරය කරන වැඩේදී කාය සංකාරයකුත් තියෙනවා. කට කියන්නේ කය කෑල්ලක්. කාය සංකාරය තියෙනවා. සද්ද පිට වෙනකොට වචී සංකාරය තියෙනවා. මේක හිතන්න නැතුව කරන්න බෑ චිත්ත සංකාරයකුත් තියෙනවා. කතා කරන හැම අකුරක් පාසාම කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර තුනම වැඩ. එතකොට කට වහගෙන ඉන්නේ නැති එකෙකුටවත් අඩු ගානේ සමාධියක්වත් දෙන්නේ නැහැ. තේරෙන්නේ? ඇයි මේ විඥානේ අනන්ත වාරයක් මේකට වැඩ? කට හොල්ලනවා කියන්නේ ඇඟේ කැල්ල හොල්ලන්න ඕනේ. ඒකට සද්ද පිට කරන්න වාචී සංකාරයෙන් ඕනේ. ඒකට හිතන්න ඕනේ. ඒකනේ බුදුහාමර කිව්වේ. ධම්මීවාගත අතුන්නී බව කියලා කට වහගෙන ඉන්න ධර්මයට Tamanට හොඳයි කියලා. ඇයි? මේක කරන්න කරන් Taman දන්නේ නැතුව විඥානයේ වේගයෙන් දුවන ගතිය. ඒ කියන්නේ ඔය කියන්නේ විසිරෙන බව සිතේ. විඥානයේ වැඩ කරනවා කියන්නේ අනන්ත වාරයක් මොකද වෙන්නේ? දුවනවා. දුවන ගතිය උද්දාට ගොක්කුච්චේ. ඇයි මේක කරන්න එපා. මේක කරන්න එපා සෙල්ලම්. දැන් හිතාගන්න අ කියන අකුර කියන්නේ අ කියන අකුර කියන්නේ ඒ අකුර හිතන්න ඕනේ. ඒකට අදාළව කට හදන්න ඕනේ. ඒකට අදාළව මෙතනින් හුලං ටික පිටකරන්න තොල හදන්න ඕනි, දත් ටික හදන්න ඕනි, ඔය කෙන ආකාරයෙන් දිව හදන්න ඕනි. ඔයක ඇතුලේ සංකාර කෝටි ප්‍රකෝටියක් යෙදෙනවා. ඒතකොට කතා කරනවා කියන්නේ Tamanට නොතේරීම හිත කෝටි දහස් වාරයක් දුවලා. දැන් දැන් මෙහෙම කරන එකත් එච්චරයි. ඔකට මම කියවර භාවනා කරනකොට දඟලනේ උන්ට සමාධි නෑ. ඇයි සෙල්ලන්නේ මම නිකන් කතා කරනවා නේ මම ඔක්කොම හොදලා දැනගෙන අදට කියන්නේ. දඟලනවා කියන්නේ මෙහෙ හොල්ලනකොට මෙහෙත් වැඩ ඒකට අනුව මෙහෙ තමන්ට වත් කාය විඤ්ඤාප්ති හදන්න ඕවා කරන්න වෙනම විඥානයේ දහස් වාරයක් විතර වැඩ ඒකල මේ ඇඟිල්ල හෙල්ලුවත් මෙහෙ ආයේ කොහෙද තියෙදී. තියෙන්නේ. හිතා නැති සමාධිය තියෙයි කියලා. තේරෙනවා සමාධිය කියන්නේ කොච්චර බලයක් එකක්ද කියලා. මේව හොල්ලනකොටම ඇති කෝටි වාරයක් විතර විඥානේ පැනලා. ඒකනේ ඒකනතාවයනේ. එයාලේද තමයි. ඒතර පංචස්කන්ධ පහළ වෙනවා. මේ ආයතන හයේ දැනෙන අවස්ථාන් වලත් මේ කය ක්‍රියාත්මක වෙන හැම විටකමත් තමන් කතා කරන හැම විටකමත් හිතන හැම විටකම හරිද දැනීම එකක් හිතීම තව එකක්. මම මුල් දවසේම කිව්වා ඒක. මතක් වීම එකක් ඒකට අනුව හිතීම තව එකක්. නේද කී ආකාරයක් තියෙනවද? ඈ? නව ආකාරයක්. එහෙම නැත්නම් අවස්ථා නවයක් තියෙනවා. දැනීම් 6ට අනුව ආයතන 6ේදී පහළ වෙනවා. සිතීමට අනුව මන ආයතනයේදී, කතා කිරීමට කාය ආයතනයේදී, ක්‍රියා කිරීමේදී ආයත් කාය ආයතනයේදී පහළ වෙනවා අවස්ථා නවයක්. හරිද? දැන් නැහැ කිව්ව නේද අය? බැරිලාත් නැහැ කිව්වනේ. දැන් නැද්ද? දැන් ඕනක තමයි තියෙන හානිය දැන්. මොකක්ද හානිය? දැන් කවද්ද තමන් හිතුවේ අතක් උස්සනකොට, ඇවිදිනකොට, මැල්ලුම් කපනකොට, දුවනකොට, වාහනේ එලවනකොට පංචස්කන්ධය කියලා. හ්ම්. පංචස්කන්ධ උණු වෙනවා උණු වෙයි හැම ගම පංචස්කන්ධ උණු වෙන්න තමයි වෙන්නේ ඈ? භව සංකාරය තමයි කිව්වේ. ඒක තමයි මේ පැහැදිලි කරන්නේ. හා. දැන් ඇවිදින්නේ කවුද? පංචස්කන්ධයට ඇවිදින්න ඕනද? රූපයට ඇවිදින්න ඕනද? වේදනාවට ඇවිදින්න ඕනද? සංඥාවට, සංකාරට, විඥාණයට ඇවිදින්න ඕනද? ඒවා ඔක්කොම චෛතසික ධර්මතා. චෛතසික ධර්මතාවල මමෙක් ඉන්නවද? රූපේ මමෙක් ඉන්නවද? දැන් අත උස්සන්න ඕනේ කාටද? මම කියන අවිද්‍යාවට ඕන් ඒවා ඔක්කොම උපාදානස්කන්ධ භවය හදනවා. උපාදාන පත්‍ය භව. බලන්න ඕනි කාටද? ඇහැට බලන්න ඕනිද? ඇහැ කියන්නේ සතර මහා භූත ගොඩක්. රූපයට පෙනෙහි හිටින්න ඕනද? විඥාණයට බලන්න ඕනද? නැහැ. ඕනකම අවිද්‍යාවෙන් දාගත්ත උපාදානය. බලන්න ඕනා මට. හරි. නේද ඔක්කොම කරේ කවුද? මම. එහෙනම් ඔය ඔක්කොම මොනවාද? උපාදාන. ඇයි? දැන් ආපදියේ කියන්නේ අහක් අතක් කරන්න බැරි. ඈ? අතක් කරන්න බැරි අතක් කරන්න බැරි ආපදියේ කියනවා. ඔව්. එයාට පුළුවන් මේ මේ විඥාණයෙන් හරි ඒක හරි රසන්න. බෑ බෑ. හොල්ලන්න බෑනේ හොල්ලන්න බෑ. <coughs> විඥාණය හදන්න බෑ. ඒක කායික දුර්වලතාවයක් ඉඳන් කරන්න බෑ. එච්චරයි. එහෙම කරන්න බෑ. විඤ්ඤාණයට මොකරේ බලපෑමකින්ද මොනාරි කාය කායට මොනාරි තැල්ල මොනාරි වෙලාවනොත් ඒ විඤ්ඤාණයට කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන පුළුවන් සීමාවක් තියෙන ඊට වඩා විඤ්ඤාණයට කරන්න පුළුවන් එකක් නෑ. ඒක සීමාවක් තියෙන ඒක අපිට තෝරන්න බෑ. කාදලිද? දැන් භාවේ හැදලා නැහැ. හෙලෙන්ඩොබ් බෑ. හෙලෙන්ඩොබ් බෑ. හෙලෙන් නැතුව මේ කොල්ලේ කරගන්න. ඒක තමයි මේ කිව්වේ. ඔව්. ඔව්. බාධානේ නෑ. ඒක තමයි ක්‍රියාවක් බවට පත් වෙන්නේ. රහතන් වහන්සේට වෙන්නේ. රහතන් වහන්සේ ඕන තරම් ක්‍රියා කරනවා. උපාදානේ නෑ. රහතන් වහන්සේ කියලා බෙල්ල කැපුවත් මගේ කපනවා කියලා රහතන් වහන්සේ ගණන් ගන්නෙත් නෑ. ඒක රහතන් වහන්සේලා මරන්න පුළුවන් කියලා එකක් තියෙන්නේ. පංචානන්දරි පාප කර්ම දිනන රහතන් වහන්සේලා ඝාතනය කියලා. කමන්න පුළුවන්. බුදුහාර මරන්න බෑ. රතනදල මරුවා ඒක. ගණන් ගන්නෑ. පිළියම හෙල්ලෙන්නේ නැතුව ඉන්න ඕනේ ඔන්න. හෙල්ලෙන්නේ නැතුව හිතන්නේ නැතුව ඉන්නවා කතා කරන්නේ නැතුව ක්‍රියා කරන්නේ නැතුව ඕම ඔයගෙන ආකාරයෙන් ඇතින් සෑම දැනීමක්ම පංචස්කන්ධයන් කියලා දැක දැක ඉන්න. දැන් තේරෙනවද වැඩි? එදේ? ඊයේ කියලා පාතන්නේ කවුද? කවුද පාතන්නේ? ඉතින් ඒක තමයි කියන්නේ ආයේ. 100ෙන් කරවගත්ත එක නැත්නම් 100ෙන් තමයි කොහොම කරන්නේ. 100 නැතුව කරන්න පුළුවන්. මම කියලා කරන්න බෑ. 100ෙන් ඉරියව් පැවැත්වීම තුළ Tamanට සිත එකඟ කරගන්න දක්ෂතාවයක්, හැකියාව, පුරුද්දක් එනවා. මිස Tamanට උපාදානියෙන් ගැලවෙන්න බෑ. ඒ හින්දා මේ මතක තියාගන්න ඔය මැල්ලුම් කප කප අරව කර කර මේවා කර කර Tamanට භාවනා කරන්න ක්‍රම කියා දුන්නට ඕවා එකක්වත් බුද්ධ භාවනා නෙවෙයි. සිහිය වඩා ගන්න එකට බුදුහාමුදුරු කිව්වා. සති සම්පජාන්නේට. ගතේ දිතේ නින්නේ නිසින්නේ තුච්චය තමන්ට ඇවිදිනකොට ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට තමන්ට සිහියෙන් අර ටික කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් බාධානේ නැති වෙන්නේ නැහැ. හැදෙන්නේ. හැදෙන්න බෑ ඒක. කොහොමද වෙන්නේ? මොකටද කරන්නේ? කරන දන අනිවාර්යෙන් උපාදානයක් තියෙනවා මම නැත්තම් කරන්න උවමනා වෙන්න බෑ. ඒ භාවනාවේ දැන් ගැලවෙන්න තියෙන ක්‍රමය එච්චරයි තමන් අනිවාර්යයෙන් ඔය ක්‍රියාකාරකම දැඩි වීරියකින් කරලා විඥාණය වෙනස් කරගත යුතුයි කුසලයේ දෙන ආකාරයට ඒ කියන්නේ මාර්ගඵල ලැබුවාගෙන් පස්සේ ওই ප්‍රශ්නේ හරියන්නේ. එතෙක් තමන්ට කිසිම ක්‍රියාකාරකමක් ඔය කියන ආකාරයෙන් භව නිරෝධය සඳහා උදව් වෙනවා කියලා කියන්න බෑ. කර්මය සකස් වෙනවා කුසලයේ කර කර යනකොට මට කර්මය සකස් වෙයි භවයේ නිරෝධ වෙන්න. හැබැයි විසංකාර වෙලා මාර්ගඵලයේ ලැබෙනකම් තමන්ගේ විඥාණය තාම සසරේ යන්න තකස් වෙන්නේ. රහත් භාවය ලැබුවොත් සම්පූර්ණ වෙනවා. අද සෝවාන් වුණත් එයා කන පිට හැරෙනවා. මොකද බුදුහාර වදාරනවා. ආත්ම හතක් යනකොට එයා නිකම්ම හරි ඉතුරු ක්‍රියාකාරකමට යෙදෙනවා. නතරින්ද? පිරුම් ගන්නකොට උඩදී රහත්ුනේ ඔය කෙන ආකාරයෙන් උග්ගසේන සිටු කුමාරයා. උග්ගසේන රහතන් වහන්සේ. උණ ගහ උඩදී තමයි රහත්ුනේ. තොර ක්‍රියා කිය කර කර මේ ක්‍රියා කර කර ක්‍රියාවට වෙනවා නමුත් හිත නතර කරනවා හරිද මේකනේ දැන් අපි වාහනයක් කන්දක් උඩට ගෙනihලා හරිද එන්ජින් වලින් නතර කරාට දැන් මොකද කරන්නේ පල්ලමේ නිකන් යනවා ඒ වගේ තමයි එකක් එන්නේ ඔය වගේ තැන් වලදී අපිට ටිකක් ඒවා හරි පරිස්සමෙන් තේරුම් කරගන්න. එහෙනම් කර්මය නතර වෙන්න ඕන. කර්මය නතර වෙලා විඥානයේ ඒ කර්මය නතර කරන්න පුළුවන් බවට ආවගෙන් පස්සේ ඕම් අර කර්ම Tamanට බලපාන්නේ නැහැ ඊට පස්සේ මොකද අර උපදින තැන පිළිබඳව ප්‍රශ්නය වෙනස් වෙනවා. රහත් වෙනකන් කර්ම විපාකයෙන් ගැලවෙන ක්‍රම නැහැ. ඒකයි තමයි බුදුහාර කිව්වේ උපත නතර කරන තාක්කල් Tamanට මේ භවයේ භයානකකමක් තියෙනවා. තේරෙනවද? වෙන ක්‍රම නැහැ. එන එක ක්‍රමයකින් ගැලවෙන්න බෑ Tamanට මොනවා කිව්වද? තමන් මේක දන්නේ නැත්නම් ඒක දන්නේ නැති වුණත් මේක සිද්ධ වෙනවා. හරි. ඒතෙදි ඔටෝ වැඩේ වෙනවා. හරිද? දන්නේ නැති කම තමයි ප්‍රශ්නේ. නොදන්නා කමයි දුකට හේතුව. හරිද? එහෙනම් හැම ක්‍රියාකාරකමක් තුළ මොකද වෙන්නේ? පංචස්කන්ධයන් ගොඩනගෙන. එහෙනම් එන කරලා දෙන හැම ක්‍රියාකාරකමක් තුළ මේ මම මම කෑල්ල තිබුණා. එහෙනම් ඒ මම කැලේ තිබුණා කියන්නේ Tamanට උපාදානය දීම. උපාදානය කියන්නේ ස්කන්ධයන් ටික මම මගේ යයි වර්ධවා ගැනීම. සංඥාව තුළ හිතියොත් අකුසලේ නැති වෙනවා. හැබැයි කරන්න බෑ හරිනම් ඔය වැඩේ. ඒත් දැන් මම මේක කරනවා කියන තැන තමන්ට තියෙනවා. ඒකින්ද තමයි රහත් වුණාම gederින්න බැරි වෙනවා කියන්නේ. දැන් මොකටද මැල්ලුම කපන්නේ? තමන්ට ඊට పూర్වයේ ගත්ත සිතක් තේනවා මට කණ්ඩ නැත්තම් අරයට කණ්ඩ හරි කියලා. ඒතර ආයෙත් මගේ සංඥාවක් එක සම්බන්ධයක් ඔකට දෙනවා. ඔක තෝරන්න තමයි අමාරු. එනත් අවොන්නේ නැහැ නුයක්. හ්ම්. ඒ කියන්නේ මම සංඥාවෙන් කිසිම දෙයක් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ මේ යාට කිසිම ආකාරයක ක්‍රියාවකට සම්බන්ධ වෙන්න බෑ. ඒකයි වෙන්නේ. එයාට මහණයක් මහණුණා දෙටියක්. මොකද එයාට කිසි වැඩක් මහණුණා කරන්නේ. බුදකලා හිටිය දෙන්නේ කන්නේම කොහොමද? කන්න මොකක්ද දෙන්නේ? කන්න අහදෙන් එනක් දෙනවා කවුරු හරි. ඈ? ඒ කියන්නේ මේ හාමුදුරුවෝ වගේ ගිහිල්ලා දාන දෙනවා කියලා ගෙවල් හිටියම. එහෙම දෙන්නේ. මහණුණාත් ඔය ප්‍රශ්නේ හරියට. ඒක තමයි බුදුහාම කිව්වේ. ඒ කියන්නේ එපා වෙන නිසා කියන්නේ කරන්නේ හිතෙන්නේ නැහැ. කාට කාට කරන්නේද? ඒක තමයි කියන්නේ දින හතක ඇතුළත එයා පිරිනවම් පානවා කියලා. ගිහිගෙ දින රහත් වුණා. ගිහිගෙ දින රහත් වුණා පිරිනවම් පානවා දින හතක ඊට වඩා ඉන්නේ නැහැ එයා. නැත්තම් මහාන. ඊට වඩා ඉන්න බෑ. ඔය කමන්නක් නෑ තමයි මට කරන්නේ නෑ. ඔය ටිකක් රිදෙනකොට අර ඔය කියන්නේ. අර බින්දෝ ගැතින් ඒක කමන්නේ. ඔව්. එහෙම වෙනවා තමයි. කමන්නේ නෑ ඉතින් කරනවා ඉතින්. ඒ මට කරන්නේ නෑ මම දන්නේ දැව ගැහෙන්නේ. ඔය කියන ආකාරයෙන් අර කියන්නේ අර තින්දුවක් දෙන්නේ. අපි නම් පෝච්චියට බෙල්ල තියෙනවා වෙන පෝච්චියේ ලඟ වෙනකොට අපි නැගිටිනවා. ඒ කයි ගහුවට ඔක තමයි වෙන්නේ. අපි අපි වීර්ය භාවනා කරනකොට ටිකක් හිතනකොට අයියෝ මට බෑ හාඳුනනම් කියයි මං යනවා යන්න කියලා එයා යනවා. වීර්ය මදි කතමදි? වීර්ය මදි කමයි ශ්‍රද්ධා මදි කමයි. පිළිගන්නේ නැහැ තාම එහෙම වෙයි කියලා. ඒ හින්දා ශ්‍රද්ධාව මදි. ඒක කරන්න වීර්ය මදි. ඒ හින්දා ওই දෙකම හින්දා වෙන්නේ නැහැ. නැත්තම් ශ්‍රද්ධාව තියෙනවා නම් කරනවා මම මොනාය යකෝ මේක වෙනවනම් මම කරලා ඉවරයක් කරගන්නවා කියලා දවස් හතක් ඉන්නේ තියෙන්නේ. ඒතකොට වීර්යය වුණා. එතකොට වීර්ය දුර්වල වුණා. අයියෝ ඒක කිව්වට ඕක වෙන්නේ නැති අධික ආවුද දන්නේ ඔය කිව්වට සුවර් නැහැ කියලා ආය නැගිටින. ඒකයි. හරිද? එහෙම නැත්තම් වැඩේ වෙයි. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? දැන් දැනෙන හැමතැනම පංචස්කන්ධ ඇති වෙන්නේ කියලා තමන් අඳුරමින්. එතන. එතන. ඒ වෙනකොට මොකද්ද? පංචස්කන්ධයක් ඇති වෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඇති වුණා. නැති වුණා. එහෙම නැති වුණා ඉවරයි. එනකොට පංචස්කන්ධය. හරිද? දැන් කොයි එක කරත් ප්‍රශ්නයක් නැහැ. ඔය ඇත්ත හිතන්නේ. ඇහෙනකොටම සිතක් කියලා හිතුවා. දැන් මුලින් මුලින්ම මම කියලා දුන්නා. ඒක සිතක්. එහෙ නැත්තම් ඇහෙනකොටම කනයි සද්දේ විඥානයක් ඇති වුණා. එතරම්. එහෙ නැත්තම් නාම රූප ඇති වුණා. එහෙ නැත්තම් හේතුඵලයක් හැදෙන්නේ. නැත්නම් පංචස්කන්ධය. දැන් ඔය මොක කතා කරා බුදුහාමර කතා කරේ හිත ගැන විතරයි. කොච්චරයි තියෙන්නේ. හරිද? හරි එහෙම හරි කරනකොට තමන්ට පුරුද්ද එනවා. හරිද? උපාදානයක් තියෙනවා ඔබ තුල තාමත්. හරි දැන් ඇවිදිනකොට ඕන තමන්ට කකුල උස්සනකොට මොකද කරන්නේ? පංචස්කන්ධයක් ඇති වෙනවා. නැති වෙනවා. ආයත් ඉතරට යනකොට පංචස්කන්ධයක් ඇති වෙනවා. නැති වෙනවා. පංචස්කන්ධය තියෙනව නැති වෙනවා. දැන් තේරෙනවද? නැති ඕන තරම් නක් නටා ඉන්න එකයි තියෙන්නේ පංචස්කන්ධ කියන්නේ. තමයි. ඒක තමයි ඉගෙන ගන්නට එන්නේ. ඒක නටන්න දෙයක් නැති නේද? යාන්තේ මේක මොකාට නටනවද? පැහැදිලි? දැන් තියෙන්නේ ඕම් ඕක ගැන Tamanට භාවිතාවන් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. එතකොට ඒක තමයි පංචස්කන්ධය තමයි බුදුහාමර දකින්න කිව්වේ. රූපේ ඇතිවීම රූපේ anu කුමක්ද රූපේ ඇති වෙන්නේ කොහොමද රූපේ නැති වෙන්නේ කොහොමද වේදනාව කුමක්ද වේදනාව ඇති වෙන්නේ කොහොමද වේදනාව නැති වෙන්නේ කොහොමද සංඥාව anu කුමක්ද සංඥාව ඇතිවීම නැතිවීම ඒ සංකාරය යනු කුමක්ද සංකාරය ඇතිවීම නැතිවීම. විඥානය යනු කුමක්ද විඥානය ඇතිවීම නැතිවීම යමෙක් දන්නවාද තමා තුළින් ඔහු පංචස්කන්ධයේ උපාදානයෙන් ගැලවෙනවා. ඉති රූපං ඉති රූපං අත්තංගම ඉති රූප සමුදයං ඉති රූප අත්තංගම. ඉති වේදනා ඉති වේදනා සමුදයං ඉති වේදනා අත්තංගමං යනුවෙන් බුදු ආරෝක දකින්නේ. ඔච්චරයි. එහෙනම් සෝවාන් වෙන්න තකදාගාමී අනාගාමී රහත් වෙනකම්ම දැකිය යුත්තේ පංචස්කන්ධය තමා තුල. තමා තුල ඈ. ඔච්චර තමයි කරන්නේ. කොටේ දානනේ තරියුත් ආමර බුදුආමර හැමතැනම කියලා දෙනවා. ඕක ස්කන්ධ සංයුතියක්ම දෙනවා වෙනම සංයුක්තනිකායි. පංචස්කන්ධය විතරයි දකින්න තියෙන්නේ කියලා. හරිද? එහෙනම් රහත් වෙනකම් දකින්න තියෙන්නේ පංචස්කන්ධය. අනිත්‍ය ස්වභාවය. ඒ කියන්නේ ඇතිවීම ඇතිවීම. ඉංග්‍රීසි අපි දැන් රූපය වෙන වෙනම රූපය වෙනම දැක්කා. රූපේ වෙනම ඇති වෙන හැටි දන්නවා. රූපේ නැති නැටිත් අපි වෙනම කායानुපස්සනාව වලින් බැලුවා. වේදනා සංඥා සංකාර විඥාන වලට අපි නාම ධර්මතා තුළ ඒවා වෙන වෙනම අඳුරගත්තා මොනවද වේදනාව මොකද්ද සංඥා මොකක්ද සංකාරය මොකද්ද විඥානය ඒවා ඇති වෙන්නේ කොහමද ඒ මොහොතේ ඇති වෙනවා ඒව නැති වෙන්නේ කොහමද ඒ මොහොතේ නැති හේතු සහිතව පරීක්ෂා කළා නිමව කරේ තේරෙනවද දැන් හරිද ඔය මෙච්චරයි බුදුන් දකින්නේ එහෙනම් පංචස්කන්ධයම ඇති වෙනවා නැති වෙනවා කියලා අනිත්‍ය දකමින් මෙච්චරයි කරන්න තියෙන්නේ රහත් වෙනකම්. දවස් 7යි ඕනි හෙල්ලෙන්නේ නැතුව කර කර ඉන්න. හෙල්ලුණත් උපාදානට යනවා. අය හෙල්ලෙන්නේ ගන්නද මෙහෙම ඉඳකොට මම ආය හෙල්ලෙන්නේ හරි රිදෙන ඉඳා. හරිද? ආතන්වාදේ ප්‍රශ්නයක් නැහැ රිලුණාට කොච්චරව. අනිත් අයට ප්‍රශ්නයක් තියෙන ඇයි මම කැල්ල දෙනවා. ඇයි රිදෙන්නේ කාටද? ආන් ඒක දැන් දන්නවා නම් හෙල්ලෙන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ. හෙල්ලෙන්නේ නැතුව ඔය ටික කර කර ඉන්න. එතකොට වම් උපාදානයේ නැති බව ප්‍රත්‍යක්ෂ වෙනවා. තේරෙනවද? දැන් හෙල්ලෙනකොටම Taman දැනගන්න ඕනේ හෙල්ලෙන්නේ මම ඉන්න හින්දා. ඒ කියන්නේ මෝඩකම තියෙන හින්දා. හරිද? ඇස් පිලං ගහන්නෙත් ඕනේ. මොකද ඇස් පිලං ගන්න පැස් පිලං ගහන්න දෙන්නේ නැහැ. ඇස් පිලං ගන්න යෝගේ හින්දා. නැත්තම් ඒක වහගෙන ඉන්න නැත්තම් හැරගෙන ඉන්න. අය ඔටෝ ඇස් පිලං ගහන්න බෑ. නිකන් වෙන්නේ නැහැ ඒක. හිතලා කරන්නේ. අනේක ජාති සංසාරම් කිව්වේ ඔක තමයි. අනේක ජාති සංසාරේ ඔක තමයි කර කර හිටියේ මොඩකම. දැන්වත් ඒක නතර කරගන්න. දුක්ඛා ජාති ගුණක් වුණා. පුණ ගේයන් නකාසි ආයෙ කරන්න දුන්නේ නැහැ. සියලු පහසුකම් නැති කරන්න. දෙන්න එපා මේ වගේ. විතර. ආයතන වලින් අරමුණු දෙන්න දෙන්න දෙන්න අරේ හදනවා. නොදී ඉන්න ඉන්න ඉන්න ඉන්න හදරේ. දැන් ඔකයි. වැඩි දැන් වෙලා තියෙන වැඩේ Tamanට. හ්ම්. ඒක නතර කරගන්න ඕන නම් දැන් තියෙන්නේ ඕන් ඔක් කර කර ඉන්න. පේනකොටම පංචස්කන්ධයක් නැත්තම් සිතක් නාම රූප ඇති වුණා නැති වුණා. ඇහෙනකොටම පංචස්කන්ධය සිත නාම රූප ඇති වුණා නැති වුණා. වරන්තන ඉතින් අත උසන කොට පංචස්කන්ධයක් ඇති වුණා පංචස්කන්ධය නැති වුණා. ඕන තැනක භාවනා කළ හැකියි. තැනක් නැහැ භාවනාවට. විදර්ශනාවට තැනක් නැහැ. වෙලාවක් නැහැ. ඉරියව්වක් නැහැ. ඕන දැනක කර හැකි අවබෝධය ඉන්න ඕනේ. එතන ප්‍රඥාවේ මාතක. ඇහිදින ගනමුත් රහත් වෙච්ච අය ඉන්නවා. සක්මන් කර කරත් ඔය කර කර අයිඩියා පංචස්කන්ධය තේදාක දැකයි කියන තේරිලා තියෙන්න ඕනේ සැකයක් නැතුව ඔය හැමදැනකම තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන විතරයි. ඒ කිසිම තැනක මම මගේ කෙනෙක්ක් තියෙන්න බැරි බව. හරිද? ඒ කිසිම ආකාරයකින් රූප වේදනා සංඥා සංකාර විඥාන මට ඕන විදිහට පවත්වන්න බැරි බව. ඒවා නාම සහ රූප කියන මේ ධර්මතා ස්වභාවිකව ක්‍රියාත්මක වෙන හේතුන් නිසා සකස් වෙන ක්‍රියාවලියක් බව. එතකොට එළියෝ. හරි? දැන් තියෙන්නේ ඕන් ඕක දැනගත්ත Tamanට ඕක දිගට භාවිතාවේ යෙදෙන්න. හොඳට දැන් Taman ඔය දැනගත්ත ටික හොඳට පාවිච්චි කර කර ඉන්න. Tamanට දැන් මේ කියලා දුන්නේ තාම අවබෝධය සඳහා මාර්ගයන් ටික. ඒතකොට දැන් ඕවා දිගට පුහුණු වෙන්න ඕනි. පුහුණු වෙලා ඕක තමන් අවබෝධය සඳහා තවදුරටත් භාවිතා කරන්න තියෙනවා. අර තියෙන විතරයි කියන්නේද? දැන් තියෙන්නේ කරන්න විතරයි වැඩ. මොකද්ද වැඩ? දැනෙන දැනෙන හැම දැනීමක් තුළම පංචස්කන්ධ ගොඩ නැගෙනවා නැති වෙනවා කියලා අනිත්‍ය දකමින් ඉන්න. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා කිය අනිත්‍යයි. ඉතුරු නෑ. ඒක දුකයි. මම මගේ කියලා තියෙන්නේ අනාත්මයි. ඒකෙන් තිලක්ෂණේ දකින්න. ඔච්චරයි. වෙන මොකුත් නැහැ. රහත් වෙනකම්ම කරන් දෙන්නේ ඔච්චරයි. හරිද? හ්ම්. දැන් කරනවා නම් දැන් කරන එක තියෙන්නේ හෙට කරනවා නම් හෙට කරන එක තියෙන්නේ අනිද්දා කරනවා අනිද්දා කරගන්නේ තමයි වැඩක් තියෙන්නේ. හුස්ම ගන්න තියෙන එක කවුද කියලා දවස් හතක්. ඈ වෙන්නේ දුෂ්කර ක්‍රියා වෙන්නේ දන්නේ නැතුව කරොත් එහෙම. බුදුහාමර විතරයි දුෂ්කර ක්‍රියා කරේ. අනිත් කිසිම හාමුදුර කෙනෙක් අවුරුදු 29ක් තිස්සේ භාවනා කළත් මාර්ගඵලයක් ආත්ම ලබා කලුරිය කළා. හැබැයි දුෂ්කර ක්‍රියාව කියන්නේ නැහැ. ඇයි? අවබෝධයෙන් භාවිතා කරේ තමන්ගේ පෙර කුසලයේ බලවත් නැති නිසා අවුරුදු 29ක් භාවනා කළත් නිකම් මැරිලා ගියා. හැබැයි ඒක කවදා හරි පෙර තමන්ට මතුවට සංසාරයේදී තමන්ට දුක්ඛ නිරෝධයේදී ඒ කියන්නේ නිවන් දකින්න අර කර්මයේ බලපෑම තියෙනවා. එතරම් දුෂ්කක්‍රියා වෙන්නේ බුදුහාමුදුර විතරයි. මේ බුදුහාමුදුර කිව්ව මාර්ගය අවබෝධ කරගෙන යන කෙනා දුෂ්කක්‍රියා කරන්නේ. එයා වීර්යය කියන්නේ ඒකට. හැබැයි දන්නේ නැතුව මැටි වැඩ කරන්න කියලා නිකන් ඕක හිතන් ආව මැරිලා ඵලයන් කියලා ඔය නිකන් හිටියට හරියන්නේ එහෙම මේ ඔය කෙන ආකාරයෙන් අර බඩේ බොම්බ වැදෙනවා මම මැරිලා යනවා කියලා බුදුහාමුදුර වෙනවා කියලා එහෙම කතන්දර නැහැ. එහෙම නෙවෙයි. මේක මේ තමන් මේ අවබෝධය මේ ජීවිත ආසාව අතාරින්න වීර්යයෙන් කරන තමන් තුළ වැඩක්. තේරෙනවද? එහෙම වෙන්නේ නැහැ ඒකට. මැරෙයි ඉතින් කියන්න කියන්න බෑද මන් දන්නේ නැහැ ඒක. තමන්ට කර්මය සකස් වෙන්න ඒ කියන තාකාරයෙන් තමන්ට බලේ නැත්තම් මැරෙන්න සිද්ධ වෙයි. හැබැයි ප්‍රශ්නයක් වෙන්නේ අනිවාර්යෙන් එමෙ. එහෙම වෙච්ච කණ්ඩායමක් තමයි මේ බුද්ධ ශාසනයේදී පෙර බුද්ධ සාසනයේ හැම වෙලා ඒකේන ආකාරයේ මාර්ගඵලයක් ධානයක් මොකක්වත් නොලබා මැරිච්ච අය මේ බුද්ධ සාසනයේ තායිකමනින් මාර්ගඵල ලැබුවා. හරිද? බාහිදාර්චීර පුකුසාති රජු සහිය බ්‍රාහ්මණය සම්තති යමිතිය කුමාර කාශ්‍යප රහතන් වහන්සේ. කවුද? පෙර කාශ්‍යප බුදුආරණ කාලේ ජීවිතය අතහැරලා මහා ගල් පර්වතයක් උඩට නැගලා ඉනිමකක් හදාගෙන මහා ගල් පර්වතයක් උඩට නැගලා හත් දිනක් භාවනා කරනවා අපි මරණකම් භාවනා කරනවා කියලා. හරිද? ඒතර ඒ හත් දිනාගෙන් පළවෙනි හිටපු කෙනා රහත් වෙනවා පළවෙනි දාසේ. ඊළඟට දෙවෙනි හිට කෙනා එයා අනාගාමී වෙනවා. හරිද? අනිත් පස් දෙනාම මොකක්වත් ලබන්නේ. ධානයක් ලබන්නේත් නැහැ මාර්ගඵලයක් ලබන්නේත් නැහැ මරණය. හැබැයි ඒ කුසලයේ බලය නිසා බුදුහාර ගෞතම බුදුහාර පහළ වෙච්ච කාලේ අය පහළ වෙලා ඊටාම කෙටියෙන් ධර්මයේ ශ්‍රවණය කරනකොට රත් වෙනවා. අර බලේ. ජීතහත අතරින්. ජීතහත අතරින් වෙනම පොතන්නේ තමයි. රත් වෙනවා කියන්නේ ඒ කියලා මම දැන් දවස් කීපයක් කිව්වනේ. නිවන් දකින්නවා කියන්නේ ජීවිතාත අතරින්. එදගන් ඉතින් වෙන්නේ නැහැ. ඒක කරපු දාට වෙයි. පැහැදිලිද? හ්ම්. එහෙනම් ජීවිතාතාව අතාරින්න ලැහැතින දැන් ඔහොම වාඩි වෙලා ඔය වැඩේ කර කර ඉන්න. මම පස්සේ එනවා. මට කරන්න දෙයක් නැහැ නේ මගේ වැඩේ මම බලා ගන්නවා. මගේ වැඩේ මම බලා ගන්නවා. Tamanට ඕන දැන් කොහොම වාඩි වෙලා මොකද ගෙදර යන්න ඕනද? නෑනේ. ආයෙ නෑ. ගෙදර වැඩේ ඉවරයි. බොහොම හොඳයි. බොහොම හොඳයි තමයි. අයි මම බොරු කියන්නේ බුදුහාම කියන්නේ. දැන් ඕක පිළිබඳව Tamanට භාවිතා ටිකයි තියෙන්නේ. දැන් ওই භාවිතේ තමයි කරන්න ඕන. ඉතින් ඒක අඛණ්ඩව කළ යුත්තක්. ඉතින් ඒකට කාලය මට නියම කරන්න බෑ. ඒක විනාඩි 10ක්ද 30ක්ද 40ක්ද පැයක්ද පැය එකමාරක් දෙකක්ද කියලා තීරණයක් නැහැ. ඉතින් ඒකට අඛණ්ඩව කළ යුතුයි කියන කාරණේ විතරයි තියෙන්නේ. භාවිතෝ බෞලිකතෝ. ඉතින් ඔය සඳහා Tamanට ඔය කියලා දුන්න භාවනා නැවත නැවත කරන්න ඕනේ. සිතක් සිතක් කියන භාවනා. ඉතින් ඒක පුරුදු වෙන්න ඕනේ. ඒක පුරුදු නැත්නම් ඇති දැන් Tamanට පේනකොටම සිතක් කළ හිතුවා දැන් Taman දන්නවා. එතන නාම රූප තියෙනවා. එතන අභ්‍යන්තර ආයතන බාහිර ආයතන විඤ්ඤාණ තියෙනවා. පංචස්කන්ධය තියෙනවා. ඇතිලා එතන හේතුඵලයක්. ඔය ඔක්කොම තියෙනවා. හරිද? එහෙනම් ඒක දැක්කත් ඇති. rahat වෙන්න තියෙන විතර. දැනෙනකොටම සිතක් ඇති වුණා නැති වුණා. මනස්කන්ධයක් ඇති වුණා නැති. හරිද? ඕන ක්‍රියාවක් තුලත් ඒක තියෙනවා. ඒක තේරෙන්න. හරි? හ්ම්. එහෙනම් දැන් ඕමක පාවිච්චි කරන්න ඒ ටිකක් විතරයි තියෙන්නේ. එතකොට Tamanට ඒක පාවිච්චි කරන්න එනවා. හෙට දවසේ Tamanට ඒ පුහුණු කිරීම භාවස භාවනා ටික කරවන්න පුළුවන්. ඉතින් ඒකට වැඩේ තියෙන්නේ හෙට දවසේ ඔය කියන ආකාරයෙන් අපිට දවස පුරාම කරන්න බැරි වෙනවා. තව වෙනත් භාවනා බණක් දාගෙන තියෙන ඉඳා ලොස් ඇන්ජලිස් වල කලින් මට යන්නත් වෙනවා. ඒ වගේම දානයක් තියෙනවා පන්තලේ. ඒ හින්දා ඒකට සම්බන්ධ වෙන්නත් කියලා කියන නිසා 10 11 10 වෙනකොට නතර කරන්න වෙනවා. ඒ හින්දා ওই භාවනා ටික කරන්ඩ තමන්ට පැයක දෙක කාලයක්වත් මිලංගු කරගන්න පුළුවන් වෙන්න අඩු ගානේ නම් හතරටවත් එන්න වෙනවා හිත උදේ. හරිද? නැත්නම් මට කරන්න දෙන්නේ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. හතට ආව දෙදින් ওই භාවනා ටික යම් පිළි කාලයක් වුණ කළා තමයි එන ගැටලු වලට විසඳුම් දීලා 10 වෙනකොට නවත්තන්න පුළුවන්. ඊට පස්සේ තමන් තනියෙන් කර කර ඉන්න. මන්ද නැද 10 මට ගිහලා දාන්න යන්න පුළුවන්ද කියලා හාමුදුරුවෝ ඉන්න හම්බ වෙනවා. මට ප්‍රශ්නයක් නෙවෙයි ඕක. මට ඉන්නත් පුළුවන්. මගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? හරිද ඒක. වල මේ 7 මාටට පටන් ගන්න හරි 7ට හරි එන්නකොදී. තමන්ට හරි පටන් ගන්න බැරිය. හරි ඒ කියන්නේ පැයක් දෙකක්වත් මේක තමන්ට අඩු ගානේ විනාඩි 30ක් 40ක්වත් අකණ්ඩව මේක භාවිතා කරන්න ඉඩ ඇරලා තමයි පරීක්ෂණي කරන්න ඕනේ. නැත්තම් තමන්ට පුහුණුවක් එන්නේ නැහැ. ඒක මේ විනාඩි 10 15 කරාට ඇති වැඩක් නැහැ ඔය භාවනාව. මෙතන දැන් තමන්ට භාවනා ටික කියා දුන්න විතරනේ භාවනා කරවුවේනේ. දැන් ඔය අන්තිමට භාවනාව මෙතන විනාඩි 30ක් කරා. ඒ වගේ නෙවෙයි එක පැයක් හමාරක් එක දිගට කරන්න ඕනේ. ඒක තමයි තමන්ට ඒක ඇඟට තේරෙන්න හුරු වෙන්නේ. මම පොඩි ඔක අහගෙන ගියා විතරයි. හරි. ඉතින් ඒක කරගැනීම සතහා තමන් ඉතින් හෙට හැකිතාක් කුලින් නැගිටලා එන එකයි තියෙන්නේ. නැත්නම් ඉතින් යන්නේ නැතුව ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඔයුරේ ප්‍රශ්නේද? යන්න ඕනේ කියලා නීතියක් තියෙනවා. නේද? නීතිය නැහැ. මම ගියේ නැහැ කියලා මැරෙයිද? ඈ? ගෙදරින් ආයේ මැරලවත් යයිද ගියේ නැත්නම් එහෙම? ඔය ඒක තියෙනවා ඉතින්. වෙලතටාන් තියෙනවා, කළුතර තියෙනවා, රත්නපුරේ තියෙනවා. කළුතර තියෙන්නේ හැම මාසෙකම පළවෙනිද ඉඳන් 15 වෙනිදා වෙනකන් දවස් 15ක් කරනවා. එක වාරයකට 30 දෙනයි ගන්න. ඒතර ඒකට ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒ ඇප්ලිකේෂන් එක තමන්ට අපේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. මම මේ කාඩ් එක දුන්නානේ. ඒක තියෙනවා වෙබ්සයිට් එක nimandora.com කියන එක. ඒකේ තියෙනවා ඔය මේ ඇප්ලිකේෂන් එක. හිරපුර වෙලා දැම්මම කැඳවනවා Tamanට ඒ දවස් දන්වලා. ඉතින් පළවෙනි ඉඳන් 15 වෙනිදා ඉඳන් කළුතර තියෙනවා. 16 ඉඳන් 30 වෙනිකන් රත්නපුරේ තියෙනවා හදට. හරිද? ඒකෙදි කරන්නේ ඔය කියලා දුන්න භාවනා ටික දිගට දිගට දිගට පුහුණු කරන එක. හරිද? ඉතින් යන්න කියලා මම නියම කරන්නේ නැහැ. Tamanට මේක කරන්න පුළුවන් නම් කොයි හරි ඉඳන් කරන එකයි තියෙන්නේ. කරන්නයි ඕන. එච්චරයි. ප්‍රශ්න නැහැ දැන්. දැන් Tamanට කියන්න තියෙන කරන්න තියෙන ටික කියාදෙල ඉවරයි. කල යුතුයි. හරි? ඉතින් ඒකෙදි පුහුණුව දෙනවා සහ ඉතින් තමන්ට ඒ අවශ්‍ය අවස්ථාවේදී ඔයා ප්‍රශ්නේ තියෙන ඔක පුහුණු කරගෙන යනකොට ගැටලු වෙනකොට තමන්ට තනියෙන් කරන්න ගියාම ඒවා විශ්ද ගන්න ක්‍රමවේදයක් නැති වෙන. එහෙනම් තමයි ඒවට යන්න කියන්නේ. නේ? මොකද නැත්නම් දන්නේ නැහැ මොකද කරන්න තියෙන්නේ කියලා ප්‍රශ්නයක් ආවා. අහගන්න කෙනෙක් නැති වුණා. තේරෙනවද? ඉතින් ඒකේ ඔය ටික විස්තර ටික සම්පූර්ණයෙන් මෙන්න මේ පොත් දෙකේ තියෙනවා. මම මෙන්න මේ මහත්තයාට දුන්න මේ පොත් දෙකක්. එතකොට මේ දෙකේ මේ පොත් දෙකම වෙබ්සයිට් එකේ තියෙනවා. තමන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? PDF ෆයිල් විදියට දෙකම තියෙනවා. මේ පොතේ සම්පූර්ණයෙන්ම ලොකහඳුර කරපු වැඩසටහන මේ විදිහටම ඒක සම්පූර්ණයෙන් මේ සාකච්ඡා විදිහට මේක ලිඛිත භාෂාවට කිසිම දෙයක් පරිවර්තනය කරන්න එපා කියලා ලොකහඳුරමයි කිව්වේ හේතුව අපි ලියන විදිහට නෙවෙයි තියෙන තනිකර කතා කරන විදිහට පොත තියෙන්නේ. ඒ කියන්නේ බැනපුවා බැනපු විදිහට එහෙම තියෙනවා. එහෙම දෙනවා මේක. හරි. එහෙනම් පොත ගැන ගොඩක් ගැරහිලි තියෙනවා. අපිට බලන්න යන්නේ හැබැයි ඒක එහෙම තියෙන්න ඕනේ. අර බණින එකට බණින්න එක තියෙන්න ඕනේ. බුදුන් අදාළ සෝවාන් මග. මේක වෙබ්සයිට් එකේ තියෙනවා. මේක වෙබ්සයිට් එකේ තියෙනවා. ඔව්. එතකොට ඒක වෙබ්සයිට් එකේ තියෙනවා. වෙබ්සයිට් එකේ තියෙනවා කොහෙවත් කඩවල විකුණන්නේ නැහැ පොත. ඒක ආරණ්‍ය පමණයි තියෙන්නේ. ආරණ්‍ය ප්‍රකාශනයක් විතරයි. කඩේ විකුණන්නේත් නැහැ. එතකොට ඒක Tamanට ලංකාවට ගියොත් එහෙන් ගත්ත හැකි වැඩසටහන් තියෙන දැනක හරි අපේ ආරණ්‍ය හරි. හරිද? එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ තියෙන ඕන කෙනෙකුට ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මේකත් එහෙමයි. මේකේ ඔය සම්පූර්ණ පොතේ තියෙන ඔය භාවනා වැඩසටහන තියෙන කරුණු ටික තවත් බණක් එක මෙන්න මේ උපාසකම්මාම ලියලා තියෙන අපි ලියපු එකක් නෙවෙයි ඒකත් හරිද? එතකොට මේ පොතේ ඔය කියන කරුණු ටික තියෙනවා බණකුත් එක්ක. හරිද? මේකේ විස්තර නැහැ. මේ පොතේ සම්පූර්ණ විස්තරات එක්ක කළ යුතු භාවනා ටික විස්තර කරලා තිනවා. මේකේ භාවනා ටික සහ අදාළ මුලික කරුණු ටික විතරයි තියෙන්නේ. හරිද? කවගල? දහම් එළිය. ඒ දෙකම තියෙන වෙබ්සයිට් එකේ. මම එක තමන් අයගන්න. ඒතර එතකොට Tamanට ඕවා පාවිච්චි කරලා ඒවා නැවත දැනගන්න පුළුවන්. ඒ වගේම ওই වෙබ්සයිට් එකේ ඔය ඔක්කොම වැඩසටහන් සම්පූර්ණයෙන් නැවත තියෙනවා. මම කරුකු බාර වැඩසටහන් තියෙනවා. ලොකුම කරු වැඩසටහන් අනිත් පොඩි ආවුල කරන වැඩසටහන් පවා ඔක්කොම තියෙනවා. අපිට නැවත ඕවා අහලා ඒවා පාවිච්චි කරගන්න පුළුවන්. හරිද? ඉතින් මේ දවස් හතරක් වෙලා අපි කරන්නේ නිවන් දකින්න මාර්ගයක් තියෙනවා කියලා කතන්දරය කියන එක විතරයි. ඊට අපිට කියන්න දෙයක් නැහැ. හරිද? නිවන් දකින්න නම් කල යුතු දේත් එක අපි මේ කියන්නේ නිකන් නෙවෙයි. මේ මෙහෙම කළොත් මෙහෙම වෙනවා. මෙහෙම කළොත් මේ වැරද්ද නිසා තමයි මේ தත්ත්වය ඇති වෙනවා කියන එකත් පැහැදිලි ලෙස තමයි මේ දාස්තිකේ දැන් කියලා දීලා ඉවරයි. හරිද? දැන් තමන්ට වැරදිච්ච දැන් තමන්ට තේරෙන්න ඕනි. හරිගස්ත ගත යුතුව තමන්ට තේරෙන්න ඕනි. කල යුතු දේ තමන්ට දැන් තේරෙලා තියෙනවා. එහෙම නොකළොත් වෙන දේත් තමන්ට කියා දෙන්නා. ඒකේ තමන්ට ඒ தත්ත්වයක් තේරෙලා තියෙනවා. හරි? ඉන්න තියෙන්නේ පාවිච්චි කරන වැඩේ විතරයි. හ්ම්. හදලා දැන් ඔක තව ටිකක් ඒක ඉදින් පහචිච්ච කරගන්න. ඉතින් හෙට දවසට පුළුවන් කාලේ. ඉතින් තමන් දැන් ඉන්නවා නම් දැන් කරන්න පුළුවන්. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. එහෙනම් ඒක තමන් අතේ තියෙන. මම ඉතින් කොහොමද ඉන්නවනේ මට කොහෙවත් ඒ පන්නේ නැහැ. මේ හිටියත් එකයි, ඒ හිටියත් එකයි, කොයි හිටියත් එකයි අපිට. ආඳුරන් ගැටි, උලේත් එකයි, පිලත් එකයි කියන අපිට හිටියත් එකයි, කොයි හිටියත් එකයි. ඔයාලා තමයි ප්‍රශ්න දෙන්නේ. අපිට ප්‍රශ්න නැහැ. අපි ප්‍රශ්න ඉවර කරලා දෙන්නේ. නේද? දරුවෝ ඉන්නේ, ගෙවල් තියෙන්නේ, අරක බලන් තියෙන්නේ, ටැක්ස් ගෙවන්න තියෙන්නේ, ඔය කියන්නේ කාර් එක හදන්න තියෙන්නේ, ගෑස් ගහන්න තියෙන්නේ, කණ්ඩු ගියන්න තියෙන්නේ, ඔක්කොම කාටද දෙන්නේ? අපිට වන්නේ. අපිට කණ්ඩ ඕනෙත් නෑ, බොණ්ඩ ඕනෙත් නෑ, ටැක්ස් ගෙවන්න ඕනෙත් නෑ, ගෙවල් හදන්න ඕනෙත් නෑ. නේද? දරුවෝ නලන්න ඕනෙත් නෑ. එන්න බුදුහාර අපිට පහසු කරලා තියෙන වැඩි ඔක්කොම. ඒ කාඩ් එක ගත්තේ නැද්ද? ඈ සියලු දෙනාම මේ දැන් මේ පොත ලබන්න වාගන්න කැමතිනම් ඔයගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් එකයි නමයි තියලා යන්න. ඒකට අපිට පුළුවන් මේ ඇඩ්‍රස් එකක් තියෙනවා නම් බොහොම ලේසි. කෝල් කරලා අපිට ඕන ගන්න පුළුවන් නැත්නම් අපි පොත print කරලා අපි දැන් තමයි අදහස් දී. ඒ නිසා ඕන කට්ටිය නම් ඒ වගේ PDF ෆයිල් එක නම් මම එවුවා මම දැන් දාලා තිබුණා මම දාලා දාලා ඉවුවා. ගයන්ට දෙන්නේ ඉන්ෆෝමේෂන් එක. ඔව්. පොලේකරි මොනවද කියලා දැන් කියපු කොහොමද හොඳයි එහෙනම් තවදුරටත් අද දවසේ කරනවා නම් ඒක තමන් කියන එක තව ඉන්නවද නැත්නම් ඉතින් හෙට දවසේ මේ භාවනා ටික කරන් විතරයි තියෙන්නේ ආයි. දැන් ඔය කියලා දුන්න භාවනා පංචස්කන්ධ පිළිබඳ භාවනා ටිකක් තව තියෙනවා. මේ දෙක කියලා දුන්න භාවනා ටික ඒවා ඉතින් පුහුණු කරගන්න ඕනේ. තමන් දැන් ආනාපානසතිය කියලා දුන්නා. ඉතින් ඒක වඩවන්න කාලය නෑ අපිට. ඉතින් හයි කාලය තිබුණේ එකපාරක් දෙපාරක් වඩවන්න විතරයි කරගන්න ඕනේ. ආයනපස්සනාවේ ද්වතින් සාකාර භාවනාව කියලා දුන්නා. ඊළඟට අසුබ ධාතු වශයෙන් ධාතු මනස කාර්ය කියලා දුන්නා. අසුබ භාවනා කියලා දුන්නා මෛත්‍රී භාවනාව. හරිද? එතකොට ඊළඟට අපි සිතක් කියන්නේ මොකක්ද කියලා චිත්තානුපස්සනාව භාවනාව කළා. සිත විභේදනය කළා අභ්‍යන්තර ආයන බාහිර ආයතන විදිහට ඕපනායක වශයෙන් පරීක්ෂා කරනවා. ඕපනායක කියන්නේ බෙදලා පරීක්ෂා කරන එක. බඳර ආයතන බාහිර ආයතන විඥාන ඉදිරියට චිත දැක්කා. නාම රූප විදියට හේතුඵල විදියට පංචස්කන්ධය විදියට. භාවනාදායත් වෙනවා. ඒක පුරුදු කරන්න. ඕනතර කරන්න පුළුවන්. හරිද? ආනාපාන සතියට විතරයි විශේෂයෙන් වෙන් වෙලා Tamanට වෙනම් පිටසරයක් අවශ්‍ය වෙන්නේ ඒ කාර්යය කරන්න. සමාධිය වැඩ. ඊට පස්සේ අනිත් ඒවාට එකක්වත් ඕනේ නැහැ දැන්. මොනදරම කරේ. හරිද? එතකොට මේ පංචස්කන්ධය පිළිබඳ තහවුරු වුණාගෙන් පස්සේ ඒ අනුව කළ යුතු භාවනා ටිකක් තමයි කරන්න තියෙන්නේ. එහෙනම් හිට තමන් තීරණය කරන්න හිට හතට කියන හතමාට හරි පටන් ගන්න එනන් ඉන්න ඒ තමයි 10 මාරට නවත්තන්න පුළුවන්. හරිද? ආ වැඩේ වෙලාවක් නැහැ පාදකම්. මේ වෙලාව තියෙන්නේ Tamanට හැටි තාක් කළා නතර කරන්න ඕනේ. මේක අපි කරන්න බෑ ඉතින්. ඒක එක වේලාවක් තියෙන එකක් නෑ. කැමති කට්ටිය ඕනේ නැති භාවනා කළ යන්නේ ඒකයි තියෙන්නේ. අපිට පන්නේ නැහැ. හෙට එළිය නිකන් හරි කරන්න එකයි තියෙන්නේ. නවත්තන්නේ ආරණ්‍ය විරුදදී ওই භාවනා රසටානේ භාවනා කර්මස්ථානේ නතර කරන්නේ නැත. සමහර භාවනාව දීලා අපි අයින් වෙලා නිකන් ඉන්නවා. එයාට ඇති වෙනකන් දවසේ පැය දෙකක්ද තුනක්ද පහක්ද හයක්ද එයා කරලා නතර කරලා එයාට ඇවිල්ලා එයාට ඊට පස්සේ ගැටලුවක් තියෙනවනම් කතා කරන්න විතරයි දෙන්නේ. එහෙම කරන්න කාලයක් මෙතන නැහැ. ඒකයි කාලය භාවනාවකට කිසිම තැනක කාලයක් නියම කරන්න බෑ. කෙනෙක්ට තියෝක පැය භාගෙන් වෙලා ඉවර වෙන්නත් පුළුවන්. තම කෙනෙකුට දවසක් යන්න පුළුවන්. මගේ අවුරුදු 29ක් ගිහිල්ලත් මොකක්වත් වෙන්නේ නැති අතීතයක් කියලා බුදුහාමුදුරුවෝ කාලේ. ඒක තමන් කර්මයේ හැටි. ඒක අපිට තියෙන කනුලෑ නේ. වැඩේ විතරයි අපි කියන්නේ. කරගෙන යනකොට මම ඒක කරවන්නේ හේතුව තමයි ඒක කරනකොට යම් කිසි ගැටලුව ආවොත් ඒවට උත්තර දීලා ගිය හැකි. ඒතකොට තමයි මේ ගැටලුව හදාගෙන ආයෙ තනියෙන් කර හැකි. ඒකටයි කරවන්නේ වෙන අඩි 30ක් හරි 40ක් හරි 50ක් හරි. එහෙම නැත්තම් බෑ. තේරෙනවද? හ්ම්. එහෙනම් ඉතින් අදට ඔතකින් නිමා කරනවා. ඔය කියන භාවනාවට තමයි හැකිතාක් දැන් ගෙදර ඉඳලා හරි දැන් ඔතන ඉඳලා හරි කරගන්න. හෙට උදේට අපි එනනම් එතන ඉඳලා ඔය කියන භාවනාව ඉදිරි කළ යුතු ක්‍රම කර්මස්ථාන ටික පුහුණු කරලා ඒ කාර්ය නිමා කිරීම සිද්ධ කිරීම කරමු. හරිද? එහෙනම් කවුරුත් දෙවියන්ට මේ ඥාතීන පිඟුන මොදාන් කරමින් වැඩසටහන් නිමා කරන්න කවුරුත් උදේ කාලේ පටන් මේ දක්වාම සීල සමාධි ප්‍රඥා වඩවමින් ගොඩනගාගත් කුසල සම්පත්තීන් තුල රැස් වූ පුණ්‍ය බලයන් දෙවියන්ට මේගේ ඥාතීන් තම තමන්ට අත්පත් වීමෙන් සියල්ලන්ට ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් තොරව උතුම් අජරාමර නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය කර්මය හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව කරුත් සාදුකාරයක් පවත්වන්නට එනම් පින්වන් මොදාන් කරන්නට ගාතාවන් කියන්නේ ඉදම්මේ ඥාති නම් හෝතු තාහුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ නාති නංගෝ සුඛිතාන්තු එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චරම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සර්වේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරන් රක්칸තු මම් පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතන් සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාර සමාගමු සතන් සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා කායේන වාචා චිත්තේන වමාදේන මනාගතං අච්චයං කම්මේ බන්තේ භූරි පඤ්ඤ පච්චයං කමනේ ධම්ම සම්දිට්ඨික කාලික හායේන වාචා චිත්තේන පමාදේන මයාකටං පච්චයං කමනේ සංඝ සුපටිපන්න නමුත්තර දස්සා